නින්දාවක් උපහාසයක් අපහාසයක් සිද්ධ වුණා නම් ඒ උත්තරයන් වහන්සේලා මාර්ග කමා කර සිටින සීවා කියන උදාගමී උත්තරයන් වහන්සේලා කමා කර සිටින සම්පත ඒ වගේම පිටුදින සියලුම දෙනා දැනසේ අනිස්නාන කරගන්න මේ සාතන දේශනාව අවසන් වෙන ඵලයේ දහසක් නයි ප්‍රතිමලිදු සෝතාපන්න ඵලයේ පිළිදෙනවා සෝතාපන්න ඵලයේ පිළිදෙන කෙලෙස්ම වැඩෙන මහා අනන්ත භාවනාව සද්ධර්ම ශ්‍රවණී කියලා කියන්නේ. සාමාන්‍ය ජීවිතේ ගොඩාක් පිරිස කැමති භාවනා කරනවා. සද්ධර්ම ශ්‍රවණී කියලා කියන්නේ බොහෝම බාලාංගයක් විදිහට තමයි බොහෝ කෙනෙක් හිතාගෙන ඉන්නේ. ඕගොල්ලෝ තාම බණ දහන්නේ අපි නම් දැන් භාවනා කරනවා කියලා හිත කියන මට්ටමට හිතාගන්න තමයි බොහෝ කෙනෙක් හදන්නේ. නමුත් ඉන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා කියන එක තුළ විශාල වශයෙන් මේ මාර්ගයේ වැඩෙනවා. හැබැයි මම ඔබට කියන මේ බොහෝ කාලේ ඉඳලා මේ කියන විදිහක් තියෙනවා. ඒ තමයි සාධර්මයේ ශ්‍රවණය කරනකොට දිගටි සාධර්මයේ ශ්‍රවණය කරනවා කියලා කියන්නේ මේ ඇහිින තලත්තල ඔහි ඉන්නවට නෙමෙයි. කඳේ ගන්න දීප කන දැන් තියෙනවා දැන් ඇහෙනවා නම් ඇහිලා කියලා හිතාගෙන බලන්න කියලා මේ නිත්‍ය සාධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. සද්ධර්මයේ ශ්‍රවණය කරන විදිහක් තියෙනවා සතාවිතයන් වහන්සේ දේශනා කරනවා. මම දේශනාව පටන් ගන්න කලින් මේ විදිහ මතක් කරලා දෙන්නම් ආවවතරය. මොකද පිටුදේ නැත්තම් ඔබ කොච්චර වෙලා මෙතන ඉඳගෙන හිටියත් වැඩක් වෙන්නේ නැහැ ඔබට ධර්ම අවබෝධ කරගන්න හම් වෙන්නේ නැහැ. ඒකයි මම විශේෂයෙන්ම බලපොටම කියන්නේ පිටුදේ අනිත් අයගේ සාධාරණ සමාධිය හානි කරලා පරිදි කටයුතු කරන්න එපා කියන්නේ. මොකද කවුරු මෙතන ඇවිල්ලා නිකන් මේ ඉන්න උතරක් දෙන්නේ කියන්නේ එතනින් යහනගේ කර්තව්‍යයක් තියෙනවා කරන්න. එතනින් යහනගේ කර්තව්‍යයක් නැත්නම් ඔය ඉඳගෙන ඉන්න විතර නම් තියෙන්නේ කියන්නේ කන් දෙකක් දීච්ච පණියට මේ නිවන් දැනගන්න පුළුවන් වෙනවා. මේ පන්සලේ බල්ලෝ දෙකේ තියෙන බල්ලෝ නිවන් දකින්න මොකද උන්ට කන් තියෙන නිසා. අද ළමයි කියනවා මේ ඉතරයි කියනවා මේ මොකද මේ යත් නිවන් දකින්න ඕනේ එහෙමනම්. එහෙනම් මේ විදිහේ සෝතාපන්න ඵලය ලබනවා කියන එක එහෙම කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඉතිහාසයේ උගන්වන ගුරුවරයා ඉතිහාසයේ පාඩමක් කරනකොට ළමයි අහගෙන ඉන්නවා ඒ ළමයිට තේරෙන හරිය තේරෙන්නේ කියන්නේ. ඒ විදිහට මේ විදිහේ සෝතාපන්න ඵලය කියන එක ලබන්න බෑ. එහෙනම් ඇහි මාත්‍රේ විතරක් සෝතාපන්න වෙන්න බෑ කාටවත්. ඔබට කළ යුතු යමක් තියෙනවා කරන්න. ඉතින් ඔබ ඒක වහවහ මේ ස්ථානයේ මේ විලාසය කරගන්න. ඒක පළවෙනි කොටස තමයි ජීවිතේ කරන්නේ පළවෙනිම දේ තමයි බොහොම සිහියෙන් ඉදිරියට සාධාරණයේ ශ්‍රවණය කරන්නේ. එතකොට සිහියෙන් ඉදිරියට සාධාරණයේ ශ්‍රවණය කරන්නේ කියන කීවට පස්සේ සුදුසුයි කෝපයක් ඇහුවම තමන් ඒක නොදැනියන ස්වභාවයෙන් තමන් ඉන්නවා. තමන්ගේ ඉස්සරහින් කවුරු කියත් ඒක තමන්ට වැඩක් නෑ ආව බලන්න මම කොහොමද මේ ධර්මය අවබෝධ කරගන්නේ. තමන් එහා පැත්තේ ඉන්නේ කියලා මොනවද වෙන්නේ ඒක අවශ්‍ය සමයක් නෑ මේ වෙලාවට. තමන්ගේ පුතාට හර්ධේ කාලේ. පුතා වේදනාවෙන් කෙලෙන්නේ. බණ අහපු අම්මලා හිටපු රටක් නෙමෙයි මේ ශ්‍රී ලංකා දීපේ කියලා කියන්නේ. ඉතින් ඒ තුල අවසානයේදී අම්මා අම්මත් සනීප වුණා පුතත් සනීප වුණා. අම්මා බවරුවකින් සනීප වුණා පුතා අර සර්පයා කාපකින් සනීප වුණා ඒ කරපු සත්‍යක්‍රියාව නිසා. එහෙනම් මේ මනාකොට සිහිය පිහිටවගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නම වෙනවා පිංගුදේ නැත්තම් අපරාධයි. ඔබ නිකන් කාලේ නාස්ති කරන කෙනෙක් විතරයි. ඔන්නම් ගෙදර ගියාට පස්සේ කියපු බණපද දෙක තුනක් මතක තියෙයි. ආ අද නම් හාමුදුරුවෝ මෙන්න මේම කතාවක් කිව්ව නේද කියලාත් මතක තියෙයි. පිංගුදේ එකක්වත් වැඩකට ඇති දේවල් නෙමෙයි. මේ සද්ධර්ම ශ්‍රවණේ ඉවර වෙනකොට තිඟුදුනි. මේ දේ දේශනාව ඉවර වෙනකොට මේ දේශනාවේ කියපු බණපද 100ක් ඔබට මතක තියෙනවා කියලා කිව්වත් තිඟුදුනි ඒක මේ මහ ලොකු දෙයක් නෙමෙයි. බණපදයක් මතක තියාගන්න නම් ඔබ මේ ස්ථානයට ආවේ අපරාධේ. ඔබ මේ ස්ථානයට ආවේ තිඟුදුනි බණපදේ මතක තියාගන්න නෙමෙයි බණපදේ තියෙන ඒ කරුණු කාරණා තමගේ ජීවිතයට ඇතුල් කරගන්න. ඒ කියලා කිව්ව තිඟුදුනි මේ බෝධියට තියෙන දුර අව කරගන්න. සම්බෝධියට තියෙන දුරක් තියෙනවනේ. ඒ උතුම් වූ අරිහත් ඵලයේ තියෙන දුර අවබෝධය තුලින් අඩු කරගන්න ඒ උදෙසා තමයි දැන් ඔබ මේ ස්ථානෙට ඇවිදින්න ඉන්නේ. ඒක නිසා පින්වතුනි පළමු කොට මේ බොහෝම සිහියෙන් යුක්තව සද්ධර්මයේ ශ්‍රවණය කරන්න හැම කෙනෙක්ම. දෙවෙනි කාරණාව තමයි පිංගුතුනි මේ කතා කරන හැම බණ පදයක්ම තමන්ගේ ජීවිතයට යොදා ගන්න. තමන්ගේ ජීවිත අත්දැකීමට දා ගන්න. ඒ ජීවිත අත්දැකීමට දාන්න දාන්න තමයි පිංගුතුනි ඔබට මේ ධර්මය අවබෝධ වෙන්නේ. එතකොට මේ ජීවිත අත්දැකීමට දාන ගමන් පිංගුතුනි හොඳට තර්ක කර කර බලන්න මේ කියන දේ සත්‍යද කියලා. තථාගතයන් වහන්සේගේ සද්ධර්මයේ අතක්කාවචරයි කියලා කිව්වේ තර්ක කරන්න එපා කියන එක නෙමෙයි. අතක්කාවචරයි කියලා කිව්වේ පිංගුතුනි ධර්මයේ තර්ක කරලා වෙනස් කරන්න බෑ කියන එක. එහෙනම් ඔබ ඇති පදම් මේක තර්ක කරන්න. තර්ක කරන්න ඕනේ හැබැයි Taman ළඟ ඉන්න එක්කෙනත් එක නෙමෙයි. තර්ක කරන්න ඕනේ Taman එක්ක. මේ කියන දේවල් හරිද? මේ කියන දේවල් ගැළපෙනවද? මට මේ ඊයේ මෙහෙම සිද්ධියක් වුණා. ඒ සිද්ධියට මං කොහොමද මේක දාගන්නේ? ඔන්න ඔය ආකාරයට පිඟුදින නිරන්තරයෙන් මේ අහන ධර්මයේ තර්ක කරන්න මේ වෙලාවෙම. ඔබ අහලා තියෙනවනේ පිඟුදින සෝතාපන්න ඵලය කියන එක ලැබෙන්නේ සද්ධර්ම ශ්‍රවණය කර කර ඉන්නකොට. එහෙනම් සද්ධර්මයේ ශ්‍රවණය වෙද්දී තමයි ඔබට සෝතාපන්න ඵලය ලැබෙන්නේ. හැබැයි සෝතාපන්න ඵලය ලැබෙන්නේ නිකන් කන තියන් හිටියට වැඩක් නෑ එහෙනම්. ඔන්න ඔබ ඔබට තේරෙන්න ඕනේ හොඳට. එහෙනම් ඔබ මේ වෙලාවේ සද්ධර්මයේ ශ්‍රවණය කරන ගමන් පින්විතනි හොඳට ධර්මයේ තර්ක කරන්න. ඒ ධර්මයේ තර්ක කර කර තර්ක කර කර ගන්නකොට පින්විතනි මුලින්ම විශ්වාසයෙන් ගන්නවා. විශ්වාසයෙන් ගත්ත ධර්මය ඊට පස්සේ තමන්ගේ ජීවිතයට දාගත්තට පස්සේ පින්විතනි ඒ තුල තිබිච්ච අවිද්‍යාව ප්‍රත්‍යය තමන්ට ෂේ වෙලා යනවා. අන්න අපි කියනවා ප්‍රත්‍යක්ෂ වුණා කියලා ධම්ම. එහෙනම් විශ්වාසයෙන් ගත්තා ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ වගේම පිංගුතනි යෝනිසෝ මනසිකාර කරන්න කියලා කියලා තියෙනවා. එහෙනම් යෝනිසෝ මනසිකාර කරන්න ඕනේ gedara ගිහිල්ලා නෙමෙයි මේ වෙලාවේදී යෝනිසෝ මනසිකාර කරන්න තියෙන්නේ. එහෙනම් යෝනිසෝ මනසිකාර කරනවා කියලා කිව්වේ පිංගුතනි ඔබ දන්නවා යෝනිය කියලා කියන්නේ උප්පත්ති ස්ථානය. එහෙනම් යෝනි ඉහ කියලා කියන්නේ පිංගුතනි උප්පත්ති ඇති කළ දෙන තැන. යමෙකුට උප්පත්ති ඇති කළ දෙන තැන තමයි අවිද්‍යාව තෘෂ්ණා කියලා කියන්නේ. එහෙනම් මේ සද්ධර්මයේ ශ්‍රවණය කර කර පිංගුතුනි කරන්න තියෙන්නේ මොකද්ද? තමන්ගේ මනස හික්මවගෙන තමන්ගේ මනස යොමු කරගන්නවා. පිංගුතුනි මේ යෝනි ඉස කඩල යනකම්. එහෙනම් අවිද්‍යාව තෘෂ්ණාව දෙක ප්‍රහාණය වෙනකම්ම කරන්න තියෙන්නේ මොකද්ද? මේ කියන සද්ධර්ම කාරණා එකින් එක එකින් එක තමන්ගේ ජීවිතයට දදා තර්ක කර කර බලන එක. ඔන්න යෝනිසව මානසිකාරයේ පූර්ණිය වෙනවා. ධම්ම කොටස් තමයි කතා කරන්නේ අනුධම්ම කොටස් තමයි කතා කරන්නේ. ධර්මයේ විදියට අපි කතා කරන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ අනුධර්මයේ විදියට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කරුණු කාරණා ටික අපි කතා කරනවා. එහෙනම් ඔය ටික ඔක්කොම එකට එකතු වෙනකොට පින්වතුනි ධම්මානුධම්ම පටිපදාව කියන එක පූර්ණේ වෙනවා මේ මේ වෙලාවේදී. අන්නේ ධම්මානුධම්ම පටිපදාව ওই විදියට පූර්ණේ වෙලා යනකොට පින්වතුනි ඔබ සෝතාපන්න ඵලයේ පිහිටනවා. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරවම පේනවා මෙතන ඉඳන් හිටියට විතරක් වැඩක් නැහැ. ඔබට දෙයක් තියෙනවා කරන්න. කන්දක විතරක් තිබුණාට වැඩක් නැහැ. මනසින් ලොකු දෙයක් තියෙනවා දැන් කරන්න. ඒක නිසා පින්විතනි හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ මේ දේ කරන්න. කියන කියන දහම් කාරණා ඔක්කොම තමන්ගේ මනසට අරගෙන ඉවර වෙලා එකින් එක එකින් එක විස්තර විග්‍රහ කරගන්න. තමන්ගේ ජීවිත අත්දැකීම් වලට දදා බලන්න. ඉතින් ගොඩාක් පින්විතනි ඔබට සමීප වෙන ජීවිත අත්දැකීම් වලට තමයි මම ගොඩක් දුරට මේ කරුණු කාරණා කියන්නේ. බුදුහාඳුරන්ගේ කාලේ තිබිච්ච උදාහරණ උපමා උපමේය ගන්නවා මම බොහෝම අඩුයි. මොකද ඒව සමහර වෙලාවට ඔබගේ ජීවිතයට ගැලපෙන්නේ නැති නිසා. මොකද දැන් ලොකු කාලයක් ඒ එතනින් ගිහිලා අවුරුදු 2500ක් ඉක්ම වෙලා තියෙන්නේ. සමාජ තත්ත්වේ ගොඩක් වෙනස්. ඒක නිසා ඔබට ගැළපෙන ආකාරයේ උදාහරණ උපමා උපමේය තමයි ගොඩක් දුරට ගන්නෙ. ඒ තුල පිංවිතනේ ඔබ බලන්න ඔබට පුළුවන් වෙනවද කියලා ඒ දේ අවබෝධ කරගන්න. මේක අවබෝධ කරගැනීම උදෙසා දෙසූ දහම. මුලින්ම මම අවවාද කරන්නේ පිංවිතනේ නැත්තම් අන්තිමට ඔබ මේ දේශනාව අවසන් වෙලත් ඊට පස්සේ ඒකෙනුත් ඔබ ප්‍රයෝජනයක් ගන්නෙ නැති වෙනවා. එතකොට සිද්ධ වෙන්නේ මගේ කාලේ නාස්ති වුණා විතරක් වෙනවා. ඔබ හැමතිස්සෙම උත්සාහ කරන්න පිංගුතුනි මේ අවබෝධ කරගත්ත ධහම තමන්ගේ ජීවිතය තුලින් අත්දකින්න. ඔබ හැමතිස්සෙම මේ ධහම අවබෝධ කරගන්නකොට ඔබගේ ජීවිතය තුල වෙනස්කමක් ඇති වෙන්න ඕනේ. ඒ වෙනස්කම ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ පිංගුතුනි ඔබ මේ මාර්ගයේ වඩන්නේ නැහැ නිකන් පොය දවසට ඇවිල්ලා බණ ටිකක් අහන කෙනෙක් තත්ත්වයටපත් වෙලා විතරයි ඉන්නේ. පිං ලබා ගැනීම උදෙසා බණ අහන්නත් පුළුවන්. නිවන් දකින්න බණ අහන්නත් පුළුවන්. නිවන පූර්ණේ කරගන්න බණ අහන්නත් පුළුවන්. ඉතින් පිම්පිනිත බණ ඇසීම නම් ඔහේ ඇවිල්ලා ඉඳගෙන බණ ටික අහලා ඉවරලා ආ නියම බණ ටිකක් කිව්වා ඒ ටික බොහොම හොඳයි කියලා හිතාගෙන ගෙදර යනවා. ඒක පිම්පිනිස අහන බණ. භාවනා කරන්නත් පුළුවන් නේ පිංගුතනි පිං ලැබෙන්න. දානං සීලංච භාවනා පත්තිපත්තානුමෝදනා කියලා යන කොටසෙදි භාවනාව කියලා කොටසක් තියෙනවනේ. පිං ලබා ගැනීම උදෙසා භාවනා කරන්න පුළුවන්. මොකක් හරි මෙත්තාවක් අරගෙන මෛත්‍රී සහගත සිතුවිල්ලක් අරගෙන ඒක වඩමින් ඉන්නකොට පිංගුතනි බොහොම පිං ලැබෙනවා. හැබැයි තථාගත ශාසනයේ පිංගුතුනි තවත් භාවිතාවක් දේශනා කරලා තිනවා තථාගතයන් වහන්සේ උත්තරීතර මගඵල පූර්ණේ සඳහා. හැබැයි ඒක තුලින් පිංගුතුනි පින් නෙමෙයි ලැබෙන්නේ ඒක තුලින් වැඩෙන්නේ කුසලය. එහෙනම් පින් ලබා ගැනීම උදෙසා භාවනා කරන්න පුළුවන් බණ අහන්න පුළුවන්. කුසල් වඩා ගැනීම උදෙසා බණ අහන්න පුළුවන් භාවනා කරන්න පුළුවන්. එතකොට ඔබ තීරණය කරන්න ඕනේ පින්වතුනි ඔබ මොකක් උදෙසාද දැන් මේ වෙලාවේ බණ අහන්නේ කියලා. ඉතින් මේ වගේ ස්ථානයකට ඔබ එන්නේ සාමාන්‍යයෙන් අද පළවෙනි වතාවට ආපු අය නොවෙන්න ඕනේ ගොඩක් දුරට. ඉතින් කාලය අතිස්සේ මේ ස්ථාන වලට ඇවිදලා සද්ධර්මයේ ශ්‍රවණය කරලා පිංගුතුනි සද්ධර්මයේ මනාකොටත් අවබෝධ කරගෙන නැති. හැබැයි දැන් අපි ඒවැ හික්මුනේ නැත්තම් පිංගුතුනි වෙන්නේ මොකද්ද? මම ඔබට හැමදාම කියනවා වගේ යතිවරයන් වහන්සේලා ලෝකෙට බිහි වෙනවා උන්වහන්සේලා අරිහත්ත්වේ සාක්ෂාත් කරගන්නවා අරිහත්ත්වේ සාක්ෂාත් කරපු උත්තමිය පිරිනිවන් පානවා උන්වහන්සේලාත් එක්ක එකතු වෙගෙන කටයුතු කරපු පිරිස තාමත් මොකද කරන්නේ තාමත් භව ගමන යනවා. ඒ කිව්වේ ඔබ. එන ඔබ උත්සාහ කරන්න ඕනේ පිංගුතුනි ඊළඟ උත්තරමයක් පිරිනුවම් පානට කලින් ඊළඟ උත්තරමයක් අරිහත්ත්වයටපත් වෙලා පිරිනුවම් පානට කලින් ඔබගේ කටයුත්තත් කරගන්න. මම ඔබට එක දවසකුත් කිව්වා පිංගුතුනි මේ බයිසිකල් රේස් එකක් ගැන. බයිසිකල් රේස් එකේ බයිසිකලේ පදින මහත්තයෙක් ඉන්නවා. එයාගේ යාළුවෝ 10 දෙනෙක් විතර මෝටර් සයිකල් වල නැගලා බයිසිකලේ පිටිපස්සෙන් චීවර් කර කර යනවා. ඔය චියර් කර කර යන හැම කෙනාම බොහොම සන්තෝෂෙන් තමයි යන්නේ. මොකද හේතුව මෙයා දැන් දිනනවා, මෙයා දැන් දිනනවා, මෙයා දැන් දිනනවා කියලා මතක ඇතිනේ පස්වග මහණුනුත් ওই වැඩේම කළා. තථාගතයන් වහන්සේ දැන් බුද්ධ රාජ්‍ය ලබයි, දැන් බුද්ධ රාජ්‍ය ලබයි කියලා හිතාගෙන ශරීරයට දුක් දෙන්න දුක් දෙන්න දුක් දෙන්න මොකද කළේ? පුළුවන් තරම් අප උපස්ථාන කරගෙන හිටියා. චියර් කරගෙන හිටියා. ඒ වගේ තමයි පිටින් මේ රේස් එක පදින මේ එක්කෙනෙක් පදිනකොට මහා වීරයක් කරගෙන අනිත් අය ඔක්කොම මේ බයිසිකල් වලින් ගිහිල්ලා යාට චියර් කරනවා. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි පිඟුතුනි හැමෝම දින්නා වගේ තේරුණාට තෑග්ග හම් වෙන්නේ එක්කෙනෙකුට විතරයි. චිය කර කර ගිය හැමෝටම තෑග්ග හම් වෙන්නේ නැහැ. තෑග්ග හම් වෙන්නේ බයිසිකල් රේස් එක පැදපු කෙනාට විතරයි. හැබැයි හැමෝම දිනනවා වගේ දැනෙනවා. එහෙනම් පිඟුතුනි ඔය වටේ විදියේ ඉඳගෙන Tamanට කරන්න ඕනේ දේ තමයි Taman කරන්න ඕනේ පිඟුතුනි හැමතිස්සෙම හොඳට මතක තියාගන්න. තමන්ව මුදුන්පත් කරගෙන කටයුතු කරන්න. තමන් උදෙසා මේ කටයුත්ත කරගන්න පිංගුතුනි හැම කෙනෙක්ම. ඔබ බොහෝම සද්ධාවන්තයි. ඔබ බලන් ඉන්නව අනේ අරිහතුන් වහන්සේලා බිහි වෙන්න කියලා. අපි නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරනවා ලක්ෂ ගණන් අරිහතුන් වහන්සේලා බිහි වෙන්න කියලා. හැම ධර්ම දේශනාවකම අපි එහෙම ප්‍රාර්ථනා කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පිංගුතුනි දැන් අරිහතුන් වහන්සේලා උඩින් වැටෙන්නද? අරිහතුන් වහන්සේලා කොහෙන් හරි ආනයනය කරන්නද? අරිහතුන් වහන්සේලා බිහි වෙන්න ඕනේ ඔබ තුලින්. අන්න ඒක නිසා තමයි පින්විතනි අපි මේ සද්ධර්ම දේශනා පවත්වන්නේ. ඔබට මේ මාර්ගයට අවතීර්ණය වෙන්න. හැම කෙනෙකුටම පුළුවන් මේ මාර්ගය වඩා ගන්න. ඔබ හිතන්න එපා භික්ෂුන් වහන්සේලාට විතරයි පුළුවන් මාර්ගය වඩා ගන්න කියලා. භික්ෂුන් වහන්සේලාට විතරයි ධර්මය අවබෝධ වෙන්නේ කියලා. එහෙම එකක් නෑ මේ ශාසනයේ පිඟුදනි බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස උදෙසා දෙසූ දහමක් තථාගතයන් වහන්සේගේ තියෙන්නේ. එහෙනම් මේ මාර්ග ඵලයන් ඔබ සීල දෙනාට ලබන්න පුළුවන්. මේකට පිඟුදනි ගිහිද පැවිදිද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ කොන්ද තියනවද නැද්ද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙන්නේ. හොඳ ශක්තිමත් කොන්දක් තියෙනවා නම් ඒ කිව්වේ පිඟුදෙන හිතහයිය කෙනෙක් නම් වීරය වඩන්න පුළුවන් කෙනෙක් නම් පිඟුදෙන මේ මගපල පූර්ණේ කරගන්න පුළුවන්. Tamanට වීරයක් නැත්තම් ඒ වීරයක් නැති කෙනාට කවර කවදාකවත් පිංගුදෙනි මේ ධහම තුලින් ප්‍රයෝජනයක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා හැම කෙනෙක්ම උත්සාහ කරන්න තමන්ට අවස්ථාවක් ආපු ගමන් පිංගුතුනි තමන් ඉගෙනගත්ත ධහම අවබෝධ කරගත්ත ධහම නිරන්තරයෙන් මෙනෙහි කරන්න. දැන් ඊළඟට ප්‍රශ්නයක් වෙයි අපිට ඉතින් ගිහි ජීවිතේ ගොඩාක් වැඩ තියෙනවනේ ඉතින් ඒ කටයුතු නිසා අපිට මේක කරගන්න වෙලාවක් නැහැ නේ කියලා. සමහර පැවිදි පිරිසකට හිතෙන්න පුළුවන් අපිටත් ඉතින් ගොඩාක් වැඩ තියෙනවා පාන්සිකූලෙට යන්න තියෙනවා පිරිතට යන්න තියෙනවා දානෙට යන්න තියෙනවා පිරිවෙනට යන්න තියෙනවා ඕක නිසා අපිටත් කරගන්න කටයුතු වෙලාවක් නැහැ නේ කියලා. පිටින්තුනේ ඔය එකක්වත් උදාහ මේ ඔය ඔය එකක්වත් excuses නෙමෙයි. ඔය කය කොයි වෙලේ කැඩෙයිද දන්නේ කය කැඩෙන එක නෙමෙයි පිටින්තුනේ ප්‍රශ්නේ කය කැඩෙන වෙලාවේ ඔබ මොනතරම් වඩලාද තියෙන එකද කියන එකයි ප්‍රශ්නේ. ඒව පොඩ්ඩක් ඔබ හිතා ගන්න. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට දේශනා කරපු දහම බොහෝම අල්ප මාත්‍රිය විතරයි අපි ගන්නෙ. උන්වහන්සේ කියූ දහම එලෙසම ගන්න සූදානමක් නැහැ කිසිම කෙනෙක්ගේ. හිස ගිනිගත් එක වෙගිනි නිවන ලෙස සෝතාපන්න වෙන්න කියලා උන්වහන්සේ දේශනා කරද්දී කවුද එහෙම කළේ? කොණ්ඩෙට ගිනි ඇවිලිච්ච කෙනෙක් පිහුදනේ ඒක නිවා ගන්න තප්පර කීයක් යයිද? දැන් මේ බුදු කෙනෙක්ගේ ධර්මයේනේ පිංගුතුනි මේ අපි මේ පැත්තකට දාලා ඉන්නේ. අපිට ඕන විදියට ඒක හදාගෙන. අපි හිතා ගන්නවා හිස ගිනි ගත්ත එකේ ගින්න නිවන ලෙස කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවාම ආ ඉක්මනට. තථාගතයන් වහන්සේ මේ සද්ධර්මයේ දේශනා කරන්නේ පිංගුතුනි අනුමාන ඥාණයෙන් නෙමෙයි. උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන්. උන්වහන්සේ දැකලමයි දේශනා කරන්නේ වෙන්න තියෙන දේ දැකලයි කියන්නේ උන්වහන්සේ. අපිට ඕනම් කියන්න පුළුවන් ඉතින් ඕක මෙහෙම වෙයිද දන්නේ කියලා. නමුත් උන්වහන්සේ එහෙම නෙමෙයි. දැකලමයි දේශනා කරන්නේ. එහෙනම් දැන් හිතලා බලන්න පිංගුතුනි මේ හිස ගිනිගත්තකෝ එගිනි නිවන ලෙස සෝතාපන්න ඵලයටපත් වෙන්න කිව්වට පස්සේ අපි මොනවද මේ කරන්නේ කියලා? මේ සතර අපාය කියන එක මහා භයානක තැන. ඉතින් මේ වෙනකොට පිංගුතුනි ඔබට ඒ දේවල් නම් වැටහිලා තියෙන්න ඕනේ. මම ඒකයි හැමතිස්සෙම කියන්නේ පින්වදනි බබාල වෙන්න හදන්න එපා මේ සම්බුද්ධ ශාසනයත් එක්ක. මේකේ තියෙන ඇත්ත යථාර්ථය හරියට තේරුම් ගන්න. හරියට තේරුම් අරගෙන ඉවරලා Tamanට පිහිට කරගන්න එක. Tamanට මේක පිහිට කරගත්තේ නැත්නම් මහා විනාශයක් සිද්ධ වෙන්නේ. අපි ඔබව ඇදගෙන ඇවිල්ලා බණ කියන්න අවශ්‍යතාවයක් නැහැ පිටුදෙනි ඔබටයි හිතෙන්න ඕනේ අනේ මං කොහොම හරි මේක කරගන්න ඕනේ කියලා. පොඩ්ඩක් නිකමට තථාගතයන් වහන්සේ දේශනා කරපු දේවල් ගැන සිහිය යොමු කරලා බලන්න. සතර අපායන් වල යන වැටෙන හැටි එහෙම කියපු දේශනා කරපුවා හොඳට සිහි කරලා බලන්න. ආදිත්ත පරියාය සූත්‍රය එහෙම කියවනකොට පිංගුතුනි හීන් දාඩිය දානවා. මේ බුදු කෙනෙක්ගේ වචනයක් නේ පිංගුතුනි. මේක ආයි වෙනස් වෙන්න හේතුවක් ඇත්තෙම නැහැ. ප්‍රත්‍යක්ෂ වූ ඥාණයෙන් උන්වහන්සේ දේශනා කරන්නේ වෙනවමයි අනිවාර්යෙන් ඒ කියපු දේ. මහණෙනි ඇහෙන් රූපයක් බල බල කාමයේ ජනිත කරගෙන කාම පරිදාහෙන් දැවි දැවි ඉන්න වෙලාවක නුඹලා මරොත් එක්ක පෙරේතෙක් වෙනවා එක්ක තිරිසන් යෝනිය ගිහිලා උපදිනවා කියලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් මැරෙන මිනිස්සු මොනව කර කරද පිංගුතුනි මැරෙන්නේ සාමාන්‍යයෙන් මැරෙද්දි. කොහොම එකකින් ඉඳගෙන මැරෙන්නේ නැහැ නේ හැමෝම. එක්ක ඇහෙන් රූප බල බල ඉන්න වෙලාවට මැරෙන්නේ. ඒක කණෙන් ශබ්ද අහා ඉන්න වෙලාවට මැරෙන්නේ. නැත්තම් නාසයෙන් ගඳ සුවඳ දැන දැන ඉන්න වෙලාවක මැරෙන්නේ. ඔය මොනෝම හරි ක්‍රමවේදකින් තමයි පින්වතුනි ඒක කර කර ඉන්න වෙලාවට තමයි මැරෙන්නේ. එහෙනම් දැන් ඔබ කොහොමද කියන්නේ පින්වතුනි මැරෙන කෙනා ගිහිල්ලා දැන් දිව්‍ය ලෝකෙ ගියයි කියලා? දැන් කොහොමද කියන්නේ මැරෙන කෙනා තිරිසන් යෝනියට ගියේ නැහැ කියලා? එහෙනම් ආදිත්ත පරියාය සූත්‍රය කියන එක තථාගතයන් වහන්සේගේ දේශනාවලින් අයින් කරන්න ඕනේ. ඔන්න ඕක නිසා තමයි පිංගුතුනි අපි දන්න දේ 99.9%ක්ම නැවත වතාවක් සතර අපායට යන්නේ. ඉතින් ඔබත් පිංගුතුනි එතනට යන નિયમિતද කියලා කොහොමද දන්නේ? ඒක නිසා තමයි කියන්නේ පිංගුතුනි බොහෝ වහ වහා මේ සෝතාපන්න ඵලය සකස් කරගන්න කියලා. ඒ උදෙසා දේශනා කරන්නා වූ ධර්මයේ පුළුවන් තරම් ශ්‍රවණය කරන්න කියලා. වැඩට නොගිහිලා ශ්‍රවණය කරන්න ඕනේ කියලා දැනෙන්නේ නැද්ද ඔබට? වැඩට ගිහිල්ලා වැඩට යන ගමන්ද මේක ශ්‍රවණය කරන්නේ නැත්නම් මේ වැඩ කරන එක අතරමැද දාලා වැඩ කළා මට හම් වෙන තුට්ටු දෙක වගේද මම මැරිලා ගිහිල්ලා මහා අපායේ යන්න වුණොත් සතර අපායේ ගත වෙන්න සිද්ධ වුණොත් එහෙම මොන අපරාධයක්ද කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඇයි අපිට මේක අවබෝධ කරගන්න බැහැ කියන මට හරි ප්‍රශ්නයක් පිඟුතනි මේ මේ මනුස්ස ප්‍රජාවට ඇයි මේක අවබෝධ වෙන්නේ නැති කියලා. ඒක හැබැයි මම කල්පනා කරගෙන කරගෙන යනකොට පිංගුතනි මට තේරෙන දෙයක් තමයි මේ මනුස්ස ප්‍රජාව මේ දැන් මේ කාලේ ඉපදෙලා ඉන්න මනුස්ස ප්‍රජාව මහා පුදුම විදියට ආර්ය උපවාදයන්ට ලක් වෙලා ඇති කියලා. පුදුමාකාර ලෙස ආර්ය උපවාදයන්ට ලක් වෙලා වෙන්න ඇති පිංගුතුනි මේ අයට මේක තේරෙන්නේ නැත්තේ මේ තියෙන ස්වභාවය මොකද්ද කියලා. ඉතින් ඒකට පිංගුතුනි හොඳම ක්‍රමයක් තමයි ඔබ පුළුවන් තරම් සම්බුද්ධ වන්දනාව කරන්න. පුළුවන් තරම් ආර්යයන් වහන්සේලා කමා කරගන්න හැම මොහොතකම මම මේිට කලින් දේශනාවක දේශනා කළා ඇති අපේ භික්ෂුන් වහන්සේලාටත් මම මේක කිව්වා අපිත් එක්ක මේ මඟ වඩාගෙන යන උත්තම පිරිසට ඒ උපාසක උපාසිකා ඇත්තන්ටත් කිව්වා පිඟුතුනි පුළුවන් නම් දවසකට 5-6 වතාවක් සම්බුද්ධ වන්දනාව කරන්න පස්සය වතාවක් සම්බුද්ධ වන්දනාව කරනවා කියලා කියන්නේ පිංගුතුනි මේ පිරිමියක් ගාවට ගිහිල්ලාම වඳින්න ඕනේ කමක් නැහැ. උදේට ගෙදරින් යන වෙලාවට පිරිමි ගාවට ගිහිල්ලා වන්දනා කරන්න, හවසට ගෙදර ඉන්න වෙලාවට පිරිමි ගාවට ගිහිල්ලා වන්දනා කරන්න ඒක හරි. ඊට අමතරව පිංගුතුනි තමන් ඔෆිස් එකේ වැඩ කරන වෙලාවට, කාර්යාලයේ වැඩ කරන වෙලාවට පිංගුතුනි මේ මොහොතක් එක විනාඩි දෙකක් ඇස් දෙක පියාගන්න. විනාඩි දෙකක් ඇස් දෙක පියාගෙන පිංගුතුනි තථාගතයන් වහන්සේගේ තියෙන අප්‍රමාණ ගුණ කන්දරාව මෙනෙහි කරන්න. ධර්මයේ තුන තියෙන අප්‍රමාණ ගුණ කන්දරාව මෙනෙහි කරන්න. ආර්ය මහා සංඝරත්නයේ තියෙන මේ උත්තම සාරිපුත්‍රයන් වහන්සේගේ ගුණ කන්දරාව මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කළා උන්වහන්සේලා ඉදිරියේදී උන්වහන්සේලාට පොරොන්දු වෙන්න. ස්වාමීනි තථාගතයන් වහන්සේ ඔබ වහන්සේගේ මහා අප්‍රමාණ තියෙන ගුණස්කන්ධයන්ගෙන් එක බින්දු මාත්‍රයක් මම මගේ ජීවිතය තුලට ගන්නවා. එක බින්දු මාත්‍රයක් මම මේ මේ ධහම තුල හික්මෙනවා. ඒ උත්තම සාරිපුත්‍රයන් වහන්සේ සතුව තිබිච්ච ඒ ಗುಣ මාත්‍රයක් මාගාව මන් තියා ගන්නවා. මට ඒ සඳහා ඔබ වහන්සේලාගේ ආශිර්වාදේ ලබා දෙන්න කියලා පිංගුතුනි ඒ වෙලාවේ අදිස්ථාන කරා. දවසකට තුන් හතර වතාව පහ හය වතාව පිංගුතුනි මේ දේ කරන්න. ඒ හැම මොහොතකම වෙන්නේ පිංගුතුනි මේ උත්තරමයන් වහන්සේලාට අපි මහා ආර්ය උපවාදයක් කළා තිබුණා නම් ආන්නේ ආර්ය උපවාදයේ ටිකෙන් ටික ටිකෙන් ටික අපෙකින් ගිලිහිලා යනවා. නැති වෙලා යනවා. අන්න එතකොට පිංගුතුනි ඔබට වැටහි මේ බුද්ධ වචනේ කියන්නේ මොකද්ද කියලාම. මේ මේකේ තියෙන බරපතලකම හොඳ ආකාරවම තේරෙයි. නිකමට හිතලා බලන්න පිංගුතනි ඔබ රස්සාවක් කරන්නේ අද කන්න නෙමෙයි. ඔබට ගොඩාක් වැටහෙන දේවල් තියෙනවා. මගේ අනාගතයේ සුරක්ෂිතභාවයේ උදෙසා මම මම මේ රස්සාවක් කරන්න ඕනේ. අනාගතයේ සුරක්ෂිතභාවයේ උදෙසා මට ධනෙ ඕනේ. අන්න එහෙම හිතාගෙන තමයි පිංගුතනි ඔබ රස්සාවක් කරන්නේ. ඔය අනාගතය කියන එක කොයිතරම් දුරට විතරද ඔබ පනවගෙන තියෙන්නේ කියන එකයි ප්‍රශ්නේ. ඔබ අනාගතය කියන එක පනවගෙන තියෙන්නේ පිංගුතනි මේ අත්දැකීමේට විතරයි. ඔන්න ඔතන තමයි ගැටලුව තියෙන්නේ. ඒ උදෙසා ඔබ මොකද කරන්නේ උදේ ඉඳලා හන්දෑ වෙනකම් පුළුවන් තරම් මිල මුදල් හම්බ කිරීමේ කාර්යයේ යෙදිලා ඉන්නවා. ඒ ආවට පස්සේ ගිහි ජීවිතයේ තියෙන අනිකුත් කටයුතු කර කර ඉන්නවා. අන්තිමට මොකද වෙන්නේ පිඟුතුනේ මේ මනුස්සත් බැවේ කියන එක ඔහොමම ඇදිලා ඉවරයි. නිකමට හිතන්නකෝ මෙතන ඉහකේ පැහිච්ච පිරිසක් ඉන්නවා නම් පිඟුතුනේ ඔබට දැන් බය හිතෙන්නේ නැද්ද කියලා? මේ මහාසාර වටින මනුස්ස ජීවිතයක් ඉවර වෙන්න නේද යන්නේ කියලා? අනිත් අයටත් එහෙම තමයි. අකල් මරණයක් සිද්ධ වුණොත්. එහෙම නැත්නම් ස්වභාවිකව මරණයක් සිද්ධ වෙන්න තියෙනවා නම් පිටින් නිකමට හිතලා බලන්න ඔබ පොඩ්ඩක් දැන් මේ හිඳාදිය දාන්නේ නැද්ද ඔබට? බලන්න පිටින් අර අනිච්චේ නිච්ඡන්ති කියන තියෙන අර දිට්ටි විපල්ලාසේ කොච්චරද කියනවනම් මම මැරෙන්නේ නැහැ කියන සංකල්පෙටමනේ හැමතිස්සෙම ඇදී ඇදී එන්නේ. මේ ලෝකේ ඉන්න ඔක්කොම මැරෙන්න පුළුවන් මම මැරෙන්නෙත් නැහැ මගේ උන් මැරෙන්නෙත් නැහැ කියන තැන තමයි අපි හැමතිස්සෙම ඉන්නේ. ටීවී එක බලනවා YouTube එක බලනවා ශනික මරණ සිද්ධ වෙන හැටි මේ ඉඳලා එකපාරට විල් බැරක්කයක් ඔලුවට වැහලා ඉල්ලා මැරෙන මිනිස්සු ඉන්නවා. මට පෙන්වුවා ඊ අපේ එක මහත්මයෙක් ක්ෂණික මරණයක් සිද්ධ වෙන හැටි වැඩ පොලක වැඩ කරගෙන ඉන්නව එක මිනිස්සෙක් සවලක් අරගෙන පස් ටිකක් එහෙට දදා ඉන්නව එක පාට උඩින් ඉඳලා වැටෙන විල් බරක්කයක් එතනමයි. ඕක තමයි මනුස්ස ජීවිතයේ ස්වභාවය පිංගුතනි. ඉතින් ඕක ඕක ගැන හරියාකාරව වැටහිමක් ගන්න විදිහක් නැහැ. මොකද හේතුව අපි තුල තියෙන හැඟීමක් මේ සියල්ල මගේ වශයෙන් තියෙනවා. මම මැරෙන්නේ නැහැ ඔය කවුරු මැරුණා. මගේ අම්මා තාත්තා මැරෙන්නේ නැහැ. මගේ පිරිස මැරෙන්නේ නැහැ. ඔය කවුරු මැරුණා. ඕන් ඔය සංකල්පය නිසා තමයි පින්විතනි අපිට මේ මග වැඩෙන්න හිතෙන්නේ නැත්තේ. එහෙමනම් මේ ආර්ය උපවාද தත්ත්වයන්ට තමන් පත් වෙලා හැම ඉන්න වගේ තමන්ට දැනෙනවා නම් පින්විතනි මේ කියන දේවල් මනාකොට වැටහෙන්නේ නැතුව ඒ කියන අර අර අපි කියන්නේ <clears throat> මේ වචන ලොකු වේට් එකක් තියෙනවනේ ලොකු බරක් තියෙනවනේ ඕන් ඔය බර තමන්ට දැනෙන්නේ නැත්නම් පින්විතනි ඒ කියන්නේ තමන්ට මේක වැටහෙන්නේ නැහැ අනිත් අනිත් කාරණාව තමයි පින්වතුනි මම හොඳට දැකලා තියෙනවා අපේ පිරිස් බෝට්ටුවට නගිනවා. හබලත් අතට ගන්නවා. හෝගාල හබල් ගන්නවා. හැබැයි Tamanට තේරෙන්නේ නැහැ පිඟුතුනි මේ ඔරුව කණුවේ බැඳලායි තියෙන්නේ කියලා. මේ ඔරුව කණුවේ බැඳගෙන ඉවර වෙලා හෝගාල හබල් ගන්නවා. හබල් ගාලා හබල් ගාලා හබල් ගාලා පිංගුතුනි අවුරුද්ද දෙක තුන හබල් ගාලා ඉවර වෙලා බලනවා දැන් කොහෙද ඉන්නේ කියලා. බලනකොට තාම එතනමයි. ඊට පස්සේ බලනවා ඇයි මේ උනේ? මොකද්ද මේක වෙන්න හේතුව කියලා බලනකොට තේරෙනවා මේ හබලේ ප්‍රශ්නය. මේ හබල හරියන්නේ වෙන හබලක් හොයන්න ඕනේ කියලා මොකද කරන්නේ? ඒ හබල පැත්තකට දාලා පිංගුතුනි තව හබලක් හොයන්න පටන් ගන්නවා. මේ මං ගොඩාක් දැකපු දෙයක්. ඒක නිසා තමයි පින්වතුනි මෙතනින් තව තැනකට ගිහිල්ලා කියන්නේ ආ දැන් තමයි තේරුණේ කියලා. ඒතර මෙච්චර වෙලා මේ යතිවරයන්ගෙන් සද්ධර්මයේ කාලය තිස්සේ ශ්‍රවණය කළා තාම තේරිලා නැහැ දැන් තමයි තේරෙන්නේ කියලා හිතාගෙන ඉන්නේ. පින්වතුනි ඔබ බලන්න ඔබගේ ඔරුව බැඳලාද තියෙන්නේ කියලා කණුවක. ඔය ඔරුව කණුවේ බැඳලා නම් පින්වතුනි ඔබ කොච්චර හබල් ගෑවත් හබලේ වරදක් නෙමෙයි ඔබගේ වීරිය වරදක් නෙමෙයි තියෙන්නේ. ඉස්සෙල්ලා පින්වතුනි මේ කමේ ලිහා ගන්න බලන්න කමේ කපා ගන්න බලන්න. ඔය ආර්ය උපවාදයේ කියන්නේ පින්වතුනි එක කමයක් ඔය බැඳලා තියෙන. ඒ වගේම තමයි පින්වතුනි තථාගතයන් වහන්සේ කෙරෙහි තියෙන සද්ධාවේ තියෙන අඩුකම. ඒ වගේම තමයි විවිධාකාර දෘෂ්ටීන් දරාගෙන ඉවර වෙලා. ඒ විනය නීති වලට පටහැනිව කටයුතු කිරීම. ඒවා ගොඩක් දුරට වික්ෂුන් වහන්සේලාට හිමි දේවල්. Tamanට කැමැති පරිදි විනය ශික්ෂාපද එහෙට මෙහෙට එහෙට මෙහෙට පෙරලගෙන එහෙම කරන කටයුත්තක් නිසා සිද්ධ වෙන හානි. ඒ වගේම තමයි පින්විතනි අනාදිමත් සංසාරේ ඉඳලා අපි කරපු දහබැලු වැඩවලට අපි අපි කරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරිලා ගිය පිරිස දැන් ඇවිදින්න ඉන්නවා දෙන්නම් උඹට වැඩේ කියලා. දැන් ඔය පිරිස කවදාකවත් ඉඩ දෙන්නේ නැහැ පින්විතනි ඔබට මේ ගමන උතනින් එහාට යන්න. ඒ අයත් මොකද කරන්නේ ලොකු කමයක් දාලා ඉවරලා මේ බෝට්ටුව බැඳලා තියෙන අර කණුවේ. අන්න ඒක නිසා තමයි ආර්ය මෛත්‍රී ආදී වශයෙන් මේ තියෙන කර්මස්ථානය නිරන්තරයෙන් ප්‍රගුණ කරන්න කියලා කියන්නේ. ඒ වගේම නිරන්තරයෙන් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කරුණා ඒ ඒ කටයුතු ටික කරගෙන යන්න කියලා කියන්නේ. ආර්ය ආර්ය ශාසනයේ තියෙනවනේ පිංගුතුනි මෙත්තාව කියලා එකක් ඒ මෙත්තාව දස දිසට පතුරවන්න කියලා කියන්නේ. මෙත්තා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම නිරන්තරයෙන් කරන්න කියලා කියන්නේ. මොකද පිංගුතුනි මේ බැඳිලා තියෙන කමේ මහ විශාලයි. ලෙහෙසි පාදු කමයක් නෙමෙයි ඔය බැඳගෙන ඉන්නේ. ඕක දන්නේ නැතුව තමයි පිංගුතුනි අපි හිතාගන්නේ ආ ධානය වැඩුවා නම් ඔක්කොම හරි කියලා. ඒ කියලා මොකද කරන්නේ? හොගාලා භාවනා කරන්න පටන් ගන්නවා. භාවනා කරන එකේ වරදක් ගැන නෙමෙයි ධාන වඩන එකේ වරදක් ගැන නෙමෙයි මම කියන්නේ. මේ වැරදියට තේරුම් ගන්න හැටි මේ මනුස්ස ප්‍රජාව. <clears throat> ඊට පස්සේ හිතනවා දැන් මට ධානයේ වැඩුණා නම් මට දැන් අනිවාර්යයෙන් මෙතනින් එහාට අරිහත්ත්වයේ තියෙන්නම ඕනේ කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පිංගුතුනි අර බැඳගත්ත කම තියෙන නිසා කවදාක්වත් ඔබට ඔතනින් ගැලවිලා යන්න හම් වෙන්නේ නැහැ ගැලවෙන්න දෙන්නෙත් නැහැ. ඒක නිසා ඔබගේ වටපිටාව මනාකොට සකස් කරගන්න ඕනේ ඔබ. මේ වටපිටාව මනාකොට සකස් කරගෙන තමයි පින්විතනි මේ ගමන යන්න තියෙන්නේ. ඉතින් ඒ උදෙසා පින්විතනි ඔය බෝධි පූජා තිබීම ආදී වශයෙන් ඒ දේවලුත් උපනිශ්‍රේ වෙනව නැතුව නෙමෙයි. ඒක නිසා කවදාක්වත් ඔය හැම දෙයක්ම මේ ඔක්කොම මං අයින් කළා දාන්න ඕනේ මේ මග වඩන එක විතරයි මම කරන්න ඕනේ කියන තැනටමත් යන්න එපා. එහෙම යන්න පුළුවන් පිංගුතුනි ඔය කඹේ ඔක්කොම ගැලවලා නම් තියෙන්නේ. කඹේ එක බින්දු මාත්‍රයක්වත් නැහැ දැන්. යන්න විතරයි තියෙන්නේ. එහෙනම් දැන් මොකද කරන්න තියෙන්නේ? ගත්ත හබල පැදගෙන පැදගෙන පැදගෙන ගියා. හබල් ගාගෙන ගාගෙන යනකොට පිංගුතුනි තමන් ඊතර වෙලා ඉවරයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අතන. ඒක නිසා ඔබ පොඩ්ඩක් සිහි බුද්ධියෙන් යුක්තව කටයුතු කරන්න ඔබ මේ මාර්ගයේ වඩද්දි ගිහි පැවිදි දෙගොල්ලොම බලන්න මොනතරම් ලොකු කමයකින්ද තමන්ව මේකට බැඳිලා තියෙන්නේ කියලා. ඒකට අනුව පිංගුතුනි කරුණු කටයුතු කරගෙන යන්න. නැත්නම් ඔබ ඔය කොච්චර මේක කරන්න හැදුවත් අන්තිමට ඔබට මේක කරන්න හම් වෙන එකක් නැහැ. ඉතින් හම් වෙන්නේ නැහැ කියලා කියන්නේ මහා අපරාධයක් පිංගුතුනි. ඒකයි ඔබට මේ මේ දකින දකින කරුණු කාරණා මම පහදලි පැහැදිලි කරලා දෙන්නේ. පහදලා දෙන්න උත්සාහ කරන්නේ මෙන්න මෙතන පොඩි හිදසක් තියෙනවා, මෙතන පොඩි හිදසක් තියෙනවා. මෙන්න මේ කරුණු නිසා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ දේවල් මේ විදිහට ඉක්මව ගන්න කියලා. ඉතින් ඒකත් එක්කම පිංගුතුනි අපි අද අද ගොඩක් දුරට සාකච්ඡා කරන්න උත්සාහ කරනවා මම මෙන්න මෙහෙම දෙයක් ඔබ මේ කාලය තිස්සේ ඉඳලා අනිච්ච දුක්ඛ අනාත්ම දේශනාව මනාකොට ශ්‍රවණය කරපු පිරිස. දැන් අනිච්ච දුක්ඛ අනාත්ම දේශනාවක් ශ්‍රවණය කරපු පිරිසට පිංගුතුනි ඊළඟට ප්‍රශ්නයක් එන්න පුළුවන් තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕන කියලා නිවන් දකින්න. ඒ කියන්නේ සෝතාපන්න ඵලයටපත් වෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ කියලා. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න නම් නිවන් දකින්න. එක පැත්තකින් උන්වහන්සේ කියනවා අනි දේශනා කරනවා අනිච්ච දුක්ඛ අනාත්ම හොඳට අවබෝධ වෙන්න ඕනේ අනිච්ච දුක්ඛ අනාත්ම මනාකොට වැටහෙන්න ඕනේ කියලා නිවන් දකින්න. ඒවත් සෝතාපන්න ඵලයටපත් වෙන්න. එහෙනම් පින්වතුනි ඔය කියපු කරුණු දෙකම ආපෞසරයක් එකක් වෙන්න ඕනේ. ඔන්න ඔය තුන පින්වතුනි අපි අපි පොඩ්ඩක් විමසලා බලමු මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන කරුණු තුන ඇතුලේ. චතුරාර්ය සත්‍ය කොහොමද ගැබ් වෙලා තියෙන්නේ කියලා. අන්න එතකොට ඔබට අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩනකොට අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය වැඩිලා එන්න ඕනේ. චතුරාර්ය සත්‍ය වැඩුණා කියලා කියන්නේ පිංගුතුනි ඔබට සෝතාපන්න ඵලය ලැබුණා කියන එක. චතුරාර්ය සත්‍ය වැටහුණා කියලා කියන්නේ. ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්කවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී කියන ස්වභාවයටපත් වුණා නම් මේ දුක්ඛ ආර්ය සත්‍යයයි කියලා අවබෝධ කරගත්තා නම් එතන සම්මාදීටියටපත් වීම උදෙසා අවශ්‍ය කරුණු කාරණාව සිද්ධ වුණා නම් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති භික්කවේ සම්මාදිට්ඨි කියන තථාගතයන් වහන්සේ සම්මාදිට්ඨිය පනුවපු ඔය ආකාර හතර වැටහුණා නම් එහෙනම් ඔය කියපු කරුණු ටික පින්විතනි අනිවාර්යයෙන් මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන කරුණු තුන ඇතුලේ තියෙන්න ඕනේ. ඉතින් එක පොඩ්ඩක් විමසලා බලමු. ඔබ දන්නවා පින්විතනි අනිච්ච කියලා අපි යමක් පනව ගන්නවා. අපි ඕක සිංහලට ඕනනම් පෙරලගෙන අපිට කියන්න පුළුවන් අනිසි කියලා. සිංහල භාෂාවට පෙරලගෙන අනිසි කියලා පනව ගන්නත් පුළුවන් ඕකට ඔන්න. එතකොට පින්වතුනි හොඳට බලන්න මේ අනිච්ච කියන වචනේ ඇතුලේ. අපිට වැටහෙන්නේ නැති එක දෘෂ්ටියක් තියෙනවා. ඒ තමයි මේ දිට්ටි විපල්ලාසයක් තියෙනවා පින්වතුනි අනිච්චේ නිච්ඡන්ති කියලා. එතන මේ අනිච්ච වූ දේවල් නිච්චයි කියලා හිතාගෙන ඉන්න වැඩපිළිවෙලක අපි ඉන්නවා. අනිච්ච වූ දේවල් නිච්චයි කියලා හිතාගෙන ඉන්න වැඩපිළිවෙලක ඉඳද්දි පින්වතුනි අපි නිරන්තරයෙන් මහා පෙළීමකට වාජනය වෙලා ඉන්නේ. මොකද හේතුව මේ ස්වභාවිකව මේ යමක් හැදෙන විදිහක් තියෙනවා. ඒ හැදෙන විදිහ පටිච්ච සමුප්පන්නව පනව ගන්න පුළුවන්. එහෙනම් යම් කිසි දෙයක් පටිච්ච සමුප්පන්නව හැදෙද්දී අපිට හිතෙනවා නම් මේක මේ අපිට ඕනේ නිසායි හැදෙන්නේ. අපිට ඕනේ විදිහටයි මේක පවතින්නේ මේ අපිට ඕනේ විදිහටයි මේක හැදෙන්නේ කියලා. අපි විදිහක් පනවගත්ත ගමන් පිංගුතුනි වෙන්නේ මොකද්ද? ඒක තුල අපි මහා පෙලීමකට ලක් වෙන එක. මොකද හේතුව පිංගුතුනි විදිහ කියන එක පැනවෙන්නේ වස්තුව තුල නෙමෙයි. විදිහ කියන එක පැනවෙන්නේ අපේ හිත තුල. එතකොට අපි හිතෙන් විදිහ කියන එක පනවගත්ත ගමන් ඊට පස්සේ එතනින් එහාට අපිට මහා පෙලීමක් හටගන්නවා මේක මේ මේ පච්චුප්පන්න මොහොතේදී සිද්ධ වෙන වෙලාව වෙනකම්. නිකමට හිතලා බලන්න පිංගුදෙනි ඔබගේ අනාගතය ගැන. ඔබගේ අනාගතය කියලා හෙවත් ඔබගේ බලාපොරොත්තු ටික ගත්තොත් එහෙම පිංගුතුනි. ඔය බලාපොරොත්තු වල ඔක්කොගෙම තියෙන්නේ මගේ විදිහද ඔබගේ විදිහද? ඔබගේ අනාගත බලාපොරොත්තු තුල තියෙන්නේ මගේ විදිහද ඔබගේ විදිහද? නැත්තම් මේ ලෝකේ තියෙන ඇත්ත විදිහද? හොඳට බලන්න. හෙට දවස මට පවත්වන්න ඕනේ විදිහද පින්වදෙනි ඔබගෙත් තියෙන්නේ. දැන් මට හිතෙනවා හෙට දවස මම මෙසේ හිටිය යුතුයි කියලා. දැන් ඔබටත් එහෙමම තියෙන්නේ. උත්තර දෙන්නකො මේ ඉස්සරහා ඉන්න පිරිස. එහෙමමද තියෙන්නේ? නෑ, එහෙනම් දැන් මේ තියෙන්නේ මේ ඔබ විදිහක් හදාගෙන තියනවා නේද අනාගතේ ඉන්න කියලා. එහෙනම් දැන් ඔබගේ මේ අනාගත කියලා කියන්නේ පිංගුතුනි සම්පූර්ණයෙන් මේ ඔබ හදාගත්ත විදි ටිකක් නේද? එහෙනම් දැන් ඔබ විදි ටිකක් හදාගෙන ඉවර වෙලා ඔබ නිසී කියලා පනවගත්ත විදි ටිකක් හදාගෙන ඉවර වෙලා අන්න ඒව දැන් වෙයි දැන් වෙයි දැන් වෙයි කිය කිය පෙලි පෙලි ඉන්න එක නෙවෙයිද පිංගුතුනි ජීවත් වෙනවා කියලා කියන්නේ. එහෙම හදාගත්ත ලොකු විදිතොගයක් තමයි අනාගතය කියලා කිව්වේ. දැන් මේ හැබැයි ලෝකේ ඇත්ත වශයෙන්ම පවතින්නේ මොන වෙලාවද? අනාගතයේද අතීතයේද මේ පච්චුප්පන්න මොහොතද ඇත්ත වශයෙන්ම ලෝකේ පවතින්නේ? පච්චුප්පන්න මොහොත. පච්චුප්පන්න කියලා කියන්නේ පිඟුතුනි ප්‍රත්‍යයෙන් උප්පන්න කියන මොහොත. එහෙනම් මේ ප්‍රත්‍යයෙන් උපදින මොහොත තමයි පිඟුතුනි මේ ලෝකේ ඇත්ත වශයෙන්ම විද්‍යාමාන වෙන්නේ. අතීතය කියන එක ඇත්ත වශයෙන්ම විද්‍යාමාන වෙන දෙයක් නෙමෙයි. උදාහරණයට ගමුකෝ මෙහෙම. මේ පත්තිරිප්පුව ඊයේ තිබිච්ච විදිය කොහොමද? මේ පත්තිරිප්පුව ඊයේ තිබිච්ච විදිය කියන එක පණවන්න පුළුවන්ද ඔබට දැන්? මේිට පැයකට මොහ පෙර තිබිච්ච විදිය කියන එක පණවන්න පුළුවන්ද ඔබට දැන්? හෙට මේක කොහොම තියේද කියලා පණවන්න පුළුවන්ද ඔබට දැන්? එහෙනම් පින්වතුනි ඊයේ තිබිච්ච විදිය කොහෙද දැන් තියෙන්නේ? පත්තිරිප්පුවේද? ආර්ය චින්තාශ්‍රමයේද? නැත්තම් කොහෙද තියෙන්නේ? ඊයේ තිබිච්ච විදිය කොහෙද තියෙන්නේ? ඊයේ තිබිච්ච පත්තිරිප්පුව කොහොද? කොහෙද ඒක දැන් තියෙනව නම් තියෙන්නේ? හිතේ. වෙන කොහෙවත් නැහැ ඒක. හෙට තියෙන පත්තිරිප්පුව කොහෙද තියෙන්නේ? ඒකත් තියෙන්නේ හිතේ. එහෙනම් මේ මොහොතේ ඇත්ත වශයෙන්ම විද්‍යාමාන වෙන්නේ මොකක් විතරයිද? මේ පච්චුප්පන්න මොහොත විතරයි පිඟුදුනි මේ ලෝකයේ ඇත්ත කියලා දෙයක් තියෙනවා නම් ඒ තියෙන්නේ පච්චුප්පන්න ස්වභාවය විතරයි. ඒ මොහොතේදී ප්‍රත්‍යයෙන් උපදිනවා එච්චරයි. හැබැයි වෙන්නේ මොකද්ද පිඟුතුනි මේ ප්‍රත්‍යයෙන් උපදින වෙලාවේදී ඒ ප්‍රත්‍යයෙන් උපදින දෙයට තණ්හා කරලා ඒ තන හා වෙලා ඉවර වෙලා පිඟුතුනි ඒකේ තියෙන වටිනකමක් Tamanට දැනිලා යම් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං කියන தත්ත්වයට වැටිලා ඉවර වෙලා ඇදලා ගන්නවා Taman ගාවට උපාදාන කරගන්නවා ආසන්නයට ඇදලා ගන්නවා දැන් උපාදාන කරගත්තා. දැන් උපාදාන කරගත්තේ පිංගුතුනි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ওই පහ ওই සම්බන්ධව ගොඩ නැගිච්ච. ඇහැයි රූපයයි සම්බන්ධවත් පිංගුතුනි පංචස්කන්ධයක් පැනවෙනවා. ඇහැයි රූපයයි එකට ගත්තනේ වෙලා ඒ හැදෙන විඥානය හැදෙනකොට පිංගුතුනි ඒ තුලත් අපිට පංචස්කන්ධයක් තමයි නිර්මාණය වෙන්නේ. ඒ තුල හැදෙනවා රූප රූප කියන කොටසට රූපට අයිති වෙලා වේදනා සංඥා සංකාර විඥාන කියන ওই පහ. කනයි ශබ්දයයි එකතු වෙන වෙලාවෙත් පිංගුතුනි ওই පහ තමයි අපිට දැනෙන්නේ. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ පංචස්කන්ධය තුලින් මේ මුළු ලෝකෙම පනවලා තියෙන්නේ. එහෙනම් නාසයට සුවඳක් ගඳක් ආවත් ඒ වෙලාවෙත් පිංගුතුනි පංචස්කන්ධයක් තමයි නිර්මාණය වෙන්නේ. ඒ පංචස්කන්ධය තමයි පිංගුතුනි අපි හැමතිස්සෙම උපාදාන කරගන්නේ. එහෙනම් දැන් ওই පංචස්කන්ධය කියන එක අපි උපාදාන කරගත්ත ගමන් එතනින් එහාට මොකද වෙන්නේ? ඒක තමයි අපේ අතීතයේ මළුවල තියෙන්නේ. අතීතයට ගියයි කියලා කියන්නේ ඔන්න ඔය ටික. දැන් අපිට අතීතයක් තියෙනවා. උපාදාන කරගත්ත නාම රූප ටික තියාගෙන අතීතයක් හදාගත්ත නිසා පිංගුතුනි එතනින් එහාට අපේ අර එක එක විදි හදාගන්න දැන් අපිට ලේසියි. දැන් ඔබ මට කියන්න පිංගුතුනි ඔබගේ අනාගත එකම එක බලාපොරොත්තුවක් මොකක් හරි අරගෙන ඒ බලාපොරොත්තුව. නැත්තම් අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් එමේ ඩ්‍රීම් එක. ඔබට මොකක් හරි ඩ්‍රීම් එකක් තියෙනවා ඩ්‍රීම් හවුස් එකක් හරි. ඩ්‍රීම් කා එකක් හරි මොකක් හරි තියෙනවා නම් පින්වතුනි මට කියන්න. ඒක ඔබ කවදාවත් දැකපු නැති එකක්ද? අහලවත් නැති එකක්ද? විඳලා නැති එකක්ද දැනගෙන නැති එකක්ද තියෙන්නේ? ඒ කාන්තෙන්ම අහපු එකක් නේද තියෙන්නේ? ඒ කාන්තේම දැකපු එකක් නේද තියෙන්නේ. එහෙනම් පින්විතන අර අතීත නාම රූප ගොන්නෙන් අරගෙන ඉවර වෙලා අනාගතයට හදා ගන්නව එක එක જાතිය විදිහ අපි. මං වෙන්නනම් පින්විතන යෝක හැදිලා එන විදිහ. මං ඒක කියන්න කලින් පුංචි ඉල්ලීමක් කියන කරන්න ඉතින් මේ මේ දේවල් ඉතින් මේ මේ ස්ථානේ නම් කීයුතු දේවලුත් නෙමෙයි පුංචි ළමයි වගේ කෑ ගහනවා එහෙනම් ඉතින් හරි සාපයක් උදා කරවන්න එපා ඔය ළමයින්ගේ ජීවිතවලට. මේක මගේ ගුරු දේවයන්න් වහන්සේත් කීප වතාවක්ම කියනවා මම සීඩී වල අහලා තියෙනවා. ඉතින් තාමත් කියන්න වෙලාන්නේ. විශේෂයෙන්ම මේ වගේ ස්ථාන වලට ඇවිදලා ඉතින් එහෙම කරන එක සුදුසු නෑ. මොකද මේ ස්ථාන වලට පිරිස එන්නේ අනිවාර්යයෙන් මේ මේ මේ දහම අවබෝධ කරගෙන නිවන් දකින්න බලාගෙන. ඒක නිසා පුංචි දරුවෝ කෑ ගහනවා නම් ඒ ස්ථාන වලින් ඒ දරුවන්ව පොඩ්ඩක් ඈත් කරගන්න. පුළුවන් නම් පුංචි දරුවම ගෙදරම දාලා එන්න. නැත්නම් වදින්න ගිය දේවාලේ ඉහි කඩා වෙන්න වගේ තියෙයි. දරුවා පන්සල් එක්කන් ආව අන්තිමට ඒක කෑ ගහලා කෑ ගහලා කෑ ගහලා ඒකට මහා සාපයක් හැදෙලා ගෙදර එක්කන් යන්න වෙන්නේ දරුවව. ඒක නිසා පින්වතුනි පොඩ්ඩක් ඉතින් ඒ සම්බන්ධව උනන්දු වෙන්න ඔය ඉන්න පිරිස. ඔය බල්ලන්ටත් එච්චර තමයි. හිතලා නෙමෙයිනේ කෑ ගහන්නේ. ඌව කන්න ඇවිල්ලා ඉන්නේ. ඔය කවුරු හරි කාලා ඉතින් ඌ දැන් කෑ ගහනවා. දැන් මොකද උන්නේ? කොරේ පිටට මරේ. කරන්න දෙයක් නැහැ පිංගුතුනි. සාපේ පාපේ නෙමෙයි. පාප කරන්න නම් චේතනාව මූලික වෙන්න ඉපෑ. පාපයක් නෙමෙයි වෙන්නේ සාපයක්. දැහැන් වඩන කෙනෙකුට ඒ දැහැනට බාධා වෙන්න කටයුතු වෙච්ච නිසා. ඉතින් සාපයක් නැగిලා ඉන්න පුළුවන්. ඉතින් පරිසම් වෙන්න එපා ඔයන් අපි. බුදුදහමත් එක්ක එන සාපලෙන් නිදහස් වෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි නිසායි මම එහෙම කිව්වේ. කොහොම හරි පිටුතර දැන් හිතලා බලන්න අර කියපු දහම් කාරණාව ගැන. එතකොට එහෙනම් මේ අනාගතය කියලා සම්පූර්ණයෙන්ම අපි හදන්නේ පිංගුතුනි මේ මායාවක් නේද? අනාගතය කියලා ඇත්ත වශයෙන්ම පවතින එකක් නෑනේ. මොකද න ආගතනේ තාම ඒක ආපු එකක් නෙමෙයි. එහෙනම් ආපු එකක් නෙමෙයි උනාට අපේ හිත තුල හැදිලා තියෙනවනේ මේක මෙසේ විය යුතුයි මේක මෙසේ විය යුතුයි කියලා. එහෙනම් ඒක මෙසේ විය යුතුයි කියලා හැදිලා තියෙන ක්‍රමවේදය කියලා කියන්නේ පිංගුතුනි එතනම තියෙන්නේ මොකද්ද? අපි පනවගත්ත විදිය. අපි පනවගත්ත විදිය හෙවත් අපිට නිසි විදිය. මොකද ඔබගේ බලාපොරොත්තු ඇතුලේ තියනවද පින්විතනේ ඔබගේ හෙට බෙල්ල කපා ගන්නවා කියලා. ඔබගේ බලාපොරොත්තු ඇතුලේ තියනවද මුළු පවුලම විනාශ කරලා දානවා කියලා හෙට. ඔබගේ බලාපොරොත්තු ඇතුලේ තියනවද ඔබගේ සම්පූර්ණ ජීවිතේම විනාශ කර ගන්නවා කියලා හෙට. එහෙනම් මේ බලාපොරොත්තු කියන ඒවා පිංගුතුනි ගොඩක් හැදිලා ඉන්නේ තමන්ගේ කැමැත්තත් එක්ක. හැබැයි කෙනෙකුට හෙට මිය දෙන්න ආස කැමැත්තක් එහෙම තියෙනවා නම් මේව දරන් ඉන්න බෑ මට මැරෙන්න ඕනේ කියලා එහෙම බලාපොරොත්තුවක් එන්න පුළුවන්. එහෙනම් ඒකත් එන්නේ කැමැත්තට. තමන් අකමැති දෙයක් බලාපොරොත්තු විදිහට තියාගෙන ඉන්නවද ඔබ? හොඳට කල්පනා කරලා බලන්න. අනාගත බලාපොරොත්තු විදිහට තමන් අකමැති දෙයක් තියාගෙන ඉන්නවද? අකමැති දෙයක් කවදාකවත් අනාගත බලාපොරොත්තුවක් විදිහට ඇදිලා ඉන්නේ නැහැ තමන්ට. එහෙනම් තමන් විසින් හදාගත්ත බලාපොරොත්තු කියලා කියන්නේ පිංගුතුනි තමන් විසින් පනවගත්ත නිසි විදිහක්. නිසි කියලා පනවගත්ත දේවල්. එහෙනම් නිසි කියලා පනවගත්ත පිංගුතුනි හැමදෙස්සෙම තමන් කැමැත්තෙන් බැඳිච්ච දේවල්. එහෙනම් තමන් කැමැත්තෙන් බැඳිච්ච දේවල් කියලා කියන්නේ පිඟුතුනේ එහෙනම් ඔය නිසි කියන එක ඇතුලේ තණ්හාව කියන එක නැද්ද? යම් තැනකට හා වුණාට පස්සේ පිඟුතුනේ ඒ හා වෙච්ච දේ නෙමෙයිද දැන් නිසි කියලා ඔබ හදාගෙන ඉන්නේ. පුද්ගලයෙක් හෝ වේවා, වස්තුවක් හෝ වේවා, සංසිද්ධියක් හෝ වේවා යමක් වුණාට පස්සේ අන්න ඒකට තණ්හාවෙන් බැඳිලි වෙරලා ඒක ආසන්නයට ඇදලා ගත්තාම ඒකේ තියෙන කරුණු ටික අරගෙන නෙමෙයිද ඔබ අනාගතය කියන එක නිර්මාණය කරගෙන ඔය ඉන්නේ මේ විදිය තමයි හොඳ විදිය කියලා. විදිහක් ඔබ පනවගෙන ඉන්නේ. නිසි කියලා දෙයක් ඔබ හදාගෙන ඉන්නේ. එහෙනම් පිංවිතුනේ නිසි කියන එක ඇතුළෙම පිංවිතුනේ ඔබට පේන්නේ නැද්ද තණ්හාව කියන එක? ඔන්න තණ්හාව කියන එක ඔන්න ඕක අස්සෙම පණිවිලා තියෙනවා. එහෙනම් යම් අවස්ථාවක අපි යම් දෙයකට තණ්හා කරගත්තා නම් පිංගුතුනි ඒ තණ්හා කරගත්ත දේ තමයි අන්තිමට අපිට අනාගත විදිහක් බවට පත් වෙලා ඉස්සරහින් එන්නේ. දැන් ඔන්න අනාගත විදිහක් බවට පත් වෙලා ඉස්සරහින් එනකොට දැන් අපි මේක තණ්හා කරගත්ත දෙයක් නිසා පිංගුතුනි මේක දැන් අපිට වෙන්න ඕනේ. මේක කොහොම හරි දැන් කරගන්න ඕනේ. නමුත් අපි එක දෙයක් දන්නව හොඳ ආකාරව පිංගුතුනි අපිට ඕනි විදිහට මේ ලෝකේ දේවල් නිර්මාණය වෙන්නේ නැහැ. හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති මේක තමයි ලෝකේ තියෙන ක්‍රියාදාමය. හේතු ටික ගැලපුණොත් ඵලය හැදෙනවා හේතු ටික ගැලපුණ නැත්නම් ඵලය හැදෙන්නේ නැහැ. ඒක තමයි විදිහ. ඇත්ත විදිහ ඔන්න ඕක. නමුත් ඔය විදිහ ගැන අවබෝධයක් නැතුව තමයි පිංගුතුනි අපි අපේ විදි පනවගන්නේ. එතන අපේ විදිහක් කියලා කිව්වේ මොකද්ද? අපි තණ්හාවෙන් අල්ලගත්ත දෙයක්. එන යම් දෙයක් අපි දැන් තණ්හාවෙන් අල්ලගත්තා නම් පිංගුතුනි දැන් ඒ අල්ලගත් දේ මේ ලෝකේ වෙනකන් තමයි දැන් අපි බලාගෙන ඉන්නේ. මේක වෙන්නේ නැහැ වගේ දැනෙනකොට අපි මොකද කරන්නේ? අපි විදිහක් පනවගෙන ඉවර වෙලා මේක වෙනකම් බලන් ඉඳද්දි ඒක වෙන්නේ නැහැ වගේ දැනෙනකොට අපි මොනවද කරන්නේ? ඒක කොහොම හරි කරගන්න හදනව නේද? ඒක කරගන්න නම් මොකද්ද කරන්න වෙන්නේ? අபிසංකාර වඩන්න වෙනවා. ඔන්න දැන් මොකද කරන්නේ පිංගුතුනි දැන් අபிසංකාර වඩනවා. අර කියපු දේ කොහොම හරි කරගන්න. යම් අபிසංකාරයක් වැඩුවා නම් පිංගුතුනි අபிසංකාරයේ වඩන්නේ අවිද්‍යාව නිසාද නැද්ද? අபிසංකාරයක් අවිද්‍යාව නැත්තම් වැඩෙන්නේ නැහැ. එහෙනම් දැන් බලන්න පිංගුතුනි මෙතන තියෙන අවිද්‍යාව මොකද්ද කියලා. මෙතන තියෙන අවිද්‍යාව තමයි පිටින්දුනේ යම් වෙලාවක අපි නිසි කියලා දෙයක් පණව ගත්තට පස්සේ ඒ තුල අපි පෙලෙන්න පටන් ගන්නවා. මේ පෙලීමම පිටින්දුනේ මහා දුක්ගින්නක්. මේ පෙලීමෙන් පෙලිපෙලි ඉන්නකොට පිටින්දුනේ දැන් අපිට ඕන වෙලා තියෙන්නේ මොකද්ද මේ පෙලීමෙන් නිදහස් වෙන්න. එහෙනම් දැන් අපිට දුක කියන එක විද්‍යාමාන වෙවි තියෙනවා. මේ විද්‍යාමාන වෙන්නේ මේ දුකෙන් නිදහස් වෙන්නයි දැන් ඕන කියලා තියෙන්නේ. විද්‍යාමාන වෙන දුකෙන් නිදහස් වෙන්න නම් පින්වතුනි විදි දෙකක් තියෙනවා. එක විදිහක් ආර්ය විදිය, අනෙක් විදිය අනාර්ය විදිය. අනාර්ය විදිය තමයි අපි මෙච්චර කල් පුරුදු වෙලා හිටියේ. මොකද්ද? යම් දෙයකින් දුක ජනිත වෙනකොට ඒ දුක නැති කරගන්න අபிසංකාරයක් වඩලා ඒ දුකින් නිදහස් වෙන ක්‍රමවේදය. ගෙදර පොඩ්ඩක් කැඩිලා බිඳලා යනකොට අපි මොකද්ද පුරුදු වෙලා තියෙන්නේ? ගේ කැඩිලා බිඳලා යනකොට අපිට දුකයිනේ. එතකොට අපි මොකද්ද පිංගුතුනි පුරුදු වෙලා තියෙන්නේ? ගේ අලුත් වැඩියා කරන්න. අන්න ප්‍රතිසංස්කරණය කරන්න. ඊට පස්සේ ප්‍රතිසංස්කරණය කරගෙන ටිකක් වෙලා ඉනකොට ආයි එක කැඩිලා බිඳිලා වෙනදිලා යන්න යනකොට ආයි මොකද කරන්නේ? ආයි ප්‍රතිසංස්කරණය කරනවා. එතකොට මේ ගේ කැඩිලා බිඳිලා වෙනදිලා යනකොට පිංගුතුනි මේ කැඩිලා බිඳිලා වෙනදිලා යාම නිසා අපිට මහ දුකක් හට ගන්නවා. ඒ දුකට කරන පිළියමක් තමයි අපි කල්පනා කරන්නේ. අනේ මට හරි දුකයිනේ දැන් මම මොකද කරන්න කියලා හිත හිත ඉන්නේ. ඔය ප්‍රශ්නේ නෑනේ පිටුතුනේ අල්ලපු ගෙදර එක්කෙනාට. නැත්නම් අල්ලපු ගෙදර වහලේ කැල්ල බිඳලා වෙනසිලා යනකොට ඔබට ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ නෑනේ. හැබැයි ඔබගේ කියලා අල්ලගත්ත දේ තුල මේ වහලේ කැල්ල බිඳලා වෙනසිලා යනකොට පිටුතුනේ ඔබට ඒක දරා ගන්න බැරි මහ දුකක් හට ගන්නවා. මොකද හේතුව ඒක නෙමෙයි ඔබේ විදිහ නිසා. ඔබ වහලේ දිහා දැක්කට පස්සේ වහලේ එහෙම් මෙහෙම් එහෙම් මෙහෙම් දියසෙවල් බැඳලා අර එහෙම තියෙනකොට ඔබ පෙලෙන්න පටන් ගන්නවා. මොකද ඔබගේ විදිහ ඕක නෙමෙයි. ඔබ වහලේ ගැන හදාගත්ත විදිහ තියෙන හරිය ලස්සන වහලයක්. නමුත් දැන් හදාගත්ත විදිය නෙමෙයි දැන් වෙනත් විදිහක් තියෙන නිසා පිංගුතුනි ඔබ නිරන්තරයෙන් පෙළෙනවා. දැන් මේ පෙළීම මහ දුක් ගින්න. මේ දුක් ගින්නෙන් දැන් ඔබ නිදහස් වෙන්නේ කොයි වෙලාවෙද කියලා ඔබ බල බලා ඉන්නේ. අන්න එතකොට පිංගුතුනි අවිද්‍යාව තියෙන කෙනෙකුට වැටහිලා එනවා මේකෙන් නිදහස් වෙන නම් කරන් තියෙන්නේ මොකද්ද අபிසංකාර වඩල ඔබ කැමති විදියට මේක හදාගනි. ඔන්න අවිද්‍යාවෙන් එන නිගමනේ. මොකද මේ දුකට හේතුව මොකද්ද කියන එක වැටහිලා ආවේ නැහැ. වැටහිලා වැටුණා මෙතන දුකක් තියෙනවා කියලා. දැන් මට හරි දුකයි කියන එක වැටුණා. දුක ආවේ කොහොමද? ඒ මොකුත් වැටහිලා නැහැ. දුක බව වැටහිලා තියෙනවා. දුක බව වැටහිලා තියෙන නිසා මොකද කරන්නේ දැන් මේ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් හොයනවා. එතකොට වැටහෙනවා දුකෙන් නිදහස් වෙන නම් තියෙන එකම ක්‍රමය තමයි මේක කැමැති විදියට හදාගන්න. එහෙනම් දැන් මොකද කරන්නේ? පිංගුතුනි ඉක්මනට ඉක්මනට අර වහලේ සුද්ධ කරලා සුද්ධ කරලා සුද්ධ කරලා ඒ ටික ලස්සනට හදා ගන්නවා. දැන් තව ටික දවසක් ගියාට පස්සේ ආපහු සැරයක් මොකද වෙන්නේ? Taman බලාපොරොත්තු වෙච්ච දෙයට වඩා අන්‍ය දෙයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මොකද Taman හිතාගත්ත දෙයක් Taman පනවගත්ත විදියක් ඒ විදිය නෙමෙයි හේතුන්ගෙන් හටගන්න විදිය සිද්ධ වෙනවා. හේතුන්ගෙන් හටගත්ත විදිය සිද්ධ වෙච්ච ගමන් දැන් ආයි සැරයක් පෙළෙනවා. ඒ බැලීමට ප්‍රතිකර්මයක් ඉදිරිය නැවත වතාවක් මොකද කරන්නේ? ආපහු සැරයක් අபிසංකාර වර්ණලි වෙලා අරකට පිළියම් කරගන්නවා. හැබැයි පින්විතනි ওই අවස්ථා දෙකේදීම මොකද සිද්ධ වුනේ? මේ පුද්ගලයාගේ දුක නම් තුනී වුණා යම් මොහොතකට. ওই දුක කියන එක යම් මොහොතකට තුනී වෙලා ගිය නිසා මේ පුද්ගලයා මොකද කරන්නේ? පින්විතනි පුරුද්දක් විදියට ඕක කරගෙන යනවා. අද ඔබට අවුරුදු 40යි නම් අවුරුදු 40ක් තිස්සේම කළේ මොකද්ද? ඕන් ඔය කියූප එක තමයි. තමන් විදිහක් පනව ගන්නවා ඒ විදිහට වඩා වෙනස් විදිහක් එනකොට තමන්ට මහ දුකක් හට ගන්නවා ඒ දුකින් නිදහස් වීම උදෙසා අபிසංකාර වඩනවා ඒ අபிසංකාර වැඩි වීම තුල පිඟුතනේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා පටන් ගත්තා නම් භව පත්‍ය ಜಾති කියලා ಜಾතියක් හට ගන්නවා ಜಾතියක් හටගත්තා කියලා කියන්නේ පිඟුතනේ එතනින් එහාට ජරා මරණයක් තියෙනවා ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය හෝති කියලා පිඟුතනේ කෙලවරක් නැති මහා දුක්ඛන්දක නැවත සමුදයක් හට ගන්නවා දැන් ඔන්න ඔය ක්‍රියාදාමයේ තමයි මේ සිද්ධ වෙවි යන්නේ. දැන් මේ දහම තේරුම් ගත්ත කෙනා ඊළඟට මොකද කරන්නේ? දැන් මේ දහම තේරුම් ගත්ත කෙනා මොකද කරන්නේ? දහම තේරුම් ගත්ත කෙනා පින්වතුනි ඊළඟට බලනවා දැන් දුකක් ජනිත වුණා මේ දුකට හේතුව මොකද්ද කියලා. දුකක් ජනිත වෙනකොට පිංගුතනි මේ දුකට හේතුව බලද්දී ඔන්න වැටහිලා එනවා මේ දුකට හේතුුනේ මොකද්ද කියලා කාරණාව. ඒක බලන්නේ නැති තාක්කල් පිංගුතනි අවිද්‍යාව තුල ඉන්න මිනිස්සයා. අවිද්‍යාව තුල ඉන්න කෙනා හැමතිස්සෙම අபிසංකාර වඩ වඩා තමයි ඉන්නේ. ඒකයි පිංගුතනි අபிසංකාර කියන එක හැමතිස්සෙම පටන් ගන්නෙ මොකකින්ද? අවිද්‍යාව පත්‍ය කියලා පටන් ගන්න ඒකයි. අවිද්‍යාව දුරු කරපු කෙනෙක් කවදාක්වත් පිංගුතනි අபிසංකාර වඩන්නේ නැහැ. දැන් ඔබට වැටහි මෙන්න මේ මෙන්න මේ මේ පුංචි කෑල්ල ඇතුලේ මේ ඔක්කොම තියෙන්නේ. හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් එතකොට හොන්න බලන්න පිටින් දැන් අවිද්‍යාව පත්‍ය අபிසංකාර පටන් ගන්නෙ. එහෙනම් අවිද්‍යාව තියෙන නිසා අபிසංකාර කරනවා. හැබැයි අවිද්‍යාව ප්‍රහාණය කළා නම් නැත්නම් අවිද්‍යාවෙන් නෙමෙයි නම් මේ මොහොතේ ඉන්නේ. මේ පුද්ගලයා මොනවද කරන්නේ? Tamanට හොඳට දැනෙන දේ තමයි පින්විතනේ අර හටගත්ත දුක. අර පෙලීම නිසා හටගත්ත දුක දැන් හොඳට දැනিলা තියෙන්නේ Tamanට. Tamanට දැන් අවබෝධයට ඇවිල්ලා තියෙන්නේ මේ දුකක් ජනිත වෙනවා මෙතන. එහෙනම් බලනවා පින්විතනේ මේ දුකේ ස්වභාවය මොකද්ද? කොහොමද මේ දුක ජනිත වෙන්නේ? අන්නේ දුක ජනිත වෙන ස්වභාවය දකිනකොට පිංගුතුනි Tamanට වැටහිලා එනවා මං විදිහක් පැනෙව්වා. මං විදිහක් පැනෙව්වේ තිබිච්ච අවිද්‍යාව නිසා. මේ ලෝකේ හටගන්න එක විදිහකට. හේතු ටික ගැළපීම නිසා හේතු ටික හරියාකාරවම සකස් වීම නිසා ඵලයක් උපදිනවා මිසක් ඵලයක් විද්‍යාමාන වෙනවා මිසක් මගේ කැමැත්ත උදෙසා කිසිම ඵලයක් මේ ලෝකේ නිර්මාණය වෙන්නේ නැහැ. මෙන්න මේ ගැන හොඳ අවබෝධයක් ගත්ත කෙනා දකිනවා පින්විතනි මට මේ පිළීම හටගෙන තියෙන්නේ මං විසින් විදිහක් පනවගත්ත නිසා. යථාර්ථවත් විදිහ අතහැරලා දාලා මං විසින් විදිහක් පනවගත්තා. එහෙනම් මං විසින් තණ්හා කරපු කොටසක් තියෙනවා. අන්නේ තණ්හා කරපු කොටස නිසා ඒ තණ්හාව නිසා තමයි මට මෙන්න මේ කියන පෙනීම හටගන්නේ කියලා ඔන්න පේන්න පටන් ගන්නවා. එහෙනම් මෙන්න මේ දුකට හේතුව තණ්හාවයි කියලා Tamanට වැටහිලා එනවා. තමන් තණ්හාවෙන් පොදි බැඳගත්ත කොටසක් නිපින්ගතනි අනාගත බලාපොරොත්තුව කියලා දාගත්තේ එහෙම නැත්නම් විදිය කියලා දාගත්තේ. එහෙනම් අර තණ්හාව නිසා අපි මං විදිහක් හදාගත්තා. ඒ විදිහ නිසා මොකද වෙන්නේ? ස්වභාවිකව මොන ක්‍රමයකින් හරි මේ හේතු ටික සකස් වීම තුල ඵලයක් හැදෙද්දී ඒක ඊට වඩා අන්නේ විදිහක් වෙනකොට මාව පෙලෙන්න පටන් ගන්නවා. අන්නේ පෙලීම කියන මහ දුකට මම ජනිත වෙනවා. අන්න පිංගුතුනි යද නිච්ඡන් තන් දුක්ඛන් කියන තැන එතන විද්‍යාමාන වෙනවා. යම් තැනක පෙලීමක් සිද්ධ වෙනවා නම් ඒ පෙලීම මහ දුකක්. ඒ පෙලීම ඒකාන්තයෙන්ම අනිත්‍යතාවය නිසා සිද්ධ වෙන දෙයක්. අන්න යද නිච්ඡන් තන් දුක්ඛන් කියන තැනත් පිංගුතුනි වැටහිලා එනවා. එහෙනම් යදනිච්ඡන් තන්දුක්ඛන් කියන තැනත් එතන තියෙනවා. ඒ වගේම පිඟුතුනි තණ්හාව නිසා මක් වෙනවා කියන එකද? දුක කියන එක උපදිනවා කියන කරුණු දෙකත් එතනම විද්‍යාමාන වෙනවා. එහෙනම් තණ්හාව නිසා නම් දුක වෙන්නේ පිඟුතුනි. ඔය දැන් දුක දුදුනු නැති කරන්න මොකද කරන්න ඕනේ? දුක කියන එක නැති කරන්න මොකද කරන්න ඕනේ? අර තණ්හාව කියන කොටස අයින් කරගන්න ඕනේ නේද? තණ්හාව කියන කොටස අයින් කරන්න නම් පින්විතනේ ඔබ අනාගතයේද අයින් කරන්න ඕනේ පච්චුප්පන්න මොහොතද අයින් කරන්න ඕනේ. තණ්හාව තියෙන පච්චුප්පන්න මොහොතේද අනාගතයේද? වැටහෙනවද මම කියන දේ? තණ්හාව කියන කොටස තියෙන්නේ පිංගුතුනි අනාගතේ. තණ්හා කරගෙන හදාගත්තේ අනාගතේ. පච්චුප්පන්න මොහොත ඔබ තණ්හා කරගෙන හදාගත්ත එකක් නෙමෙයි. ඒක ප්‍රත්‍යයෙන් උපදින එකක් ඒක. ඒක ලෝකේ සත්‍ය වශයෙන් විද්‍යාමාන වෙන එකක්. හැබැයි අනාගතය කියලා කියන්නේ පිංගුතුනි ඔබ තණ්හා කරලා හදාගත්ත එකක්. එහෙනම් ඔබ අනාගතයක් හදාගත්ත නිසා තමයි පිංගුතුනි පච්චුප්පන්න මොහොතේදී මේ දේ සිද්ධ වෙනකොට එක්ක ඔබ ඇලෙන්නේ එක්ක ඔබ ගැටෙන්නේ. එහෙනම් දැන් ඔබ දකිනවා පින්වතුනි මේ මහා දුක්ඛන්දට හේතුව තමයි මම මෙය නිසි කියලා හදාගත් එක. එහෙනම් දැන් පින්වතුනි ওই දුකෙන් නිදහස් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? නිසි කියලා හදාගන්න එක නතර කරගන්න ඕනේ. නිසි කියලා හදාගන්න එක නතර කරගන්න නම් මොකද්ද කරන්න තියෙන්නේ? ඒ උදෙසා තියෙන මාර්ගයට අවතීර්ණ වෙන්න ඕනේ. සම්මා දිට්ඨියටපත් වෙන්න ඕනේ. එහෙනම් පින්වතුනි දැන් දුක්ඛ සත්‍ය උතන විද්‍යාමාන උන්නේ නැද්ද? දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විද්‍යාමාන උන්නේ නැද්ද? දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය විද්‍යාමාන උනේ නැද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය විද්‍යාමාන උන්නේ නැද්ද? එහෙනම් යම්කිසි පුද්ගලයෙක් සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ මොකද්ද පින්වතුනි? ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දැක ගන්නවා කියන එක නේද? හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති කියන ස්වභාවය Tamanට මනාකොට වැටහෙනවා කියන එක නෙමෙයිද? එහෙනම් හේතුම් පටිච්ච සම්භූතං නම් පින්වතුනි මේ හේතුන් ගැළපීලා නම් මේ මේ දේවල් සකස් වෙන්නේ. ඒ හේතු තියෙනකන් නම් මේ ඵල තියෙන හේතු නැති වෙනකොට මේ ඵලත් උදා වෙන එක නතර වෙනවා නම් පින්වතුනි ඔන්න ඔය தત્ත්වය Tamanට අවබෝධ වුණා නම් ඔය අවබෝධ වීම තුල පින්වතුනි මෙතනින් එහාට නිසි කියලා දේවල් පනවා ගැනීමෙන් හරයක් තියනවාද වෙන්නේ එකක් අපි හිතනවා තව එකක්. එහෙම නෙමෙයිද බලන්න වෙන්නේ. වෙන්නේ මොකද්ද එතකොට? වෙන්නේ පින්වතුනි ඒ වෙලාවේ හේතුන්ට අනුව සිද්ධ වෙන දේ නේද වෙන්නේ. දැන් මේ ස්ථානයේ හරී රස්නේ. දැන් මේ ස්ථානයේ හරී රස්නේ කියලා මේ ෆෑන් එක වැඩ කරයිද දැන් මට? ඉතින් ෆෑන් තියෙන්නේ මොකටද? රස්නේ වෙලාවට හුලන් දෙන්න නේද ෆෑන් තියෙන්නේ. නමුත් පින්විතනි මේ මට කොච්චර මේ වෙලාවේ රස්නේ වුණත් මේ ෆෑන් එක වැඩ කරයිද? නෑ. හේතුව මොකද? ඇයි ෆෑන් එක වැඩ කරන්නේ නැත්තේ? ඉතින් ඒකට අදාළ හේතු ටික නෑ. ඉතින් ඒකට අදාළ හේතු ටික නැත්තම් පින්විතනි ෆෑන් කොහේ වැඩ කරන්නේද? දැන් දෙනෝ 1000ක් ලක්ෂ ගාණක් පිරිස මේ කැමරාවේ කැමරාවෙන් මේ බ්‍රෝඩ්කාස්ට් කරන ඒවෙන් බණ අහනවා. දැන් ඒ අයගේ කැමැත්තටද මේ කැමරා වැඩ කරන්නේ ඔක්කොම? ඉතින් අපි හොඳ ආකාරව මේක වටහා ගන්න ඕනේ නේ. අපි ජීවත් වෙන්නේත් අපි කැමති නිසා නෙමෙයි. මේ පත්තිරිප්පුවද මෙහෙම තියෙන්නේත් අපි කැමති නිසා නෙමෙයි. ඒවට අදාළ හේතු සකස් වෙලා තියෙන නිසා තමයි පින්විතනි මේ ඵල ඔක්කොම විද්‍යාමාන වෙන්නේ. එහෙනම් එක හේතුවක් හරි නිරුද්ධ වුණා නම් ඔය එක ඵලයක්වත් හිතින්න හේතුවක් නැහැ. එහෙනම් මේක නම් පින්විතනි යථාර්ථය. <coughs> අපි කොහොමද විදි පනවගන්නේ? අපි කොහොමද මේ විදිහයි කියලා එකක් පනවගන්නේ? ඒක පච්චුප්පන්න මොහොතට එනකම් පිංගුතුනි අපිට කියන්න බෑ නේද ඒක කොහොම සිද්ධ වෙන්න ඕන දෙයක්ද කියලා. අපි විදිහක් පනවගත්ත ගමන් පිංගුතුනි අපි පෙළෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ පෙළීමම තමයි පිංගුතුනි මහ දුක්ගිනි කඳ. නොපෙළී ඉන්න බලන්න ගිනි ගිනි ගනිද කියලා බලන්න ඔබ. ඔබ පෙළෙන තාක්කල් පිංගුතුනි ඔබ ගිනි ගන්නවා. ඔබ පෙළෙන තාක්කල් පිංගුතුනි ඔබ මහා දුකක ඉන්නේ. ඔය දුක තුනී කරගන්න තමයි ඔබ හැමතිස්සෙම සංකාර වඩන්න පටන් ගන්න. අபிසංකාර වැඩුවොත් જાතියක් හට ගන්නවාමයි. හැබැයි උතන තවත් ප්‍රශ්නයක් තියෙනවා. පිටදින මේ ලෝකේ හැකසීලා තියෙන ක්‍රමවේදයට අනුව යම් තැනක සමනන්තරයක් හැදුනා නම් ඒ තැනට අනන්තරයක් බහිනවනේ. වඳින්න ගිය දේවාලත් ඉහි කඩා වැටෙනව නේද? එහෙම දේවලුත් මේ ලෝකේ වෙන්න පුළුවන්. යම් තැනක සමනන්තරයක් හැදුනා නම් ඒකට අදාළව අනන්තරේ බහිනවා. එහෙනම් ඔබ එක සමනන්තරයක් වලක්වලා අනිත් පැත්තට යන්න ගියොත් එහෙම එතනත් මොකද්ද තව හැදෙන්නේ? ඔබ ඔබ එනවා තුම්මන් හන්දියකට. ඔබ එක පාරක ගියොත් එහෙම එක සිද්ධියක් වෙන්නේ අනිත් පාරේ ගියොත් තව සිද්ධියක් වෙන්නේ එහෙම නේද? දැන් ඔබ තුම්මන් හන්දියට ඇවිල්ලා කල්පනා කරනවා මම A පාරේ යනවද B පාරේ යනවද කියලා. ඔබට හිතෙනවා මං A පාරේ ගියොත් එහෙම මට මහා විනාශයක් වෙන්න තියෙන්නේ. එහෙනම් හරියන්නේ නැහැ මං B පාරේ යන්න ඕනේ කියලා ඔබ අபிසංකාරයක් වල්ලි ඉවරලා මොකද කරන්නේ? අර පච්චුප්පන්න මොහොතේ එන්න කලින් වින්වතුනි මේ ඔබගේ බලාපොරොත්තු ඔක්කොම තියෙන්නේ. ඔබම හිතින් හිතා ගන්නවනේ මේ පාරේ ගියොත් මේ වෙලාවේදී මට මහා අනතුරක් වෙන්න තියෙනවා. දැන් උනාද අනතුර? නෑ අනතුරක් වෙයි කියලා Tamanට වැටහෙනවා. Taman මිදියක් පනව ගන්නවා. අනාගතයක් හදා ගන්නවා. ඒ අනාගතයක් හදාගෙන ඉවරලා කරන්නේ මොකද්ද? එහෙනම් මම මේ අනතුරෙන් මම නිදහස් වෙන්න ඕනේ. අන්න එහෙම හැංගීමක් ඇවිදිලා මොකද කරන්නේ? අபிසංකාර වඩලි විරලා අපින් වෙන්න තියෙන දේ වෙන්නේ නැතුව මොකද කරන්නේ? ඊළඟ පාරට හැරෙනවා. ඊළඟ පාරට හැරුණා කියලා කියන්නේ පිංගුතුනි ඔබ අලුත් જાතියක් හැදුවා කියන එක නේද? ඉතින් අලුත් જાතියක් හදපු කෙනාටත් මොකද වෙන්නේ? ආයි ජරා මරණයට යන එක නෙමෙයිද ස්වභාවය. දැන් ඔබ යනවා ඒ පාරේ. දැන් ඒ පාරේ යනකොට පිංගුතුනි මොකුත් නොවිය තියේද? ඇයි ඒ පාර කියලා කියන්නේ පිංගුතුනි ඔබ හදපු සමානන්තරයක්නේ. එහෙනම් ඒ සමානන්තරයට අදාළ අනන්තර පහින් නැද්ද දැන්? උදාහරණයකට ගන්නකො තව මේ තව එකක් හිතන්න යාළුවෝ ටිකක් කතා කරන ඔබට මහ මුහුදයන් කියලා. මුහුදයන් කියලා කතා කරලා ඉවරලා පිඟුදුනේ මොකද කරන්නේ කට්ටියත් එක්ක ගිහිල්ලා බෝට්ටුවට නගිනවා. මුහුද යන්න. දැන් කට්ටියත් එක්ක බෝට්ටුවට මුහුද යන නගිනකොටම දැන් මොකද වෙන්නේ පිඟුදුනේ මේ දැන් අලුත් අනන්ත සමනන්තරයක් හැදුනා. ඒ සමනන්තරයට අනුව පිඟුතුනි දැන් මොකද වෙන්නේ? මේ අතීත සංසාරයත් තිස්සේ මහ මුහුදේ තමන් කරපු අවඩ අසාධාරණකම් වලට නැගිලා ගිය පාප විපාකයන් දැන් අනන්තයන් විදියට දැන් තමන්ට ලං වෙනවා ටික ටික. ඇයි හේතුව? දැන් කාන්තාරයේදී කරපු අවඩ අසාධාරණකම් වලට එන විපාක පරිසම් දෙන්න හේතුවක් නැහැ. ඒ මොකද හේතුව ඒකට? ඒකට අදාළ සමනන්තරය නෙමෙයි දැන් සකස් වෙලා තියෙන්නේ. එහෙනම් මුහුද මැද්දේදී විපාක දෙන්න ඕනේ ඒවට අනන්තයන් දැන් වහින්න සූදානමේ ඉන්නේ. ඒක උදෙසා පිංගුතුනි දැන් සමනන්තරේ හැදෙන්න නිසා. දැන් එක පාට ඔබට හිතෙනවා නෑ මං යන්නේ. එහෙම නැත්නම් ගෙදරින් කෝල් එකක් එනවා අම්මට අසනීපයි කියලා. ඔබ මොකද කරන්නේ? එහෙමම නගිනවා වාහනයක. එහෙමම වාහනයක නැගලා විදුලි වේගෙන් ඔබ ගෙදර දිහාවට ධාවනය කරනවා. දැන් ඔය ධාවනය කරගෙන යන අතරතුර පිංගුතුනි දැන් අලුත් සමනන්තරයක් හැදිලා නැද්ද? ඔබ අර අනන්තරයෙන් සමනන්තරයෙන් බේරිච්ච එක හරි. ඒ සමනන්තරයෙන් බේරිච්ච නිසා පිංගුතුනි ඔබට ඒ අනන්තර ටික දැන් බහින්නේ නැහැ. හැබැයි ඒ කියන්නේ පිංගුතුනි ඔබ සියලු දේෙන් නිදහස් වුණා කියන එකද? දැන් ඔබට අලුත් එකක් හැදුණා නේද? එහෙනම් පිංගුතුනි බලන්න ಜಾති සකස් කිරීමෙන් ඔබට නිවෙන්න පුළුවන්ද? මහා මූදට යන්නේ නැතුව පිංගුතුනි කාර් එකේ යන જાතියක් හදාගත්තා නේද? දැන් කාර් එකෙන් යන જાතියක් හදාගත්තේ සමහර විට අතනින් බේරෙන්න වෙන්නේ නැතිනේ. නමුත් දැන් බේරෙන්න පුළුවන්ද? නෑ ආයි જાතියක් හටගත්තා නම් පිංගුතුනි ඒකට ඒ කාන්තේම විපාක වහිනවද නැද්ද? එනවාම තමයි. එහෙනම් මේ බේරිලා යන්න පුළුවන් විදිහක් නෙමෙයි ඔය තියෙන්නේ. අවිද්‍යාව නිසා ගොඩනගාගත්ත දෙයක් ඔය. බේරෙන්න පුළුවන් එකම විදිහ තියෙන්නේ පිංගුතුනි විදිහදන එක නතර කළා. ඒ කිව්වේ තණ්හා ප්‍රහාණය කළා. තණ්හාව ප්‍රහාණය කළා නම් උපාදාන නෑ, උපාදාන නැත්තම් භව නෑ, භව නැත්තම් ජාති නෑ, ජාති හැදුන් නැත්තම් මොකද වෙන්නේ පිංගුතුනි? එතනින් එහාට පරිසම් දෙන්න පුද්ගලයෙක් නැහැ. නැත්තම් මොකක් හරි ඒ සිද්ධි දාමයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ පාපයන් පරිසම් දීම උදෙසා. අන්න එහෙනම් අර මහා දුක්ඛන්ද එතනින් ඉවරයි. අනුපාදයේද පරිණිරවාණයටපත් වෙන උත්මයාගේ ඒ සියලු දුක් එතනින් කෙලවරයි. එහෙම නැත්නම් වෙන්නේ මොකද අර తాවකාලික දුකෙන් නිදහස් වීම උදෙසා අපි හැමතිස්සෙම කරන්නේ අලුත් જાතියක් ගොඩ නගනවා. අලුත් જાතියක් ගොඩ නගුවා කියලා කියන්නේ අලුත් සමනන්තරයක් හැදුනා කියන එක. හොඳට කල්පනා කරලා බලන්න මේ කියන දේ. ගෙදර ගියොත් අඹුනසි මග හිටියොත් තෝනසි. ওই වැඩ පිළිවෙල තමයි සිද්ධ වෙන්නේ හැමතිස්සෙම. මග හිටියොත් තෝනසි කියපු නිසා ඉක්මනට ගෙදර යන්න හදනවා. ඉක්මනට ගෙදර ගියොත් මොකද වෙන්නේ? එතන ගෙදර ගියා නම් ඒකට අදාළ සමනන්තරය හැදිලා අඹුනසිනවා. එහෙනම් දැන් කොහොමද බේරෙන්නේ? Taman නැසුණත් දුකයි මේ අඹු නැසුණත් දුකයි කියන මට්ටමේ නම් ඉන්නේ පිංගුදෙන දැන් දුකෙන් කොහොමද නිදහස් වෙන්නේ? හොඳට බලන්න අවිද්‍යාව නිසා අපි කරගත්ත දේ. අවිද්‍යාව නිසා අපි හැමතිස්සෙම කරන්නේ මොකද්ද? අபிසංකාර වඩ වඩා පිංගුතුනි ඊට අදාළ වෙන මේ වෙනස් සමානතර හදනවා. වෙනස් ಜಾති හදනවා කියලා කිව්වේ වෙනස් සමානතර හදනවා. එහෙනම් ඒකට අදාළව කර්ම ශක්තිය නැවත නැවතත් නැවත නැවතත් පරිසම්දෙනවා. එහෙනම් කර්මයේ ස්ථානගත වෙන වැඩපිළිවෙලක් තමයි හැමතිස්සෙම සිද්ධ වෙන්නේ. එහෙනම් මේකෙන් මිදෙන්න නම් පින්වතුනි මේ අවිද්‍යාව ප්‍රහාණය එහෙමද මේ මෙතන තියෙන මේ තණ්හාව කියන එක හොඳට අඳුනගෙන මොකද්ද මේ තණ්හාව කියලා දැනගෙන ඉවරලා අන්න ඒක ප්‍රහාණය කරගන්න ඕනේ. එහෙනම් මෙතන මේ තණ්හාව කියලා ආවේ මොකද්ද පින්වතුනි අපේ කැමැත්ත මේක පවත්වන්න යන හින්දා. මේ දේ අපේ කැමැත්තේ පවත්වන්න යන එක තමයි පින්වතුනි මෙතන තියෙන තණ්හාව මූලික වෙච්ච. එහෙනම් අනිච්ච කියන්නේ මොකද්ද කියලා ඔබට වහවහ වැටහෙන්න ඕනේ මේ වෙනකොට මං කියන්නේ නැහැ පදවල එහෙට මෙහෙට පෙරල පෙරල. මොකද ඔයාට මිනිස්සු ගැටෙන නිසා. ලෝක සම්මතෙන් ඔය අනිච්ච කියන වචනේට දීලා තියෙන අනික් පදේ ගත්තොත් එහෙම පිඟුතුනි ඒක අවිද්‍යාව ඒක තණ්හාවට ගලප ගන්න පුළුවන් ද බැරිද කියලා ඔබ හිතලා බලන්න. ටීක තණ්හාවට ගලප ගන්න බැරි නම් පිඟුතුනි ඒක එතන සුදුසුද නැද්ද කියලා හිතලා බලන්න. මොකද ඒක තණ්හාවට ගලව ගන්න බැරිනොත් එහෙම යදනිච්ඡන් තන් දුක්ඛන් කියන තැනට ගැලපෙනවද කියලාත් හිතලා බලන්න. මේ දුකේ උපත සිද්ධ වෙන නම් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන දුකට හේතුව මොකන්ද කියලා ඇහුවට පස්සේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දනී. එහෙනම් මේ කියපු තණ්හාව නිසාමයි මේ දුක හටගන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම උන්වහන්සේ දේශනා කළා තියෙනවා යමක් අනිච්චයි නම් ඒක නිසා මහා දුකක් හදා ගන්නවා කියලා. එහෙනම් මේ ඉච්ඡත්වයේ පැනවීම නේද පින්වතුනි මේ කරන්න යන්නේ. ඉච්ඡත්වයේ පනවනවා කියලා කියන්නේ පින්වතුනි ඉච්ඡත්වය කියලා කියන්නේ තමයි යම් මොහොතක උපාදාන කරගත් එකක් නේද? යමන් තමයි යම් මොහොතක තණ්හා කරගත් එකක් නේද ඉච්ඡත්වය කියලා කියන්නේ. වෙන දෙයක් තියෙනවද ඉච්ඡ ඉච්ඡ කියන්නේ? ඉච්ඡ කියන එක වෙන තේරුමක් එහෙම තියෙනවද? තමන්ගේ තණ්හාවක් නෙමෙයිද පින්වතුනි ඉච්ඡ කියලා කියන්නේ? තමන්ගේ කැමැත්ත කියන්නේ මොකද්ද? තණ්හාව විස්තර විග්‍රහ කරද්දී තථාගතයන් වහන්සේ කැමැත්ත කියන වචනේත් පාවිච්චි කරලා තියෙනවනේ. ඔබ තණ්හා කරපුවට නෙමෙයි ඔබ ඉච්ඡ. අසුචියට එහෙම ඉච්ඡ කවුරුනේ ඉන්නවද? නෑ. ඇයි අසුචිය වල තණ්හා නෑ කිසිම කෙනෙක්. එහෙනම් බලන්න පිළිතුරේ මේ දුක කියන එක හටගන්න හැටි. එහෙනම් ඔබ මේ අනිච්ච වෙච්ච ලෝකේ දේවල් පිළිතුරේ ඉච්ඡත්තේ පවත්වන්න ගියොත් එහෙම. ඒ කියන්නේ පිළිතුරේ ඔබ තණ්හාවෙන් පොදි බැඳගෙන ඉන්න වැඩ පිළිලක තමයි ඉන්නේ. ඒතර තණ්හාවෙන් පොදි බැඳගෙන ඉන්න වැඩ පිළිලක ඔබ අනාගතයක් සකස් කරගන්නවා ඔබට කැමති විදිහට. ඔබගේ අනාගතය කියලා කියන්නේ තනිකරම ඔබට කැමති දේවල් ලෝකේ තියෙන්නේ. මට කැමති ඒවෙම එකක්වත් ඔබගේ අනාගතේ නෑ. තියෙනවනේ එකක් පෙල්ලන්න මට. ඔබගේ අනාගතයේ තියෙන මට කැමති ඒවා. ඔබගේ අම්මට කැමති ඒවා, බිරිඳට කැමති ඒවා එකක්වත් නැහැ. ඔබගේ අනාගතයේ තියෙන ඔබගේ ඔබ කැමති දේවල්. එහෙනම් ඔබ ඉච්ඡත්තේ පණවන්න යන දේවල් තමයි ඔක්කොම එතන තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පින්විතනි මේ ලෝක ස්වභාවය තමයි අනිච්ච ස්වභාවය. හේතුන්ගෙන් හටගත්ත දේවල් පින්විතනි අපිට ඕන විදිහට පවත්වන්න බෑ. ඒවා හේතු ටික එකතු වෙනකොට තමයි ඒවට අදාළ ඵලය සකස් වෙන්නේ. අපි කොච්චර කැමති වුණත් අකමැති වුණත් ඒක මේකට අදාළ නෑ. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක්. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක් ඒක. අපේ කැමැත්තයි ලෝකේ යථාර්ථයයි. නමුත් අපි කරන්නේ අර අවිද්‍යාව නිසා පුළුවන් තරම් අபிසංකාර වඩ වඩා වඩ වඩා අර අපේ කැමැත්තට මේක තියාගන්න හදනවා. අපේ කැමැත්තට මේක තියාගන්න දරන හැම ප්‍රයත්නයකදීම පින්විතනි අලුත් අලුත් ಜಾති හට ගන්නවා. අලුත් අලුත් ಜಾති හටගත්තා කියලා කියන්නේ අලුත් අලුත් සමනන්තර හට ගන්නවා. අලුත් අලුත් සමනන්තර හටගත්තා කියලා කියන්නේ ඒවට අදාළ අනන්තර බහිනවා. හදලා අලුතෙන් අලුතෙන් මහ විපාක දිදී පිංගුතුනි ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛඛන්දස්ස සමුදය හෝති කියලා. මහා දුක්ඛඳක උපදක් සිද්ධ වෙන්නේ මේ හැම මොහොතකම. මම ඔබට එක කතාවක් කියන්නම්. හැබැයි මේවා මේ සත්‍ය වශයෙන්ම මේ ලෝකෙ සිද්ධ වෙන්නේම නෙමෙයි. මේ විද්‍යා ප්‍රබන්ධයක්. වේගෙන් දුවන්න පුළුවන් මිනිස්සෙක් ඉන්නවා. මේ තරුණ පිරිස නම් මේවා බලලා ඇති. මේ වේගෙන් දුවන්න පුළුවන් මිනිසයාට පින්වතුනි කාලය හරහා යාත්‍රා කරන්න පුළුවන්. මේ මිනිසයාගේ පොඩි කාලේ අම්මා මැරෙනවා. මැරෙනව හෙවත් තව කවුරු හරි පුද්ගලයෙක් විසින් අම්මා මරනවා. මේ පුද්ගලයා ලොකු වුණාට පස්සේ මේ පුද්ගලයාට දැනගන්න හම්බ වෙනවා අම්මා මැරුවා කියලා. දැන් මේ පුද්ගලයාට ඕනේ පිංගුතුනි කොහොම හරි ගිහිල්ලා අර අම්මව බේරගන්න. දැන් අම්මව බේරගන්න ඕන වුණාට පස්සේ මේ පුද්ගලයා මොකද කරන්නේ? මොකද වේගෙන් දුවන්න පුළුවන් නිසා කාලය හරහා යාත්‍රා කරන්න පුළුවන්. මෙයා අතීතයට ගිහිල්ලා ඉවර වෙලා. අර අම්මව බේරගන්නවා. ඒ අම්මව බේරගෙන ඉවරලා ආපහු සැරයක් වර්තමානයට එනකොට අර තිබිච්ච වර්තමානෙත් දැන් තියෙන්නේ. නෑ. දැන් ඒ වෙනස්. ඇයි හේතුව? අම්මා මිය යාම නිසා පිඟුතුනි මේ පුද්ගලයා පෙළිලා ඉවර වෙලා මොකද කළේ? පෙළීමේ නිදහස වෙන අபிසංකාරයක් වැඩ. මේ ඔන්න දැන් අපි දහමට ගල්ප ගන්න හැටි මේක. අபிසංකාරයක් වල්ලා ගිහිල්ලා අම්මාව බේරගත්තා. අම්මාව බේරගත්තා කියලා කියන්නේ පිඟුතුනි දැන් අර වෙච්ච જાතිය වෙනස් කරලා ඉවර වෙලා අලුත් જાතියක් ගොඩ නැගුවා. අලුත් જાතියක් ගොඩනගනවා නම් දැන් එතනින් එහාට සිද්ධ වෙන්නේ මොකද්ද? අර ඒ ඒ ඒ જાතියට අදාළව නේද දැන් කරුණු කාරණා සිද්ධ වෙන්නේ. දැන් මේ පුද්ගලයා මෙහෙට ඇවිල්ලා බලනකොට තමන් එක එකට හිටපු යාළුවෝ ඔක්කොම සීසී එකට ගිහිලා දන්නේ නැහැ කවුරුත් අඳුරන්නේ නැහැ. අන්න වෙනස්. ඉතින් තමන් ආදරයෙන් හිටපු පිරිස සමහරු මැරිලා සමහරු මැරෙනවා. අර බලන්න පිටින් එක තැනක් වෙනස් කිරීම නිසා අලුත් අලුත් තාරවල් ගොඩක් ඇරෙනවා ඊට පස්සේ ආයි. ඉතින් ඒ පාරවල් ඇරිලත් පින්වතුනි Tamanට අර ඒ මොහොතේදී සුවයක් ආවට පරම සුවය කියන එක ළඟා කරගන්න පුළුවන්ද? හැම මොහොතකම සිද්ධ වෙන්නේ අලුත් අනන්තරයක් අලුත් සමනන්තරයක් හදාගන්න එක විතරයි අපි. ඒ සමනන්තරේ හදාගත්තට පස්සේ ඒකට අදාළ අනන්තර වෙලා ආයි දුක්ඛන්ද තමයි තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන ආපහු සැරයක් අවිසංකාර වඩන වැඩ පිළිවෙලේ යෙදෙනවා. ඒකයි සතාගතයන් වහන්සේ දේශනා කළේ පිංගුතුනි අபிසංකාර වර්ණයක නවත්තන්නේ නැහැ මේ මිනිස්සයා කවදක්වත්. ඇයි නැවැත්තුවොත් එහෙනම් මොකද වෙන්නේ? ඉතින් තමන් අර දුක් කන්දරේ උරුම වෙනවා. ඉතින් ඒ දුක් කන්දරේ උරුම වෙන එක නවත්ත ගන්න තමයි කොහොම හරි කරලා අபிසංකාරයක් වඩන්නේ. ඉතින් සතාගතයන් වහන්සේ නම් දේශනා කළා තියෙන පිංගුතුනි තමන්ට එන්න තියෙන දේවල් ස්පර්ශ කර කර ගෙප්පල්ලා. වහ වහ මේ භව ගමන නතර කරගන්න ඉල්ල කියලා. මොකද හේතුව මෙතනින් බේරුණා කියලා කියන්නේ තව තැනකට පාර ඇරලා දෙන එක තමයි. ඉතින් මේ දේවල් පිටුදින හොඳට තේරුම් ගන්න. එහෙනම් මේ අවිද්‍යාවෙන් ගන්න නිගමනයක් තමයි ඔය කිව්වේ. හැබැයි විද්‍යාවෙන් ගන්න නිගමනය තමයි පිටුදින මේ කියන හේතුන්ගෙන් මේ දේවල් හැදෙන්නේ මගේ වසඟේ කිසිවක් පවත්වන්න බෑ. එහෙනම් මම නිසි කියලා යම් තැනක පැනෙව්වා නම් ඒක පැනෙව්වෙම අවිද්‍යාවෙන් ඒක නිසා මොකද වෙන්නේ? මට මහා පෙලීමක් එවත් මහා දුකක් හටගන්නවා. එහෙනම් මේ දුකෙන් නිදහස් වෙන්න නම් මම නිසි කියන ඒවා පණවන්න නැතුව ඉන්න ඕනේ. ඒ කියන්නේ පිඟුතුනි ඒ ඒ වස්තු නොදසා තියෙන තණ්හාව මම නිරුද්ධ කරගන්න ඕනේ. එහෙනම් මේ තණ්හාව නිරුද්ධ කරගත්තා නම් මම නිසි කියන ඒවා පණවන්නේ නැහැ. නිසි කියන ඒවා පණවන්නේ නැත්නම් මම පෙලෙන්නේ නැහැ. මේ කතා කරන්නේ මානසික පෙලීම. ශාරීරික පෙලීම නවත්තන්න බෑ පිඟුතුනි කාටවත්. ශාරීරික පිළීම නවත්තන්න පුළුවන් අනුපාදිත නිබ්බාන ධාතුවෙන් පරිනිර්වාණයටපත් වෙන මහ උත්තමයන්ට විතරයි. රහතන් වහන්සේත් ශාරීරිකව පෙළෙනවා. අපිට නවත්ත ගන්න පුළුවන් මානසික පිළීම විතරයි. පිරිනුවම් පෑවට පස්සේ ශාරීරික පිළීම ඉවරයි. විපාක කයත් නැති වෙලා ගිය නිසා. එහෙනම් දැන් මානසික පිළීම හිද්ද වෙන හැටිම හැමදෙස්සෙම බලන්න ශාරීරික පිළීම පොඩ්ඩක් පැත්තකින් තියලා. මානසික පිළීම හැමතිස්සෙම සිද්ධ වෙන්නේ ඔන්න ඔය කියපු කරුණ නිසා. යම් තැනකට තණ්හා වුණා, තණ්හා වෙලා ඉවර වෙලා අනාගතයක් හදාගත්ත විදිහක් පනවගත්ත මේ විදිහට මේක වෙන්න ඕනේ කියලා. දැන් ඒක නොවෙනකොට පෙලෙන්න පටන් ගන්නවා. ඒ ඒක නොවෙනකොට පෙලෙනකොට මොකද කරන්නේ? ඒක කරගැනීම උදෙසා අபிසංකාර වඩනවා. අபிසංකාරයක් වැඩුවා කියන්නේ අලුත් જાතියක් හටගත්ත, જાතියක් හටගත්ත කියන්නේ ජරාවක් මරණයක් ඒවත් මහා දුක් අඳක් ආයි හටගත්තා. දරුවා දැන් මැරෙයි කියලා බය වෙලා ඉවරලා මොකක් හරි එකක් කළා. ඒ කරපු එක නිසා දැන් අම්මා මැරෙනවා. දැන් ගැලවීමක් තියෙනවනේ. එහෙනම් අපි අபிසංකාර වඩ වඩා පිංගුතුනි හැමතිස්සෙම දේවල් වෙනස් කරන්න හදනවා. හැබැයි මේ වෙනස් කිරීම තුළ අපිට දුකට පිළියමක් නම් ලැබෙන්නේ නැහැ. ඒක නිසා තමයි අර තථාගතයන් වහන්සේ දේශනා කළේ අபிසංකාර වඩන එක පිංගුතුනි අර කෙසෙල් වනයේකට ඇතුල් වෙච්ච අරටුවක් ඕනේ මිනිස්සයා වගේ කියලා. එක කෙහෙල් කඳක් බිම දාලා ඉවරලා ඒ කෙහෙල් කඳ පතුරු ගහ පතුරු ගහ බලනවා අරටුව හම්බුණාද කියලා. හේවත් අර දුකින් නිදහස් වෙන්න පුළුවන්ද කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? තව ගහක් බිම දැමීමේ අවශ්‍යතාවය මේ පුද්ගලයාට එනවා. දැන් තව ගහක් බිම දාගෙන ආපහු සැරයක් පත්‍රක ගහ පත්‍රක ගහ බලනවා පිටින් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද කියලා. නමුත් ඒ ගහ බිම දැම්මට පස්සේ තව ගහක් බිම දැමීමේ අවශ්‍යතාවයත් එක තමයි ඒ ගහ බිම වැටෙන්නේ. ඒ කිව්වේ මොකද්ද අபிසංකාරයක් වැඩුවට පස්සේ ඒකට අදාළ තව જાතියක් හට ගන්නවාමයි. ඒ જાතිය හටගත්තා කියන්නේ ඒකත් පිංගුතුනි ජරාවට මරණයට යන જાතියක්මයි. මේ ලෝකේ ಜಾති හටගන්නේ නැහැ ජරාවට මරණයට යන්නේ නැති. එහෙනම් මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන කරුණු තුන ඇතුළෙම තියෙන්නේ පිංගුතුනි ඒ කාන්තියම මේ කියපු චතුරාර්ය සත්‍යෙම තමයි. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේගෙන් ඇහුවාම ස්වාමීනි සෝතාපන්න වෙන්න මොන වගේ ධර්මයක්ද අහන්න ඕනේ කියලා අනි ලෝකයේ පිළිබඳ අනිච්ච දුක්ඛ අනාත්ම කියන ධහමක් අහන්න කියලා. සෝතාපන්න වෙච්ච කෙනෙක් සකදාගාමි වෙන්න මොකද්ද කරන්න ඕන කියලා අහුවාම ලෝකයේ පිළිබඳ අනිච්ච දුක්ඛ අනාත්ම වඩන්න කියලා. එහෙනම් දැන් ලෝකයේ පිළිබඳ අනිච්ච දුක්ඛ අනාත්ම වඩනකොට පිංගුතුනි චතුරාර්ය සත්‍ය එහෙමම වැඩි වැඩි එනවා නේද? මොකද අනාත්ම කියන ස්වභාවය තුල පිංගුතුනි මේ දුකෙන් නිදහස් වීමේ මඟ හැදිලා තියෙනවා. දුක්ඛ නිරෝධය කියලා කිව්වේ ඔය අනාත්ම ස්වභාවයට තමයි. යමෙක් අනාත්ම ස්වභාවය මෙනෙහි කරන්නේ මෙනෙහි කරන්නේ මොකද වෙන්නේ? ලෝකේ තියෙන දේවල් වල තියෙන වටිනකම නැති වෙනවා. අර තණ්හාව ප්‍රහීණය වෙනවා. හොඳට දකින්න ඔය තුන ඇතුලේ තියෙන ඔය චතුරාර්ය සත්‍ය ස්වභාවය. යම් දෙයක අනාත්ම ස්වභාවය මෙනෙහි කරද්දී අසාර ස්වභාවය මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යද්දී පිඟුතුනි ඒ තුල තියෙන ඒ ඒ තුලට යම්කිසි වටිනකමක් දීලා තිබ්බනම් අන්නේ වටිනකම නැති වෙලා යනවා Tamanට. වටිනකමක් නැති වුණා කියලා කියන්නේ පිංගුතුනි එතනින් එහාට ඒකට තණ්හා කරන ස්වභාවයක් නැහැ. තණ්හා කරන ස්වභාවයක් නැත්නම් පිංගුතුනි ඒක උදෙසා විදි පවත්වන්නේ නැහැ. ඒක උදෙසා විදි පවත්වන්නේ නැති කෙනා ඒකෙන් දුකට පෙලීමට දුකටපත් වෙන්නේ නැහැ. ඉතින් පෙලීමට දුකටපත් වෙන්නේ නැති කෙනාට ඒකෙන් නිදහස් වෙන්න උවමනාවක් එනවද? අபிසංකාර වඩන උවමනාවක් එනවද? අபிසංකාර වඩන උවමනාවක් කියන්නේ නැත්නම් පිංගුතුනි එතනින් එහාට ඒ පුද්ගලයාට ಜಾති හදන්න ඕනේ වෙනවද? අන්නේ පුද්ගලයා දැන් ಜಾති හදන්න උවමනාවක් නැහැ. ඉතින් ಜಾති හදන්න උවමනාවක් නැති කෙනා පින්වතුනි මේ ශරීරයේ අවසන් හුස්ම රැල්ල යනකොට මොකද වෙන්නේ? ආපහු සැරයක් ಜಾති හදන්න උවමනාවක් එනවද යාට? තියා පෙලෙන්නේ නැත්තම් මොකටද ಜಾති හදන්නේ? ಜಾති හදන්නේ පෙලෙන්න නිසානේ. ඕන් වතනින් පින්වතුනි මේ වගේ කෙලවර වෙනවා. ඉතින් හොඳට බලන්න එහෙනම් පින්වතුනි මේ ඔබ කොච්චර වාසනාවන්තද කියලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කරුණු ටික මනාකොට වටහා ගන්න. එක එක විදිහටදී ඕක පනවනවා කියලා හිතාගෙන යන්න පුළුවන් පිළිදේ. නමුත් මෙතන තියෙන ගැඹුරුම හරය තියෙන්නේ ඔන්න ඔය කියපු වචනේ අර්ථය ඇතුලේ. ඉතින් මේවට මිනිස්සු ඉතින් රණ්ඩු වෙනවා. හරි ආකාරව මේවට විස්තර විග්‍රහ කරගන්න නැතුව පිළිදේ මේවට රණ්ඩු වෙනවා. මේවට රණ්ඩු වෙන්න රණ්ඩු වෙන්න වෙන්නේ අර යථාර්ථවත් දහම වහගන්න එක තමයි හැමතිස්සෙම. ඒක නිසා මේ අනිච්ච කියන වචනේ හොඳට විස්තර කරගන්න. ඒක ඇතුලේ තියෙන තණ්හා ප්‍රමාණය හොඳට දකින්න පිළිදේ. තණ්හාව නිසා හටගන්න ස්වභාවය හොඳට දකින්නේ පෙලීම කියන ස්වභාවය. ඔක ස්ථිර නෑ කියලා යන්න ගියොත් එහෙම පිංගුදින එතන තියෙන තණ්හාව පෙන්න ගන්න පුළුවන් වෙනවද? එතන තියෙන තණ්හාව පෙන්න ගන්න පුළුවන් වෙනවද? මම මේවා වැඩි කියන්න කැමති නෑ පිංගුදින හේතුව මිනිස්සු ගැටෙනවා මේවත් එක්ක. ගැටලි වෙලා ඉතින් මේක වහ ගන්නවා. ආරි උපවාද කර ගන්නවා ආරිදි වශයෙන් මේ දේවල් කරනවා. නමුත් ඔබට එක වචනකින් මට පුළුවන් නම් පනවලා දෙන්නකෝ. තණ්හාව පනවන්නකෝ ඔය කියන වචනේ ඇතුලේ. චතුරාර්ය සත්‍ය පනව ගන්න බැරි නම් පිංගුදින ඔතනට ඔක ගැලපෙන්නේ නැති වෙනවා. මොකද මේ ධහම දාගන්න බැරි නෝ නේද සූත්‍රේට? සූත්‍රයට සසඳා බලන්න කියලා සතාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් ඔබ හොඳට සූත්‍රයට සසඳලා බලන්නකෝ. සූත්‍රය කියලා කිව්වේ ධම්සක් පැවතුණු සූත්‍රය. චතුරාර්ය සත්‍ය දේශනාව. දැන් චතුරාර්ය සත්‍ය දේශනාවට ගැලපෙනවද කියලා බහලා බලන්න. එතකොට ඔබටම වැටහිලා ඒ චතුරාර්ය සත්‍ය දේශනාවට මොකද්ද ගැලපෙන්නේ මොන වචනේද ගැලපෙන්නේ කියලා. එතන ඒකට නෝන්න කල්පනා කරගෙන යනකොට හැම දෙයක්ම ඔබට අවබෝධ වෙලා එයි. එහෙනම් මේ ලෝකේ තියෙන වස්තුන්ගේ තියෙන අසාරත්වයේ දකින්න දකින්න දකින්න දකින්න පිංගුතුනි ඔබට ඒ වස්තුන්ගෙන් නිදහස් වෙන්න පුළුවන් අවස්ථාව උදා වෙනවා. ඒකම තමයි ඔබ විසින් දැකිය යුත්තේ. යදනිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කියනම වැඩිම තමයි කළ යුත්තේ. වෙන දෙයක් ආපහු වඩන්න දෙයක් නැහැ පිංගුතුනි. ඕක හරියට වඩා ගත්තා නම් ඔය කියන හැම කරුණෙන් කරුණම කරුණෙන් කරුණම වැඩෙනවා. යම් මොහොතක ඔබට අසාරයේ වැටුණා නම් ඒ අසාරයේ වැටිච්ච දේ තුල ඔබ පෙලෙන්නේ නැහැ ඒකාන්තයෙන්ම. මම ඔබට උදාහරණකින් පෙන්වන්නම් ඒක ඕන්න. යම් මොහොතක පිංගුදේ ඔබ යම් කිසි දෙයක් වටිනවා කියලා දෘෂ්ටිගත වුණා නම් ඒ වටිනවා කියලා ගත දෘෂ්ටියත් එක්ක තමයි පිංගුදේ ඔබට මේ දේවල් වලට තියෙන ඇල්ම තණ්හාව ඇති වෙන්නේ. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මේක අනත්තයි කියලා. මේවා මහා අසාර දේවල් කියලා. මේවා තුලින් Tamanට කය ධම්මයක් විතරයි. අනිච්චං කයත් තේන කියලා තැනක දේශනා කළේ ඒකයි සාරිපුත්‍රයන් වහන්සේ. Tamanගේ හිත පහත් පැත්තට ඇදලා දානවා කියන එක. Tamanගේ හිත රාගයට, ద్వේෂයට, මෝහයට ඇදලා දාලා ඉවර වෙලා මේ සසර ගමනේ මහා අනාථයෙක් කරන වැඩපිළිවෙලකට අයත් කරනවා කියන එක. අනිච්චං කයත් තේන කියලා අරගෙන දුක්ඛම් භයත් තේන කියලා අරගෙන අනත්තං අසාර කට්ටේ නන්ති කියලා දේශනා කළේ. එතන මේ භවයට අයවීමම පිංගුතනි මහා දුකක්. ඒ භවයට අයවීම ස්වභාවයෙන් යුක්ත මේ මහා දුකම තේරුම් ගන්න කියලා. එහෙනම් අර ෂේවෙවි ෂේවෙවි තමන්ගේ හිත ෂේවෙවි ෂේවෙවි යන මට්ටම වස්තු ෂේ වෙන එක ප්‍රශ්නයක් පිංගුතනි අපිට. මේ ලෝකේ වස්තු තියෙනවා වස්තු ඡය වෙනවා. වස්තු වස්තු වස්තු නිකම් මේ මේ කැඩලා බිඳලා වෙනසිනා යන ඕක අපිට ප්‍රශ්නයක්ද? නෑ හැබැයි පිඟුතුනි අපගේ අපේ හිත රාග දේශ මෝහයන් පැත්තට පහත් පැත්තට ඇදී ඇදී යන්නේ අපිට ප්‍රශ්නයක් නෙමෙයිද? මොකද රාග බව, ද්වේෂ බව, මෝහ බව හැදුවා නම් එතනින් එහාට જાතියක් සකස් වෙනවමයි නේද? ඒ જાතියක් සකස් වෙච්ච කෙනා මහා දුක්ඛන්දකට උණුකම් කියනව නේද? එහෙනම් ඒකම නෙමෙයිද බලන්න ප්‍රශ්නේ? අනිච්චේ නිච්ඡන්ති කියන ස්වභාවයට පත් වෙච්ච කෙනා නේද ওই රාග භව, ද්වේෂ භව, මෝහ භව හදන්නේ. දැන් ඔය එකින් එක ඔබට වැටහෙන්න ඕනේ. නැත්තම් මේක තුන් හතර වතාවක් අහලා අහලා අහලා අහලා හොඳට බලන්න මේ කියන එක එකට එකක් ගැළපීලා යන හැටි. මේ පිළිබඳව මම ඉස්සරහට දේශනා පවත්වන්නම්. මේ හරි සූක්ෂම තැනක් පිළිඳින මේ සූක්ෂම තැන හරියට තේරුම් ගත්තා නම් ඔබට ඔය ඔය කියන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර එනවා. ඔය වචනත් එක්ක රණ්ඩු වෙන ප්‍රශ්න තියෙනවනේ. අනිච්ච අනිත්‍ය කියේ වචන වලට හැප්පෙන ප්‍රශ්න තියෙනවනේ. ඔය ප්‍රශ්න වලට උත්තරයක් ඔබට ගත්ත හැකියි. මොන වචනේ පාවිච්චි කළත් කමන්නේ අදහස හරියට තේරුම් අරගෙන යන්න පුළුවන් එතකොට. හැබැයි අර අර එන අදහසම ගන්න ඕනේ. නැත්තම් ඉතින් බෑ. නැත්තම් පණුව ගන්න බැරි වෙනවා. චතුරාර්ය සත්‍ය පණුව ගන්න බැරි වෙනවා ඒක ඇතුලේ තියෙන. චතුරාර්ය සත්‍ය පණුව ගන්න බැරි වුණා කියලා කියන්නේ Tamanට මේ මග එතනම වැහුණා කියන එක. දැන් හොඳ උදාහරණයක් ගමු පිටුදෙනි මෙහෙම. ඔබ ලොකු වටිනකමකින් දන්න දෙයක් තමයි ෆෝන් එක කියන එක. අපි හිතමු අලුත් මලුත් කිරිකිරි ෆෝන් එකක් තියෙනවා. මේ ෆෝන් එක පිංගුතුනි මේ මේසේ කෙරෝලේ තියෙනවා. මේ මේසේ කෙරෝලේ තියෙනවා වැටෙන්න ඔන්න මෙන්න තියලා. මේ ෆෝන් එක දකිනකොටම පිංගුතුනි මේ අසත්පුරුෂයන් විසින් ඔබගේ හිතට ඇතුල් කරපු දේවල් තුල ඔබට ලොකු තණ්හාවක් මතුවලා ඇවිල්ලා තියෙනවා මේ ෆෝන් එක පිළිබඳව. මේ ෆෝන් එක ඔබ සතු කරගන්න නෙමෙයි. මේ ෆෝන් එකේ වටිනකමක් නිසා මේ ෆෝන් එක ගැන තණ්හාවක් ඔබ තුල තියෙනවා. ඒ අසත්පුරුෂයන්ගෙන් ලැබිච්ච දෙයක් නිසා. අසත්පුරුෂයෝ හේවත් මේ ලෝකේ සාරයි කියලා මුලා දෘෂ්ටියේ ඉන්න පිරිස නිසා. ඒ අය මේකට ලොකු වටිනකමක් දීලා වෙරලා පිංගුතුනේ ඔන්න ඔය ෆෝන් එක දැන් ඔහම තියෙනවා. ඒ තියෙන වෙලාවේදී මොකක් හරි හේතුවක් නිසා මේ ෆෝන් එක වැටෙන්න ගියොත් එහෙම ඔබ සීළු දෙනාගේ අත එනව නේද ඉස්සරහට ඔය ෆෝන් එක අල්ලන්න. ඒක ඕටෝමැටිකලි වෙන දෙයක් නේද? ඔබ ඒක දැක්කනම් එහෙම අත නිකන් ගැස්සෙනවා අඩුම තරමේ මේ ඈත ඉන්න අයගෙත් අත පොඩ්ඩක් ගැස්සෙනවා මේක අල්ලන්න කියලා. අල්ලන්න බැරි නිසා නවත්තනවා. නමුත් අල්ලන්න හදනවා. හැබැයි ඔය ෆෝන් එක පොඩ්ඩක් වැනි වැනි තියෙනකොට පින්වතුනි ඔබ සීලු දෙනා පෙලෙන්න පටන් ගන්නවද නැද්ද? පෙලි පෙලි පෙලි පෙලි ඉන්න දැන් මේක කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ නැහැ කියලා. වටිනකමක් වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ අර පෙලීම් ස්වභාවය වැඩි. මොකද වටිනකම වැඩි වෙනවා කියලා කියන්නේ පින්වතුනි තමන්ගේ හිත තුළ ඒකට තියෙන වටිනකම වැඩි වෙනවා ඒවත් තණ්හාවෙන් බැඳෙනවා. ඒ වෙලාවෙම පිඟුතුනි ෆෝන් එක අයින් කරලා තියෙන වෙලාවක මෙතන මෙතන උඩින් කපුටෙක් පියාඹල යනවා. කපුටේ පියාඹල ගිහිලා වසුරු පිඟක් හෙලනවා මේසේ ගැට්ටට. දැන් මේසේ ගැට්ටට හෙරපු වසුරු පිඟ දැන් එල්ලි එල්ලි තියෙනවා. දැනුත් ඔබ පෙලිනවද? අර වගේම. දැන් ඒකෙන් බින්දුවක් බිමට වැටෙන්න යනකොට ඔබ සීල දෙනාගේ අත් වෙනවද ඔක අල්ලන්න? අර බලන්න පිඟුතුනි වටිනකමක් නිසා තමයි අර කියපු පෙලීම හටගන්නේ. එහෙනම් අසත්පුරුෂයන් විතින් දෙන දෘෂ්ටි නිසා ඒ දෘෂ්ටි අරගෙන ඉවර වෙලා ඔබ මොකද කරන්නේ පිටින් ලොකු වටිනකමක් හිතේ හදා ගන්නවා. ලොකු වටිනකමක් හිතේ හදාගත්තට පස්සේ ඒ කිව්වේ පිටින් මහා තණ්හාවක් ඇති කරගෙන තියෙනවා ඒ වස්තුන්ට. හැබැයි අර අසූචි පිනට කාබ් බෙට්ටට කිසිම තණ්හාවක් නැහැ ඔබ තුල. කිසිම තණ්හාවක් නැහැ කියලා කියන්නේ ඔබට ලොකු වටින කිසිම වටිනකමක් දීලා නැහැ ඔබ ඒකට. ඉතින් කිසි වටිනකමක් නැත්නම් කිසිම තණ්හාවකුත් ඒ පිළිබඳව නැහැ. ඒක නිසා මොකද වෙන්නේ පිටුතුනි ඔබ ඒ නිසා පෙලෙන්නේ නැහැ. ඒ නිසා විදි පනව ගන්නෙ නැහැ. ඒ නිසා විදිපණුව ගත්තේ නැත්නම් පිංගුතුනි ඒ නිසා පෙලෙන්නේ නැහැ. ඒ නිසා පෙලෙන්නේ නැත්නම් ඔබට අபிසංකාර වඩන්න හේතුවක් නැහැ. අபிසංකාර වඩන්න හේතුවක් නැත්නම් ඔබට ಜಾති හදන්න හේතුවක් නැහැ. ඒක නිසා. එහෙනම් මේ දුක් ගින්නට කිසි හේතුවක් නැහැ. මානසිකව පෙලෙන්නේ නැහැ ඔබ ඒක නිසා. හැබැයි ඔබගේ දරුවා එහෙම මේ මේ වැට දිගේ එහෙම ඇවිදගෙන ගියා නම් එහෙම පෙලෙනවද නැද්ද? පෙලෙනවා. ඒක බලන් ඉන්න වාරයක් වාරයක් ගානේ ඔබ පෙලෙනවා. ඒ පෙලෙන වාරයක් වාරයක් ගානේ මේ මහා දුකටපත් වෙන නිසා පිංගුතුනි ඔබ මොකද කරන්නේ? ඒකෙන් පෙලෙන්නේ මේ පෙලීමෙන් නිදහස් වෙන්න තමයි හැම උත්සාහයක්ම දරන්නේ. සමහරට කෑ ගහලා ළමයට කෑ ගහයි බහින්න බහින්න කියලා. එහෙනම් මේ අபிසංකාර ඔක්කොම වඩන්නේ මොකක් නිසාද? අර පෙලීමෙන් නිදහස් වෙන්න. හැබැයි ඔයගොල්ලෝ වැට දිගේ ලේනේ ගියයි කියලා එහෙම ඔබට එහෙම පෙලෙන්න හට ගන්නවද ඔබ? ඔබට එහෙම එකක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි පින්වතුනි නිකමට හිතන්න මෙන්න මෙහෙම එකක්. ඔය අසත්පුරුෂය දෙන දෘෂ්ටි මම ඔබට පෙන්වන්නේ. ඔන්න එකපාරට කවුරු හරි කියනවා. කාබ්බෙට්ටක් මේසෙකට වැහන්නට පස්සේ ඒක බිමට වැටෙන්න කලින් අල්ලගත්තොත් ඒකෙන් පිළිකා සනීප කරන්න පුළුවන් කියලා. දෘෂ්ටියක් දීලා තියෙනවා මෙතන ඉන්න කීප දෙනෙකුට. අපි එක්කෙනෙකුට එහෙම දෘෂ්ටියක් තියෙනවා. අනික කාටවත් ඒ දෘෂ්ටිය නෑ අර කෙනාට ඒ දෘෂ්ටිය දීලා තියෙන්නේ කවුරු හරි. දැන් අර කාබ්බෙට්ට වැන්නොත් එහෙම ඒක බිමට වැටෙන්න ඔන්න මෙන්න වෙලාවේදී පෙරිලා පෙරිලා පෙරිලා පෙරිලා කවුද ගිහිල්ලා අල්ලන්නේ? අර දෘෂ්ටිගත වෙච්ච කෙනා පටස් ගාලෝ ගිහිල්ලා අල්ලනව නේද? එහෙනම් පින්වතුනි මේ පෙලීම කියන එක බලන්න හටගන්න හැටි. එහෙනම් මේ මහා වටිනකමක් මේ ලෝකේ තියෙනවා කියලා Tamanට වැටහිලා ආවොත් එහෙම. ඒ වටිනකම නිසා තමයි පින්වතුනි ඔය පෙලීම් සමුදාය හටගන්නේ. එහෙනම් මේ ලෝකයේ අනත්ත්ව වෙස Tamanට දැක ගන්න පුළුවන් නම් මහා අසාරයක් විදිහට මේ ලෝකේ දැක ගන්න පුළුවන් නම් පිටුදෙන මේ අසාර වෙච්ච ලෝකේ මට මොනව අල්ලන්නද? මොනවයි මම මම මගේ කියලා මොනව තියාගන්නද කියන හැඟීම නම් Taman ඉන්නේ පිටුදෙනි. අර කිසිම වටිනකමක් දීලා නැත්නම් අන්නේ පුද්ගලයා පෙලෙන්නේ නැහැ ඒ කිසිම දෙයක් නිසා. මේ ලෝකේ තියෙන වටිනෝ මණික් ගල මෙතන කැඩිලා කුඩු වෙලා යන්න ගියත් අරිහතුන් වහන්සේ නමක් අල්ලන්න උත්සාහ කරයිද ඔබ? ඒ මණික් ගල මේසේ කෙරෝලේ තියෙද්දි වැනි වැනි ඉන්න වෙලාවට අරිහතුන් වහන්සේට ප්‍රශ්නයක් වෙයිද? ඔන්න ඕක තමයි පිංගුතුනි ස්වභාවය. එහෙනම් අපි ලොකු වටිනකමක් මේ මේ ජීවිතේ දීලා තියෙන හැම දෙයකටම. ඒකේ හැම දෙයක් කෙරෙහිව මහා තණ්හාවෙන් බැඳිච්ච පිරිස්. එහෙමත් නැත්නම් කාගෙන් හරි ගත්ත දෘෂ්ටි තියාගෙන ඉන්න පිරිස්. දෘෂ්ටියක් කියලා කියන්නේ වටිනකමක් තමයි. ඒ වටිනකම ගත්ත ගමන් පිංගුතුනි එතනින් එහාට මොකද කරන්නේ? ඒ වස්තු නිසා පෙළෙනවා. ඒ පෙළීමෙන් නිදහස් වෙන්න අபிසංකාර වඩනවා. ඉතින් අபிසංකාර වඩන කෙනාට පිංගුතුනි ಜಾති සකස් වෙනව හැරෙන්න වෙන දෙයක් නැහැ. එහෙනම් ඔබ දැන් මෙතනින් නිදහස් වෙන්න ක්‍රමයේ කල්පනා කරන්න ඕනේ. නිදහස් වෙන්න නම් පිංගුතුනි මේ කර්මස්ථාන වඩන වැඩපිළිවෙලක යෙදෙන්න ඕනේ. මේ කර්මස්ථාන වඩනකොට පිංගුතුනි ඕන තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රමවේද වලට යනවා ගිහිල්ලා බලනවා. අනිච්ඡං කයත් තේන කියන අර්ථයෙන් පිංගුතුනි ඔන්න අනිච්ච ස්වභාවය දකින්න පටන් ගන්නවා. ඒ ස්වභාවයෙන් දකින්නකොට ඔන්න පේනවා රූපං අනිච්චා කියලා කියනකොට ඔන්න දැන් මෙනෙහි කරගන්න ලේසි, වඩා ගන්න ලේසි. රූපං අනිච්චා. දැන් රූපය ගැන හොඳට මෙනෙහි කරලා බලනවා පිළිඳින් මේ රූපය නිසා Tamanට වෙන්න තියෙන දේ. <clears throat> රූපේ කය ධම්මයක් කියලා වටහා ගන්නවා මනාකොට. කය ධම්මයක් කියලා කිව්වේ පිංගුතුනි තමන්ගේ හිත පල්ලෙහා පැත්තට ඇදලා දානවා රාග දේශ මොහයන්ට ඇදලා දානවා. ඒ රාග දේශ මොහයන්ට ඇදලා දාන ස්වභාවයෙන් තියෙන මේ රූප මොනතරම් අසාරද කියලා තමන්ට වැටහෙන්න ඕනේ එතකොට. අන්න එහෙනම් දැන් රූප කය ධම්මයි වය ධම්මයි අනාත ධම්මයි කියලා Tamanට වැටහෙනවා. මහා අනාතෙන් අනාතයට වැටෙන සසර ගමනේ මහා අනාතෙක් කරන වැඩපිළිවෙලක් මේ රූප තුල තියෙන්නේ. එහෙනම් මෙච්චර කල් පිංගුතුනි රූපයන්ට තිබිච්ච තැනක් තිබුණා නම් ආන්නේ රූපයන්ට තිබිච්ච මනස විසින් රූපයන්ට දීලා තිබිච්ච තැන ඔන්න නැති වෙලා යනවා. ඒ වගේම වේදනා යම් වීමක් දැන ගැනීම උදෙසා යම් බලාපොරොත්තුවක් තිබුණා නම් ඒකත් මනාකොට සිහි කරලා බලනවා. වේදනා අනිච්චා කියන ස්වභාවය තුල. වේදනා අනිච්චා කියන වඩනකොට පිංගුදින අර කයත් තේන කියන තැනින් අනිච්චතාවය වඩාගෙන යනවා. කය අර්ථයෙන්. තමන්ගේ හිත පහළට ඇදලා දාන අර්ථයෙන්. රාග දේශ මෝහයන්ට ඇදලා දාන අර්ථයෙන්. භව ජාති සකස් කරන අර්ථයෙන්. ජාතියක් සකස් වුණාට පස්සේ මේ සසර ගමනේ මහා අනාථයෙක් බවට පත් කරන අර්ථයෙන් එහෙනම් යම් මොහොතක මම වේදනාවක් බලාපොරොත්තුෙන් හිටියානම් ඒ වේදනාව නිසා මම ඒකාන්තයෙන්ම මේ සසර ගමනේ මහා අනාථයෙක් වෙන්නයි යන්නේ කියලා Tamanට වැටහෙනවා ඔන්න ඔය දේ හොඳාකාරව මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට පිංගුදන වේදනාවට තිබිච්ච බලාපොරොත්තුව එහෙමම නැති වෙලා යනවා. සංඥාවට තියෙන බලාපොරොත්තුවත් ওই විදිහටම නැති වෙලා යනවා පිංගුදන ඒ විදිහට ඒක වඩාගෙන යද්දී. එහෙනම් ඒ මේ ක්‍රමවේදයේ වඩනකොට හොඳට කයත්වය සිහි කර කර වඩන්න. කය ධම්මයක් බව හොඳට සිහි කර කර වඩන්න. ඒ සිහි කර කර වඩනකොට පිංගුදනි ඔය තියෙන ඔය කියන මඟ වැඩි ඉගෙන එනවා. එහෙම නැතුව පදයට විතරක් පරම වෙලා ඉඳලා රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාර අනිච්චා විඥානං අනිච්ඡන්ති කිය කී හිටියට කොච්චර කළත් ඔය මග වැඩෙන්නේ නැහැ. ඒ වගේම තමයි පිටුදුනි මේ කර්මස්ථානයන් වඩද්දි පළමු කොටම ඔබ සෝතාපන්න ඵලයටපත් උනාද නැද්ද කියන එක පිළිබඳව ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද යම් කෙනෙක් සෝතාපන්න ඵලයටපත් උනාට පස්සේ තමයි පිටුදුනි ඒ කෙනාට මේ සසර පිළිබඳ මහ දුක් ගිනි බයක් දැනෙන්නේ. ඒ හැරෙන්න මොකද හේතුව ගති නියත වෙලා තියෙන නිසා. පෙරේත ගතියට කැමති කෙනෙක් ඉන්නවා නම් තවදුරටත් පිංගුතුනි ඒ කෙනාට පෙරේත ගතියේ තියෙන දුක්ගිනි ස්වභාවය මනාකොට අවබෝධ වෙන්නේ නැහැ. තිරිසන් ගතියට ඇදෙන්න කෙනෙක් ඉන්නවා නම් තිරිසන් ගතිය තුළ තාම ඉන්න කෙනෙක් ඉන්නවා නම් පිංගුතුනි ඒ තිරිසන් ගතිය තුළ තියෙන දුක්ගිනි භයානක ස්වභාවය ඇදෙන්නේ නැහැ. එතකොට කර්මස්ථාන වඩනකොට පිංගුතුනි සසර ගමනේ කියන එක තුළට මහා බයත්වයකින් දකින්න Tamanට වැටහිලා එන්නේ නැහැ ඒක. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන සෝතාපන්න ඵලයෙන් පස්සේ ඉතුරු ටික කරගන්න කියලා. එහෙනම් සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ තථාගතයන් වහන්සේ ඊළඟ කොටස විදිහට දේශනා කළා තියෙන්නේ සංවරයෙන් පහතබ්බ කියන කොටස. සංවරත්වයෙන් පහ කරගත යුතු කොටසක් තියෙනවා. ඒ තමයි පින්විතුනි ඉන්ද්‍රිය භාවනාව වඩන්න කියලා ඉන්ද්‍රිය සංවරය කරගන්න කියලා. එහෙනම් ඉන්ද්‍රිය සංවරය කරගන්න නම් පින්විතුනි පළමු කොටම සිහිපත් කරගන්න ඕනේ මේ මේ සංසාරේ තියෙන මහා භයානක ස්වභාවය. ඒක හොඳ ආකාරව මෙනෙහි කළ මෙනෙහි කළ මෙනෙහි කළ තමයි ඉන්ද්‍රිය භාවනාවට බහින්න තියෙන්නේ. එතකොට ඉන්ද්‍රිය භාවනා වඩනකොට පිංගුතුනි Tamanට වැටහෙනකොට මේ ඇහැ සංකතයි පටිච්චසමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි කියලා මේ කය ධම්ම ස්වභාවය මෙනෙහි කරනකොට පිංගුතුනි මේ ඇහැ නිසා නිරන්තරයෙන්ම මාව පහත් පැත්තට ඇදලා ගිහිල්ලා ඉවර වෙලා රාග දේශ මෝහයන්ගෙන් පිළිපෙළේ ඉඳලා ඉවර වෙලා මාව භව ගමනේ මහා සසර ගමනේ මහා අනාථයෙක් කරනවනි මේසා ගෝරතර සංසාරේ මාව අනාථයෙක් කරනවා නම් මේ ඇහැ මේ මන විසින් මේ ඇහැට දීලා තියෙනනේ ලොකු ලකුණක් ලොකු අංකයක් මොකද මේ මේ ඇහැට මෙච්චර අංකයක් දෙන්නේ. ඔන්න Tamanට දැන් වට වටහ ගන්නවා මේ ඇහැට ලොකු අංකයක් දීලා තිබ්බේ. ලොකු අංකයක් දීලා තිබ්බේ පිංගුදනි මේ මන වටහාගෙන තිබ්බේ මොකද්ද මේ මන වඩන රූපාස්වාද ලබන්න මේ ඇහැතරම් වටන දෙයක් තවත් නැහැ කියලා. ඒ පැත්ත විතරයි මන හැමතිස්සෙම දැකලා තිබුණේ. නමුත් දැන් යථාර්ථයේ යථාර්ථයේ තුලින් මේක දකිනවා. මේ ඇහැ නිසා මොකද වෙන්නේ මම සසර ගමනේ අනාථයෙක් වෙනවා. හැබැයි අර සසර ගිනි මනාකොට දැකලා තියෙන කෙනෙක් නම් පිංගුදනි අර සසර ගමනේ අනාථයෙක් වෙනවා කිව්වම හීන්දාරිය දාලා යන්නේ නැද්ද? ලස්සන සෙල්ලම් බඩුවක් තියලා තියෙනවා පිංගුතුනි පැත්තක. ඒ සෙල්ලම් බඩුවේ බෝම්බයක් හයි කරලා තියෙන්නේ. දැන් ඕක දැක්කට පස්සේ හරි ලස්සනයි ඕක දිහාට ඇදිලා යනවා අල්ලන්න ගිහිල්ලා කරගන්න ඕනේ කියලා. නමුත් යම් මොහොතක දැනගත්තා නම් එහෙනම් මේක ඇතුලේ බෝම්බයක් තියෙනවා කියලා. මේ මේක අල්ලපු ගමන් මේ බෝම්බේ පුපුරලා ඉවරලා මරණය හෝ මරණය හා සමාන දුකකටපත් වෙනවමයි කියලා. අන්න ඒක වැටහිලා ආවනම් මොකද වෙන්නේ? දැන් බෝම්බය අල්ලයිදායි. හැබැයි මෙච්චර වෙලා පිංගුතුනේ ඒක හරි ලස්සනයි ඒක මම මගේ කරගන්න බලාගෙන හිටියේ. ඒ වගේම දැල්ලා හිටියා අනේ මේ වගේ දෙයක් මට තියෙනවා නම් කොච්චර දෙයක්ද කියලා සිත හිතා හිටියා. නැවත අවසානයේ Tamanට තේරුණාට පස්සේ මේක ඇතුලේ බෝම්බයක් තියෙන මේක මහා ගිනි සහිත දෙයක් මේක පිපුරුනොත් එහෙම මහා විනාශයෙන් විනාශයට පත් වෙන දෙයක් කියලා. අන්න එතකොට මොකද මේ පිංගුතුනේ ඒකට තිබිච්ච ආස්වාදේ සම්පූර්ණයෙන්ම මක් වෙලා ගියාද? නැති වෙලා ගියා අතහැරලා දැම්මා. එහෙනම් ඉන්ද්‍රිය භාවනාවේ සිද්ධ වෙන්නේ පිංගුතුනාට ඇහැ කය ධම්මයි වය ධම්මයි අනාථ ධම්මයි කියලා Tamanට වැටහෙනකොට මහා අසාරෙන් අසාරයට ගිය දෙයක් බව Tamanට වැටහිලා එනවා. එහෙනම් ඇහැ පිළිබඳ යම් චන්ද රාගයක් තිබුණා නම් අන්න ඒක පහ වෙලා යනවා. අන්න එතකොට පින්වතුනි පළවෙනි සංගේ ගැලවෙනවා. තින්නම් සංගති පස්සෝ කියලා තිබිච්ච පළවෙනි සංගේ ගැලවෙනවා ඇහැ පිළිබඳව. චක්කුන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati etta nivisamana nivisati කියලා අර තණ්හාව හටගන්න හැටි ඇහැ ඇහැ තුල තණ්හාව හටගන්න හැටි දේශනා කරපු ස්වභාවය ඔන්න නැති වෙලා යනවා. ඊළඟට බලනවා රූපේ පිළිබඳ. රූපේ සංගතයි පටිච්චසමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි කියලා වටහා ගන්නවා. එහෙනම් මෙච්චර කල් මේ රූප ආස්වාද ලබ ලබා හිටියා මේ රූපේ නිසා මහ විනාශයක් නේ මට සිද්ධ වෙන්නේ කියලා ඔන්න අවබෝධයට ගන්නවා. මේ රූපේ කය ධම්මයක් මේක මේ සසර ගමනේ මහා අනාථයක් කරන දෙයක් මේ රූප කියලා කියන්නේ. එහෙනම් මෙච්චර කල් පිඟුතුනේ රූපයක් දකින්නකොට ඒ රූප දකින්න මාත්‍රෙින්ම බලබලා බලබලා ආස්වාද වින්දා. නමුත් මේ සා ගෝරතර සංසාරේ මාව මහ විනාශයකට පත්වන දෙයක් නම් මේ රූපය කියලා කියන්නේ මේ රූප තවදුරටත් ඕනේද? අන්න එනම් පිංගුදේ රූප දකින්න යම් කිසි කැමැත්තක් තිබුණා නම් අන්න ඒක නැති වෙලා ගියා. රූපං ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති කෙනේ රූපේ ප්‍රිය වූ සාත වූ රූප රූප කෙරෙහි තණ්හාව හට ගන්න ස්වභාවය දැකලා ඉවරලා පිංගුදේ ඒක ෂේ කළා දැම්මා. ඊළඟට චක්කු විඥානං ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති කියන කරුණට අනුව චක්කු විඥානයේ නිසා හට ගන්න ස්වභාවය මනාකොට බැලුවා. පල්ලි වෙලා පිංගුතුනි චක්කු විඥානය සංකතයි පටිච්චසමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි. මෙච්චර කාලේ හරි ආසාවෙන් මේ චක්කු විඥානය කියන හරි හොඳ දෙයක් කියලා හිතාගෙන ඉතින් අනේ මට රූප ඔක්කොම පෙන්වන්නේ මේ චක්කු විඥානයෙන් කියලා ලොකු බැඳීමක් තිබ්බ චක්කු විඥානයට. දැන් ඔන්න අවබෝධයට දැන් පස්ස විතරයි හටගන්නේ සම්පස්ස හටගන්නේ නැහැ. පස්ස හටගත්තට ප්‍රශ්නයක් නැහැ. සම්පස්ස හටගත්තොත් තමයි ප්‍රශ්නේ. එහෙනම් ඉන්ද්‍රිය භාවනා වඩ아가ගෙන යන කෙනාට පිඟුදුනි ත්‍රිවිධ සුචරිතයේ වැඩෙන්නේ ඔන්න ඔය ආකාරයෙන්. ත්‍රිවිධ ත්‍රිවිධ සුචරිතයේ වැඩිලා වැඩෙන කෙනාට පිඟුදුනි සතර සතිපට්ඨානිය වැඩෙන්නේ ඔය ආකාරයෙන්. සතර සතිපට්ඨානිය වැඩෙන කෙනාට සප්ත සම්බොජ්ජංගයන් වැඩෙන්නේ ඔය ආකාරයෙන්. සප්ත සම්බොජ්ජංගයන් වැඩෙන කෙනාට විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙන්නේ ඔය ආකාරයෙන්. එන හැමතිස්සෙම පිංගුතුනි ඔය සංඝ තුනෙන් සංඝ තුනේ එන එක නවත්ත ගන්න උත්සාහ කරන්න. පුළුවන් තරම් ඉන්ද්‍රිය භාවනාව දැඩි ලෙස වඩන්න. හැබැයි මතක තියාගන්න ඔබ ඉන්ද්‍රිය භාවනාව වඩනවා නම් ඔබ සෝතාපන්නෙක් විය යුතුයි කියලා. සෝතාපන්නද නැද්ද කියලා හරියාකාරව තේරෙන්නේ නැත්නම් බණ අහන ගමන් ඉන්ද්‍රිය භාවනාව වඩන්න එතකොට හරි. නිරන්තරයෙන්ම ධර්ම ධර්ම ධර්ම දේශනා කරන තැන් වලට යන්න අනිච්ච දුක්ඛ අනාත්ම දේශනා මනාකොට ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කරන වෙලාවේ හොඳට අවබෝධයෙන් ශ්‍රවණය කරන්න. අර කියපු ආකාරයට ඒ ගමන් පිංගුතුනි පුළුවන් තරම් ඉන්ද්‍රිය භාවනාව වඩන්න. සසරේ තියෙන ගිනි ස්වභාවය දැනෙන මට්ටමට තමයි පිංගුතුනි ඔය ගිහි පැවිදි කවුරුත් මේ මග වඩන්නේ. සසරේ තියෙන ගිනි ස්වභාවය Tamanට හරියට දැනුන්නේ නැත්නම් ඔය කියන කවුරුත් මේ මග වඩන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගන්නකෝ අයන් එක. අයන් එක හොඳට හීතල වෙලා තිබිච්ච වෙලාවක අම්මා කියනවා පුතේ පොඩ්ඩක් බලන්නකෝ අයන් එක රත් වෙලාද කියලා. ඔබ වේගෙන් අත අරගෙන යනවා අයන් එකට පිංගුතුනි ආ හීතල නිසා පොඩ්ඩක් අල්ලලා අල්ලලා කියනවා ආ අම්මේ රත් වෙලා නැහැ කියලා. හැබැයි අම්මා අයන් එක ගහලා ගිහලා අයන් එක ගිනියම් වෙලා තියෙන වෙලාවක පින්දින ඔබ පැයට කිලෝමීටර් 10ක වේගෙන් ගිහිල්ලා ඒක ටච් කළා නම් ඔබ ආයි අත ගන්නෙ පැයට කිලෝමීටර් කීයක වේගෙන්ද? පැයට කිලෝමීටර් 100ක වේගෙන් තමයි ආයි අත ගන්නෙ. එහෙනම් පින්දින ඔබට වැටහිලා තියෙනනේ මේ අයන් එක රත් වෙලා කියලා. ඒකයි කියන්නේ සෝතාපන්න ඵලයට පත් වෙනකන් කෙනෙකුට පින්දින මේ සසර ගින්න බිය දැනෙන්නේ නැහැ. මොකද හේතුව ඒකේ ගතියට ගති ගැළපෙන නිසා. පෙරේත ගතියෙන් ඉන්න කෙනාට පින්දින පෙරේතයා කියන එක ප්‍රශ්නයක්ද? ඔය සමහර ගෙවල් වලට ගියාට පස්සේ ඔබ කියන්නේ ඉතින් මම පෙරේතයෝ වගේ ජීවත් වෙන්න කියලා. ඔබ එතනට ගියාම ඔබට හිතෙනවා මේ පෙරේතයෝ වගේ ජීවත් වෙන්න හරියම අපිරිසිදුයි කියලා. ඔබ ගියේ එක දවසයි. ඒ ගෙදර මිනිස්සු දැන් අවුරුදු 5 30 එහෙමයි ජීවත් වෙන්නේ. නමුත් ඒ මිනිසුන්ට ඒක දැනෙන්නේ නැහැ. ඔබටයි ඒක දැනෙන්නේ. මොකද හේතුව පිඟුතුනේ ඒ අය ගති ගති වලට ගැළපීලා ගිහිල්ලා ඉවරයි. ඒ ගතිය ඒ ගති ගැලපෙන නිසා එතන තියෙන ජරා ස්වභාවයේ ගිනි ස්වභාවයේ ඒ අයට අවබෝධ වෙන්නේ නැහැ. බලු ගතිය පුරුදු කරපු කෙනාට කවදාකවත් පිංගුතුනි බලු ස්වභාවයේ අමුත්තක් විදියට දැනෙන්නේ නැහැ. හැබැයි දේව ගති පුරුදු කරපු කෙනෙක් ඉන්නවා නම් බලු ගතිය දැක ගමන් ඒක ටංගාල එතනින් විඩ්‍රෝ වෙනවා. එතනින් අයින් වෙනවා. එතන ඉන්න බෑ. ඕන් ඔය ස්වභාවය තමයි තියෙන්නේ. ඒක නිසා පිංගුතුනි සෝතාපන්න වෙනකම්ම අර ගති නියත නැති නිසා ඒ ඒ අතර මේ බල්ලු වෙන්නත් පුළුවන් හරක් වෙන්නත් පුළුවන් මට්ටමේ හිත දුවන නිසා සසරේ තියෙන ගිනි ස්වභාවය හරියට අවබෝධ කරගන්න බෑ. සසරේ තියෙන ගිනි ස්වභාවය හරියට දකින්න නැති වුණාට පස්සේ පිංගුතුනි අර කියපු කයත් තේන භයත් තේන කියන වචන ටික හරියාකාරව Tamanට වටහා ගන්න බෑ. ඒව හොඳ ආකාරව වැටහිලා එන්නේ නැහැ. එහෙම හරියාකාරව වැටහිලා එන්නේ නැති කෙනාට මේ මාර්ගය එතනින් එහාට වැඩෙන්නේ නැහැ. ඒක නිසා තමයි මෙතන කොච්චර කිව්වා. මග වඩන්න මග වඩන්න මග වඩන්න කියලා ඒ අයට මේව තේරෙන්නේ නැහැ. ආයි මොකක් හරි කර කර ඉන්නවා. මොකද හේතුව පිංගුදින පළමු ඵලයේ තාම ලබලා නැති නිසා වෙන්නේ නැති. මට නම් හිතෙන්නේ ඒකම තමයි හේතුව. අයන් එක රත් වෙලා තියෙන බව තාම දන්නේ නැති නිසා. ඕක හරියට රත් වෙච්ච බව දැනගත්තා නම් පිංගුදින ඔය අත ගන්නවා මහ වේගෙන්. කවුරුත් ඔය අත තියන් ඉන්නේ නැහැ. ඒක දැනගන්නකන් තමයි ඔය ඔක්කොම ටික කර කර ඉන්නේ. ඒක නිසා ඔබට තියෙන හොඳම ක්‍රමවේදය තමයි පිංගුතුනි නැත්තම් දැන් ඔබ කල්පනා කරයි මං සෝවතාපන්නද කියලා කොහොමද දැනගන්නේ දැන්? කී කී ඊට පස්සේ හැම දේශනාවකදීම ප්‍රශ්න ආයෙවයි මං සෝතාපන්නද මං කොහොමද ඒක දැනගන්නේ ආදී වශයෙන් දේව. ඉතින් හොඳම දේ තමයි පිංගුතුනි ඔබ නිරන්තරයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න. තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන සත්‍ය ධර්ම ශ්‍රවණය නිවන් දකින්න කම් උපයෝගී වෙනවනේ. ඒක නිසා ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් තරම් ඒ ධර්මයේ ශ්‍රවණය කර කර ශ්‍රවණය කර කර පිංගුතුනි ඔබ මාර්ගයත් වඩන්න පටන් ගන්න. කාලයත් ඉතින් ඔබ ධර්මය අහලා තියෙනවා නම් ඔබට යම් වැටහීමක් තියෙනවා නම් ඔබට පිංගුතුනි තම මොකද අර තථාගතයන් වහන්සේ ගැන තියෙන නොකඩෙන නොබිදින සද්ධාව කියන එක අඳුන ගන්න අමාරුයි පිංගුතුනි. මොකද ඔබ උපත්තියම බෞද්ධ පිරිසනේ. පොඩි කාලේ ඉඳලම යහගුණයෙන් පිරිච්ච දෙමාපියන්ට ජාතක වෙච්ච නිසා පොඩි කාලේ ඉඳලම තථාගතයන් වහන්සේ කෙරෙහි මහා අප්‍රමාණ භක්තියක් ආදරයක් තිබිච්ච පිරිස. ඉතින් ඔය වෙනකොට දැන් ඇහුවොත් එහෙම තථාගතයන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ මේ ශ්‍රද්ධාවක් තියනවද කියලා හැමෝටම කියනවා ඔව් කියලා. ඒක ඉතින් ආයි මේ මේ බෞද්ධ කියන ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් ඉතින් හැම කෙනාම කියනවා ඔව් මට හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා කියලා. ඉතින් එතකොට ඉතින් හැම කෙනාටම හිතෙන්න පුළුවන් ආ එහෙනම් මම දැන් සෝතාපන්නයි කියලා. ඒකයි එතන එන්නේ කොටසෙදි අඳුන ගන්න හරි අමාරුයි ඒක. ඉතින් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම ලොකු වැසිකිලි පෝච්චියක් දෙන්නම්. ක්‍රිස්තියානි ආගමට එහෙම එන්න බැරිද කියලා අන්න හැරෙනවා නම් ඔන්න කිව්වා ගා මූට තිබිලා තියෙන්නේ භක්තිය. ගියක් හදලා දෙන්නම් දැන් හැරියන් කියලා කිව්වොත් එහෙම හැරෙනවනම්. සක්‍ර දේවේන්ද්‍ර පදවිය දෙන්නම් ඔය බුද්ධ බුද්ධ නෙමේ ධම්ම ධම්ම නෙමේ සංඝ සංඝ නෙමේ කියලා අර සුපර් බුද්ධ කියන කුෂ්ඨ රෝගියාට සක්‍ර දේවේන්ද්‍ර ඇවිල්ලා කිව්වේ. සුපර් බුද්ධ කියන කුෂ්ඨ රෝගියා සතාගතයන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා සෝතාපන්න ඵලයටපත් වුණාම මෙයාගේ තියෙන ගුණය බලන්න ඕනේ කියලා සක්‍ර දේවේන්ද්‍ර ඇවිල්ලා කියනවා. මම සක්‍රයා මේ කතා කරන්නේ ඔය බුද්ධ බුද්ධ නෙමෙයි. ධම්ම ධම්ම නෙමෙයි සංඝ සංඝ නෙමෙයි කියලා. ආන් ඒ ලාවේද අර සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා කියනවා. සාක්‍රදේවේන්ද්‍රයා මං උඹව දැක්ක එකත් මට මහා අප්පිරියාවක්. උඹට ලැජ්ජ නැද්ද ඔය වගේ දේවල් කියන සාක්‍රිය වෙලා? ආදී වශයෙන් පරිභව කරනවා. නින්දා කරනවා. ඉතින් සාක්‍රදේවේන්ද්‍රයා සතාගතයන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා මේ සිදුවීම කියලා ඉතින් සතාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සෝතාපන්න ඵලයට පත් වෙච්ච මාගේ පුත්‍රයෝ කවදක්වත් මේ ඒ සද්ධාව කැඩෙන්නෙත් නැහැ, බිඳෙන්නෙත් නැහැ, paludu වෙන්නෙත් නැහැ කියලා. එහෙනම් පිඟුතුනි ඒ ස්වභාවය අවබෝධ කරගන්න සමහරට අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඔබට වැටහෙන්න ඕනේ පිඟුතුනි ඔබ මෙච්චර කල් මේ ලෝකය ගැන හිතන් හිටිය විදිය. මේ ලෝකේ හරි සාරයි කියලා හිතාගෙන හිටපු ක්‍රමවේදයක් තිබුණා ඔබ. ඒ ක්‍රමවේදය තුලමද ඔබ තාම ඉන්නේ කියලා. ඔන්න ඔය තුලින් තමයි ඔබ කොයිතරම් දුරට මේ දහමට දහමට නැඹුරුණාද දහම අවබෝධ කරගත්තද කියලා ඔබට දැනෙන්නේ. ගොඩගතා ගැනීමේ දැඩි මානසිකත්වයකින් ඔබ හිටියේ. මට මේ ගොඩක් ඕනේ මේ ගොඩක් ඕනේ මේ ගොඩක් ඕනේ කියලා ගොඩ ගසා ගැනීමේ මහා මානසිකත්වයකින් හිටියේ. දැන් ඒවායේ තුල තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය මනාකොට අවබෝධ වෙලාද ඔබට තියෙන්නේ. ඉතින් මේවා මහා අසාරයි කියලා වැටහිලාද ඔබට තියෙන්නේ. ඉන්න ඕනේ නිසා ඉන්නවා මිසක්. වගකීම් යුතුයකම් කියලා කොටසක් තියෙන නිසා ඉන්නවා මිසක් නැත්තම් නම් මේකේ ඉඳලා ඇති පළක් නැහැ. ඔන්න ඔය මානසික මට්ටමේද ඔබ ඉන්නේ. අන්න එහෙම ඉන්නවා නම් පිඟුතුනි ඒක මනාකොට වැඩිච්ච ස්වභාවයක නම් තියෙන්නේ. ඔබ සෝතාපන්න මාර්ගයේ හෝ ඵලයේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔන්න ඔතනින් තමයි බින්දුනේ දැනගන්න පුළුවන් එන්නේ මේක. බුද්ධේ අවිච්ඡ ප්‍රසාදෝ ධම්මේ අවිච්ඡ ප්‍රසාදෝ සංඝේ අවිච්ඡ ප්‍රසාදෝ කියන ඔය තුنين නම් දැනගන්න ටිකක් අමාරුයි මොකද හේතුව ඔබ පොඩි කාලේ ඉඳලා මෙහෙම හැදිච්ච වැඩිච්ච අය නිසා. හැබැයි ඔබ ලෝකේ දිහා දකින්න ක්‍රමවේදයට අනුව නම් ඔබට හිතාගත්ත හැකි මම මෙච්චර දේවල් කර කර හිටියේ ඉස්සෙල්ලා. දැන් නම් මට එහෙම ඒවා කරන්න හිතෙන්නේ නැහැ. මං ඉතන පුළුවන් තරම් අපුන්‍යාවි සංකාර වඩ වැඩ හිටපු කෙනෙක් දැන් මං එහෙම කරන්නේ නැහැ නේ කියලා ඔන්න ඔබට හිතෙන්න පුළුවන්. මොකද හේතුව පිංගුතුනි ඔබට යම් මේ ධහම මනාකොට අවබෝධ වුණාට පස්සේ මේ අනිත්‍යතාවය හෙවත් අනිසිතාවය අවබෝධ වුණාට පස්සේ ඔබ යම් කිසි අවස්ථාවක නිසි කියලා පනව ගත්තාම ඒ නිසිතාවය නිසා ඔබ පෙළෙද්දී ඒ පෙළීමෙන් නිදහස් වෙන්න ඔබ අபிසංකාර වැඩුවා. ඔබ හොඳට මතක් කරලා බලන්න පිංගුතුනි ඔබ මේ නඟපු අபிසංකාර ඔබ නැගුවේ ඔබට මේ පෙළීමෙන් නිදහස් වෙන්න. ඒ පෙලීමෙන් නිදහස් වෙන්න නගපු අபிසංකාර වලින් ඉක්මනටම පෙලීමෙන් නිදහස් වෙන්න පුළුවන් අபிසංකාර જાතිය මොකද්ද? ඉක්මනටම පෙලීමෙන් නිදහස් වෙන්න නම් නගන්න ඕන අபிසංකාර මොනවද? පුණ්‍යාවිද අපුණ්‍යාවිද ආනින්ජාවිද? ඉක්මනටම පෙලීමෙන් නිදහස් වෙන්න. ඉක්මනටම පෙලීමෙන් නිදහස් වෙන නම් අපුණ්‍යාවි සංකාර තමයි වඩන්න තියෙන්නේ. ඒක නිසා තමයි පිටුදින මේ ලෝක සත්‍යය වැඩි වැඩියෙන් මක් කරන්නේද? පව් කරන්නේ. මේ ලෝක සත්‍යය වැඩිපුරම කරන්නේ මොනවද පින්වතුනි? පව්. ඔබ දවසක් පටන් ගන්නට පස්සේ වැඩිපුරම කරන්නේ මොනවද? පව්. ඒ පව් කරන්න හේතුව තමයි පින්වතුනි ඔබගේ පිළීමෙන් ඉක්මනට නිදහස් වෙන්න නම් අபிසංකාර තුනෙන් අපුන්‍ය අபிසංකාර තමයි වඩන්න තියෙන ඉක්මනට නිදහස් වෙන්න. පහසුවෙන් නිදහස් වෙන්න. ආනෙන්ජාවි සංකාරයෙන් වඩන්න පුළුවන්ද? එකපාරට. ආනෙන්ජාවි කියලා කියන්නේ පිංගුතුනි අරූපාවචර බ්‍රහ්ම ලෝකෙක උප්පත්ති ලබන්න වඩන අபிසංකාර. අනේ මේ ලෝකේ මොන තරම් අසාරද මම මේකේ නිදහසෙන් මහ පිළීමක් නේ තියෙන්නේ කියලා අපුණ්‍යාවි සං මේ ආනෙන්ජාවි සංකාරයක් එම් වඩයිද පටපට ගාලා ගිහිල්ලා කවුරු හරි. නෑ ඒකට ගොඩාක් කල් යනවා. ඒක නිසා ඒක වඩන්නේ නෑ කවුරුත්. වඩන්නේ පුණ්‍යාවි සහ අපුණ්‍යාවි. ඒකෙනුත් පිංගුතුනි ලේසිම අபிසංකාරය තමයි අපුණ්‍යාවි සංකාරය. ඔබ ගෙදරට එනකොට සාලේ මැද්දේ වතුර ටිකක් වක් කරලා තියෙනවා. ඕක දැක ගමන් ඔබ පෙලෙන්න පටන් ගන්නවා. මොකද ඔබ ඔබ විදිහක් පනවගෙන තියෙනවා. සාලේ සාලේ විදිහට තියෙනවා. වතුර තියෙන්න බෑ සාලේ කියලා. මොකද පින්විතනි ඔබට අවබෝධයක් නැහැ හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති කියලා. යම් හේතුවක් සකස් වුණා නම් ඒකට අනුව මේ ඵලය හැදෙනවා කියන එක ගැන අවබෝධයක් නැහැ. ඒක නිසා මොකද වෙලා තියෙන්නේ? අර විදිහට දෙයක් හැදිච්ච ගමන් වතුර ටිකක් හැලිච්ච ගමන් මොකද වෙන්නේ පින්විතනි? ආන් එතනින් දැන් තමන් නිසි කියලා එකක් පනව ගන්නවා. දැන් Taman නිසි කියලා එකක් පනවගෙන ඉවරලා මොකද වෙන්නේ අර පෙලීමෙන් මහා මහා පෙලීමකටපත් වෙලා ඉන්නේ දැන්. මේ පෙලීමෙන් නිදහස් වෙන්න නම් දැන් මොකද කරන්න ඕනේ? අවිසංකාරයක් වඩන්න ඕනේ. අවිසංකාරයක් වඩන්න නම් පිංගුතුනි එක කරන් තියෙන මොකද්ද? රෙදි කෑල්ලක් අරගෙන හිමීට ගිහිල්ලා අර ටික අයින් කරන එක. ඉතින් ඕකද ඔබට කරන්න හිතෙන්නේ නැත්තම් කෑග් ගහලා වතුර හලපු එක්කනට බයින් එකද කරන්න හිතෙන්නේ. හිමීට කුසියට ගිහිලා රෙදි කෑල්ලක් අරගෙන බොහෝම සංයමයෙන් ඇවිල්ලා එතනින් වාඩි වෙලා අරක පිහදාලා පිහදාලා පිහදාලා දැන් මගේ නිසි සිද්ධ වුණා. දැන් මම පෙලෙන්නේ නෑ දුකින් නිදහස් වුණා. ඔතනට දෙන්න කැමති. එහෙම නැත්නම් කවුද මේ වතුර හැලුවේ කියලා කෑග් ගාගෙන බැනගෙන යන එකද ලේසි. වැඩි හරියක් ඔබ කරන්නේ මොකද්ද කියලා බලන්නකෝ. බලන්න පින්වතුනි ඔබ ඒ ස්වභාවයෙන් දැන් නිදහස්ද කියලා. අර පෙළෙන ස්වභාවයෙන් ඔබ යම් ප්‍රමාණයකට හරි නිදහස් වෙලාද ඉන්නේ කියලා. එදා වගේම ඔබ තාම පෙළෙනවද කියලා. ඒ පෙළීමෙනුත් නිදහස් වෙන්න ඔබ අවිසංකාරමද වඩන්නේ කියලා. විචිකිච්ඡාව මහ දරුණුවටම ඔබට තියෙනවද කියලා බලන්න. තථාගතයන් වහන්සේලාට අවම අංකයක් දීලා අඩුම අංකයක් දීලා විකෘති වූ ක්‍රියා කරන්න කැමැත්තෙන්ද තාමත් ඉන්නේ කියලා. අර බලන්න මේ ඔක්කොම එකට ගැළපීලා යන හැටි පින්වදින. අර අபிසංකාර කොටසදී අපුන්‍ය අபிසංකාරයක්මයි වඩන්නේ අතන්දී. මොකද හේතුව විචිකිච්ඡාව තාම තියෙන නිසා. විකෘති වූ ක්‍රියා කරන්න කැමැත්ත ඉන්න ඕනේ වෙලාවක. පාපකාරී ක්‍රියාවක් කරන්න ඕනේ වෙලාවක කැමැති. හේතුව මොකද අර පිළීමෙන් නිදහස් වෙන්න. තමන්ගේ දුව අනවශ්‍ය කෙනෙක් සමග හාදකමක් පැවැත්තුවා කියලා ආරංචි වුණ ගමන් තාත්තා මොකද කරන්නේ? තමන්ගේ දුවට කතා කරලා ඉවරලා දුවේ ඔහොම කරන්න එපා අපි මෙහෙම කරමු කියලා ඒ දුවට අවවාද ආශිර්වාද කරන්නද හදන්නේ. එහෙම නැත්නම් මොකද්ද කරන්න හදන්නේ? කෑක් ගහගෙන ගිහින් අර කොළන වෙඩි තියන්නේ නේද හදන්නේ? තමයි යම් දෙයකින් පෙළෙනකොට පිඟුතුනි ඒකෙන් තක් ගාලා නිදහස් වෙන්න හදන්නේ අපුන්‍යාපි සංකාරයක් වඩලා. ඒකයි අර අර අර කියපු සත්කායේ දිට්ඨිය කියන එක දරුණුම ලෙස Tamanට තියෙනකොට හැමතිස්සෙම පින්වතුනි විචිකිච්ඡාවෙන් කටයුතු කරන්න තමයි කැමති. විකෘතිව ක්‍රියා කරන්න දැඩි කැමැත්තක තමයි හැමතිස්සෙම ඉන්නේ. මොකද අර පිළීම් පදින් නිදහස් වෙන්න. ඒ පිළීමෙන් නිදහස් වෙන්න. එහෙනම් දැන් ඔබ හිතලා බලන්න පින්වතුනි ඔබ හැම වස්තුවක් නිසාම ওই ආකාරය පෙළෙනවද කියලා. එහෙම පෙළෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඔබ මේ මාර්ගයේ යම් ප්‍රමාණයකට ඉස්සරහට ගිහිල්ලා. ඒ වගේම හිතලා බලන්න මේ පිළීමෙන් නිදහස් වීම උදෙසා ඔබ මොකද්ද කරන්නේ කියලා. අපුඤ්ඤාවි සංකාරමද වඩන්න හිතෙන්නේ කියලා බලන්න. අපුඤ්ඤාවි සංකාර නෙමෙයි නම් දැන් වඩන්න හිතෙන්නේ. අමාරුවෙන් හරි කමන්නේ පුඤ්ඤාවි සංකාරයක් වඩන්න නම් හිතෙන්නේ. එහෙමත් නැත්නම් අර කියන පිළීමෙන් නිදහස් වෙන්න නම් හිතෙන්නේ. ඒ පිළීම නවත්ත ගන්න නම් හිතෙන්නේ. එහෙනම් ඔබ මේ මාර්ගයේ යම් තාක් දුරකට ගිය කෙනෙක්. එහෙනම් තවදුරටත් ඔබට කරන් තියෙන පිංගුතුනි ඔබ පෙළෙන එකෙන් බිඳුවටපත් වෙන එක. මම මේක බිඳු මාත්‍රයක්වත් පෙළෙන්නේ නැහැ. අන්න එතකොට රහතන් වහන්සේගේ මානසික මට්ටමටපත් වෙනවා මොකද්ද? හොඳම විදිය තමයි ඒ වෙලාවේ තියෙන විදිය. ප්‍රත්‍යයෙන් උපදින විදිය. ඒක තමයි හොඳම එකම විදිය. ඒ විදිහටපත් වෙලා නිකන් ඉන්නවා. ඒ රහතන් වහන්සේගේ ස්වභාවය. ඒක නිසා පින්දින රහතන් වහන්සේට මේ ලෝකේ අනිත් පැත්ත පෙරලෙනවා කිව්වත්. උන්වහන්සේ පෙළෙයිද? උන්වහන්සේ පෙළෙයිද? නෑ. ඇයි හේතුව උන්වහන්සේට මේ ලෝකේ වටිනකමක් නැහැ. අපි යම් වටිනකමක් හදාගත්තා නම් පින්විතුනි ඒ හදාගත්ත වටිනකම නිසා තමයි මොහොතක් මොහොතක් නැර අපි පෙළෙන්නේ. එහෙනම් යම් කිසි කෙනෙක් සෝතාපන්න ඵලයට යනකොට පින්විතුනි යම් මොහොතකට තියෙන යම් ප්‍රමාණයකට අර තිබිච්ච ලෝකේ තිබිච්ච වටිනකම සහ මුලින්ම නැති වෙලා යනවා. අන්න එතකොට ඔබට දැනගන්න පුළුවන් ඔබ සෝතාපන්නද නැද්ද කියලා. එතනින් තමයි දැනගන්න තියෙන්නේ පින්විතුනි වෙන ක්‍රමයකට සෝතාපන්න ඵලය කියන එක ලබා ඒක දැනගන්නවා කියන එක සිද්ධ කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මේ මට්ටමට ඔබට මේක මග වැඩිලා නම් පින්විතුනි නිරන්තරයෙන් ඔබට කරන් තියෙන්නේ මොකද්ද? කර්මස්ථාන වල ඔබට කර්මස්ථාන ඕන කරන්නේ. පොත්තුවක් ගෙන වඩන්න හැබැයි කර්මස්ථාන වඩද්දී හරි පරිස්සමෙන් මේ දේවල් කරන්න ඕනේ. කර්මස්ථානයක් කියලා කියන්නේ පින්විතුනි දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ. ඕක වැරදියට වඩන්න ගියොත් එහෙම පින්විතුනි අන්තිමට වික්ෂිප්ත වෙනවා. ඒක නිසා මේ දේවල් හරියාකාරව කරන්න. වික්ෂිප්ත වෙන්නේ නැති ආකාරයට Tamanට මඟ වඩා ගන්න වැඩපිළිවෙලක් Taman කරගන්න. එහෙනම් ඒකට නිසි පනව ගන්න යන්න එපා භාවනා කරන්න ඉස්සෙල්ලා. මේ ගොඩාක් පිළිසෙට වෙලා තියෙන එක ධාන වලටත් තණ්හා කරනවා. ධාන වලටත් තණ්හා කරගෙන තමන්ට මඟ වැඩෙන එක නෙමෙයි තමන් හැමතිස්සෙම හිතන්නේ තමන්ට ධානය ලැබෙන එක තමන් හැමතිස්සෙම හිතන්න පටන් ගන්නවා. එතකොට භාවනාවට ඉඳගන්නේ අද භාවනාව තුළ මම මෙන්න මේ විදිය කරගන්නවා කියලා හිතාගෙන. ඉතින් ඒ විදිහටපත් වෙන්න තමයි දැන් භාවනා කරන්නේ. ඒ தත්වලට වැටෙන්න යන්න එපා. ධර්මාවබෝධයේ උදෙසා <clears throat> රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කිරීම උදෙසා මම මේ භාවනා කටයුත්ත කරනවා කියලා හිතා ගන්න. මේ ධර්මයේ මම හැසිරෙන්නේ රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරන්න වෙන මොකටවත් නෙමෙයි. එන්නේ ඒක තුලට නැඹුරු වෙන්න පිඟුදුනේ නැත්තම් වෙන්නේ ඔබගේ මග වෙන පැත්තකට හැරෙනවා. අද ගොඩාක් පිරිස ඉන්නවා පිඟුදුනේ අසඤ්ඤ වෙලා. අසඤ්ඤ භාවනාක මේ ඒ කියන්නේ මේ ඒ ගුරුවරුන්ගේ වරදක් මම දකින්නේ නැහැ. ගුරුවරු මේ නියමාකාරයේ ධර්ම දේශනා කරනවා. ඒ නියමාකාරයේ ධර්ම දේශනා කරගෙන ගියාට පිඟුතුනි ඒ ඒක ගන්න කෙනා සමහර තැන්වලදී වරද්ද ගන්නවා. සමහර තැන්වලදී වරද්දගෙන ඉවරලා මොකද කරන්නේ? එතනින් එයා වෙන පාරකට ඒක හරව ගන්නවා. වෙන පාරකට ඒක හරව ගත්ත ගමන් එතනින් එහාට යන්නේ අසඤ්ඤ පාදේ. එතකොට රූපක් තියෙනවා හිතක් තියෙනවා පිඟුතුනි රූප නිරෝධ කරන්න කිව්වෙත් නෑ බුදුහාමුදුරුවෝ හිත නිරෝධ කරන්න කිව්වෙත් නෑ බුදුහාමුදුරුවෝ. බුදුහාඳුරෝ නිරෝධ කරන්න කිව්වේ රූපයි හිතයි අතර තියෙන ඡන්ද රාගයක් අන්නේ ඡන්ද රාගය නිරුද්ධ කරන්න කියලා කිව්වේ. එතන යම් කිසි කෙනෙක් රූපේ නිරුද්ධ කරන්න යනවා නම් ඒක මේ ලෝකේ වෙන දෙයක් නෙමෙයි. යම් කිසි කෙනෙක් හිත නිරෝධ කරන්න යනවා නම් අන්න ඒක නා අසඤ්ඤ වෙනවා. හැබැයි තථාගතයන් වහන්සේ අසඤ්ඤ වෙන ක්‍රමයක් නෙමෙයි දේශනා කළේ. හැබැයි හොඳට මතක තියාගන්න මේක මේ ගුරුවරුන්ගේ වරදක් නෙමෙයි. මම නම් දකින්නේ පිටුදෙන මේක ගුරුවරයාගේ වරද නෙමෙයි මේ මේ මොකද මේක බොහොම ළඟ ළඟ ළඟ ළඟ ගිහිල්ලා අන්තිම හරියේදී මේක වෙන් වෙනවා දෙපැත්තට. එහෙමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට ළඟින් ළඟින් ගිහිල්ලා අන්තිම හරියේදී මේක අනිත් පැත්තට වෙනස් වෙනකොට දන්නේම නැතුව තමයි යෝග සිද්ධ වෙන්නේ. ඒක නිසා මුලින් ඉඳලම හරියම කල්පනාවෙන් යන්න. එහෙනම් දැන් ඔබ භාවනාවට ඉඳ ගන්න ඕනේ මොකක් කියලා හිතාගෙනද? මොන ධානය ලබන්නද භාවනාවට ඉඳ ගන්න ඕනේ? චතුර්ථ ධානය ලබන්නද? ද්විතීක ධානය ලබන්නද භාවනාවට හිඳ ගන්න ඕනේ. සිංහදෙනි තථාගතයන් වහන්සේගේ දේශනාවේ නම් තියෙන රාගක්ඛයෝ නිබ්බාණං කියලා මිසක් චතුර්ථ ධානක්ඛයෝ මේ චතුර්ථ ධානයේ නිවන කියලා තියනවද කොහෙවත්? ද්විතීක ධානයේ නිවන කියලා තියනවද කොහෙවත්? රාගක්ඛයෝ නිබ්බාණං ද්වේෂක්ඛයෝ නිබ්බාණං මෝහක්ඛයෝ නිබ්බාණං. එහෙනම් ඔබ භාවනාවට ඉඳගනිද්දී පිංගුතුනි ඔබට මහා අදිස්ථානයක් තියෙන්න ඕනේ. මම රාගය ෂේ කරනවා. ඒ උදෙසා චතුර්ථ ධානයට නැගේවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නැගෙන වෙලාවෙදී නැගී. ඒකයි මම කියන්නේ මේ ගුරුවරුන්ගේ වරදක් නෙමෙයි මෙතන තියෙන්නේ. ගුරුවරයා දහම උගන්වනවා මේ විදිහට කරන්න කියලා. හැබැයි පින්විතනේ අර ලෝක සම්මතයට ගිය කෙනා. තව කෙනෙකුට ප්‍රථම ධානයේ නම් ඉන්නේ. අර කෙනා උත්සාහ කරනවා පින්විතනේ ද්විතීක ධානයේ ඉන්නවා කියලා හිතා ගන්න. ඔබ දන්නේ ඔය හිතේ තියෙන ස්වභාවය. ඔක මහා දරුණු දෙයක්. ඔය හිත කියන එක පිංගුදෙනි පුදුමාකාර විදිහට මාන්නෙන් ඇලෙනවා හැම තැනටම ගිහිල්ලා. අතහැරීමත් අල්ලගන්න පිරිස ඉන්න ඕනේ තරම්. අතහැරීම අල්ලගන්න පිරිස. මම ඔබට වෙච්ච එක සිද්ධියක් කියන්නම්. මේක එක මේ බොහොම හොඳ ස්වාමින් වහන්සේ නමකට වෙච්ච සිද්ධියක්. ඒ ස්වාමින් වහන්සේට යම් ආරණ්‍ය සේනාසනයකට වැඩියට පස්සේ උන්වහන්සේට කුටියක් පූජා කළාලු. ඒ ඒ දවසේ වැඩ ඉන්න. ඒ කුටියේ ඇඳක් තිබුණලු, මෙට්ටයක් තිබුණලු. ෆෑන් එකක් තිබුණලු. ඉතින් උන්වහන්සේ ඒ කුටියේ ඉඳලා පහුවදා ඒ කුටියෙන් නික්මෙන්න යන වඩින්න යනකොට පින්වතුනි තව ස්වාමින් වහන්සේ නමක් ආවලු ඒක ඇතුළට. ඒ ඇවිදින්න ඉවරලා අර ස්වාමින් වහන්සේ දිහා අවඥා සහගතව බලලා මේවා සුදුසු ඒවා නෙමෙයි අපිට ඉන්න කියලා අර මෙට්ටේ අයින් කළාලු. දායකයෙකුට කතා කරලා කිව්වලා එන්න එන්න මේ ෆෑන් එක අරන් යන්න ඇවිල්ලා. ඊන ෆෑන් එකත් අයින් කළාලු. අයින් කළා ඉතින් අර අර මේ ලෑල්ල උඩ සැතපුණාලු. දැන් බලන්න පිළිදෙන අතහැරීම අල්ලගත්ත හැටි. දැන් අර ස්වාමීන් වහන්සේ හිටියේ එහෙම තමයි. ෆෑන් එක තිබුණා උන්වහන්සේ දැම්මේ නැහැ. මෙට්ට තිබුණා උන්වහන්සේ බිම සැතපුණේ. එන උන්වහන්සේත් අර කියව විදිහම නේද කරලා තියෙන්නේ. හැබැයි උන්වහන්සේ අතහැරීම අල්ලගත්තේ නැහැ නේද? හැබැයි දෙවණියට ආපු ස්වාමින් වහන්සේ මොකද කරේ? අතහැරීම අල්ලගත්තා. අතහැරීම තුලින් මානෙටපත් වෙන්න ගියා. මම මෙච්චරක් අතහැරලා තියෙන්නේ මම මෙහෙමයි ඉන්නේ දැන් කියලා. නැත්තම් අර විදිහට ඉන්න පුළුවන් නේද? ෆෑන් එක තිබ්බට මොකද ෆෑන් එක දාන්න නැත්තම්? මෙට්ට තිබ්බට මොකද බිමනම් නිදාගන්නේ? ඔබ හොඳට බලන්න පිටුදිරි ඔබ අතහැරීම කොච්චර දුරට අල්ලගෙන තියෙනවද කියලා. මේ හිතේ ස්වභාවය. ඒක නිසා තමයි පිටුදිරි දූතාංග ධර්ම වික්ෂුන් වහන්සේලා තමන්ගේ දූතාංගයන් තව කෙනෙකුට දැනගන්නවට කැමතිවත් නැත්තේ. හේතුව ඒක තුලින් මානකට එන්න තියෙන නිසා. ආත්ම වංචාවට අහු වෙනවනේ පිංගුතුනේ ඒකනේ වෙලා තියෙන්නේ. දන්නේම නැතුව අපිව ගිහිලා ආත්ම වංචාවටත් අහු වෙලා ඉවරයි. ඉතින් හරි භයානකයි මේ නිවන් මාගේ යනවා කියන එක පිංගුතුනේ ලේතියෙන් පාසෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැම තැනම තියෙන්නේ මාර බන්ධන. ඒ මාර බන්ධන වල කොයි වෙලේ කොටු වේද දන්නේ නැහැ. ඉතින් හරි පරිස්සමෙන් ඕනේ කරන්නේ. දුතාංග රකින්න වික්ෂුන් වහන්සේලා තමන් දුතාංගයක් රකින්නවා කියලා තව කෙනෙක් දැනගන්නවටවත් කැමති නැහැ. අවුරුදු ගාණක් රැකපු දුතාංගයක් වුණත් තව කෙනෙක් දැනගනී කියලා. ඒ දුතාංගේ හදාගන්න වික්ෂුන් වහන්සේලා ඕනේ තරම් ඉන්නවා. මොකද හේතුව පිඟුදුනේ නැත්තම් වෙන්නේ මොකද තමන්ගේ මනස තග්ගල මාණයෙන් උඩඟු වෙනවා අනිත් අයට වඩා මම ලොක්ෙක් කියලා. අනිත් අයට වඩා මම හොඳයි කියලා. එතනට නැගිච්ච ගමන් මොකද වෙන්නේ ආපහු සැරයක් අර මාර බන්ධනෙට අහු වෙලා. ඉතින් නිකමට හිතලා බලන්න පිටුතුනි ඒ තැන් වලත් තියෙනවා නම් මාර බන්ධන. ඔබට යා යුතු මඟ කොච්චර තියෙනවද කියලා. ඒකයි මම ඔබට කියන්නේ පිටුතුනි වහ වහ මේ මාර්ගය වඩන්න ඔබ හිතන්න එපා ඔබට මේ ජීවිතේ එහෙම ඇති වෙයි කියලා කරගන්න. කෙනෙකුට ඇති වෙන්න පුළුවන් පිටුතුනි කෙනෙකුට මදි වෙන්න පුළුවන්. ඒක වික්ෂුන් වහන්සේ නමක් ඉඳලා තිනවා පින්වතුනි අරිහත් මාර්ගයේ හිටපු. ඒ කියන්නේ අනාගාමීත්වය සාක්ෂාත් කරලා අරිහත් මාර්ගයට පැමිණිච්ච උත්තමයෙක්. හැබැයි මේ උත්තමයා හිතන් ඉඳලා තියෙන්නේ මේ උත්තමයා අරිහත් කියලා. නමුත් මේ උත්තමයාගේ ගෝලයකට අරිහතුන් වහන්සේ නමකට තේරිලා තියෙනවා මේ උත්තමයා අරිහත් වෙන්නපත් වෙලා නැහැ කියලා. එතන මේ උත්තමයා ගාවට ඇවිදලා කරුණ පැහැදිලි කරලා දුන්නාට පස්සේ මේ උත්තමයා අධිෂ්ඨාන කළාද මම අරිහතුන් වහන්සේලා බොහෝ පිරිසකට මේ අරිහත්ත්වයේ උදෙසා මම කරුණු කටයුතු කරලා දීලා තියෙනවා. එහෙනම් මට මේ මහලොකු දෙයක් නෙමෙයි. මම මේ ගෝල පිරිස පොඩ්ඩක් අතහැරලා දාලා මම වනයේට ගිහිල්ලා පැය 3කින් එනවා කියලා. මම පැය 3කින් අරිහත්ත්වයේ සාක්ෂාත් කරගෙන ආපහු එනවා කියලා අදිස්ථාන කරගෙන කැලේට වෙදිච්ච හාමුදුරුව අවුරුදු 31ක් ගිහිල්ලා තමයි අරිහත්ත්වයේ සාක්ෂාත් කරගෙන තියෙන්නේ. හේතල වන්නකො වීරය අනිත් පැත්තෙන් තියෙන්නේ. හැබැයි අපේ පිරිස් ගොඩක් උත්සාහ කරනවා පිංගුදිනේ ආ දැන් මට බණ ටික තේරෙනවා තව සතියක් යනකොට මම මගේ වැඩේ ඉවරයි. සතියක් යනවා දෙකක් යනවා තුනක් යනවා දැන් මොකද වෙන්නේ? ඉච්ඡා භංගත්තේට යලා හැමතිස්සෙම විදි පනව ගන්න එක තමයි කරන්නේ. ඒකයි මම ඔබට හැමතිස්සෙම කියන්නේ තියෙන හේතුවෙන් හට ගන්න දෙන්න ඵල. ඔබ විදි පනවන්න යන්න එපා. ඔබ හේතු එකතු කර කර එකතු කර කර පිංගුදනේ ඒකට අදාළ කරුණ සකස් වෙන්න දෙන්න. එහෙම නැත්නම් අර පොඩි කාලේ වගේ අර කෝම්පිට්ටු ඉදී යන් කියගේ පොල් කට්ටෙන් තලතල ඉන්නා වගේ කටයුත්තක් තමයි කරන්න වෙන්නේ අන්තිමට. කොච්චර මොනවා කළත් පිංගුදිනේ කැවුම හරියට තැඹුන් නැත්නම් කැවුම බාගෙන වැඩක් නැහැ නේද? අමු කැවුන්නේ කන්න වෙන්නේ ඊට පස්සේ නැත්තම්. එහෙනම් ඒකට අදාළ හේතුයි ඔබ සපයන්න ඕනේ. ඒකට අදාළ ගින්දර ඒකට අදාළ තෙල් ඒව තමයි ඔබ සපයන්න ඕනේ. විදි පණව ගන්න යන්න එපා. තව දවස් දෙකකින් මං අරිහත්ත්වයටපත් වෙයි කියලා හිතා ගන්න එපා. මෙර වීරිය වඩන්න මම කොහොම හරි මේ මොහොතේ මම අරිහත්ත්වයටපත් වෙනවා කියලා හිතාගෙන වීරිය වඩාගෙන ඒකට අදාළ හේතු කාරණා එකතු කර කර එකතු කර කර යන්න. හැබැයි ඒකට අදාළ හේතු කාරණා සමහර සියල්ල එකතු වෙන්නේ තම අවුරුදු 45කින් නම්. එදකම්ම කරන් තියෙන්නේ මොකද්ද? ඒක ගන්න එක නැත්තම් වෙන්නේ මොකද්ද පින්වදින ඉච්ඡා බංගත්තේට එනවා. ඉච්ඡා බංගත්තේට ඇවිදලි වෙලා මොකද කරන්නේ? ඒක හිරු වෙලා දාලා යන්න යනවා. අයියෝ මේක කරන්න බෑ කියලා. සමහරු ඊට පස්සේ මොකද කරන්නේ එහෙම නැත්තම්. අයියෝ නිවන නෑ කියලා කියනවා. නිවන නෑ කියලා කියලා මේ මනුස්ස ලෝකේ නම් නිවන නෑ මෙතනින් එහාට ධර්මයේ දැන් වැහිලා තියෙන්නේ. එහෙම කියලා කියලා මොකද කරන්නේ? අනිත් අයවත් මුලාවටපත් කරනවා. ඔබට පුළුවන් ද පිංගුතුනි අවුරුදු 10ක් මහන්සිලා කියන්න නිවන නැහැ කියලා. මේ මේව හොඳට තේරුම් ගන්න මේ සමාජයේ වෙච්ච විපරීතවල් මම මේ කියන්නේ. අවුරුදු 10ක් මහන්සි වෙලා නිවන් දැකීම උදෙසා නිවන පරිපූර්ණේ කරගැනීම උදෙසා අවුරුදු 10ක් මහන්සි වෙලා ඔබට කියන්න පුළුවන් මේක ලැබුණ නැත්නම් මේ ධර්මයේ අඩුපාඩුවක් තියෙනවා කියලා. ඔබට කියන්න පුළුවන් ද සතාගත ශාසනය දැන් මාර්ගඵල නැහැ කියලා. මනුස්ස ලෝකේ තම අවුදුරටත් මාර්ගඵලයක් නැහැ. දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්න මේ මේ ඉතුරු ටික කරගන්න කියලා එහෙම කියන්න පුළුවන්ද? අවුරුදු 20ක් මහන්සි වෙලා පුළුවන්ද කියන්න? අවුරුදු 30ක් මහන්සි වෙලා පුළුවන්ද කියන්න? දැන් මේ කතාවවත් අඩුම තරමේ දන්නවා නම් පින්වදින අවුරුදු 31ක් වැඩි පාරෙන් මහන්සි වෙන්න වෙනව නේද? ඇයි? අරිහත් මාර්ගයේ හිටපු කෙනෙක්. අර තමන් අරිහත් කියලා හිතාගෙන ඉන්න මට්ටමට යනකම් හොඳටම මනස දියුණු කරපු කෙනෙක් ඒ උත්තමයා. ඒ උත්තමයා තුලින් බිහි වෙච්ච අරිහතුන් වහන්සේලා ඕනේ තරම් හිටියා. එහෙව් එකේ ඒ උත්තමයාට අවුරුදු 31ක් ගිහිලා තියෙනවා පින්වදනි. අරිහත් ඵලේ පූර්ණේ කරගන්න. මෙයා හිතන බලන්න. එහෙනම් දැන් ඔබ කොහොමද ජජ් කරන්නේ ඒක? එහෙනම් ඔබට තියෙන්නේ මොකද්ද පින්වදනි මේ මාර්ගයේ වඩන්න. සීග්‍රයෙන් මාර්ගයේ වඩන්න. ඒ උත්තම මේ නිකම් මාර්ගය වල නෙමෙයි බොහොම සීග්‍රයෙන්. ඇයි පැය 3කින් එන්න ගිය කෙනා? මම මේක පැය 3කින් කරනවා කියලා ඉඳ ගන්න කෙනා පිංගුදේ කොහොම වේගෙන් මේක වඩන්නේ නැද්ද? ඒ වීරය උන්වහන්සේ අතහැරියේ නැහැ. ඒ වීරයෙන්ම කටයුතු කරගෙන ගියා. එහෙම කටයුතු කරගෙන ගිහිල්ලත් අවුරුදු 31කින් තමයි උන්වහන්සේ ඒක ලබා ගත්තේ. මේකදී අවුරුදු 31කින් නෙමෙයි අවුරුදු 60කින් හරි කමන්නේ ඕක ලැබෙනව නන් නේද? එහෙනම් ඒ උදෙසා මොකද්ද අපි කරන්න තියෙන්නේ? මෙර වීරිය වඩන එක. පුළුවන් තරම් වෙර වීරිය වඩන්න ඔබ ඔය හිතන් ඉන්න තරම් සුන්දර තැනක් නෙමෙයි ඒක. ඒ ස්වභාවය. ඕන එක පාට දඩාන් ගාලා ඔබට හම් වෙන එකක් නෙමෙයි ඒ. මහා වීරයකින් මේක කරන්න ඕනේ. එහෙම නැත්නම් පිංගුතුනි ජජ් නොකර ඉන්න ඕනේ. නැත්නම් අන්තිමට ඔබගේ ඔබ දැන් අවුරුද්දක් දෙකක් මාර්ගය වඩන්න හදලා කිව්වොත් එහෙම අයියෝ මම මේ මහා වීරයකින් මේක වැඩුවා මම අර ගුරුවරයා ගාවටත් ගියා මේ ගුරුවරයා ගාවටත් ගියා මේ ගුරුවරයා ගාවටත් ගියා මට ඔය එකකින්වත් මේක කරගන්න හම්බුනේ නැහැ. ඒ කියන්නේ මේ ධර්මයේ වෙනසක් තියෙනවා කියලා. හබල මාරු කරන්න හදන්නේ මං කිව්වේ ඒකනේ. අන්තිමට හබල මාරු කරන්න තමයි ඔක්කොම උත්සාහ කරන්නේ. මේක නෙමෙයි අරක හොඳයි අරක නෙමෙයි මේක හොඳයි කිය කී යනවා. ඒ යනවා විතරක් නෙමෙයි පිඟුතුනි මේ ගිහිල්ල ඉවරලා මොකද කරන්නේ ભેද බින්නත් කරනවා ගුරුවරුන්ව. මහා අවාසනාවන්ත සිද්ධිත් මේ දවස්වල වෙනවා. මේ ගුරුවරයාගෙන් අර ගුරුවරයාට අර ගුරුවරයාගෙන් අර ගුරුවරයාට අර ගුරුවරයාගෙන් අර ගුරුවරයාට යන ගම. ඒ ඒ තැන් වලට ගිහිලා ඒ ඒ ගුරුවරු ભેද බින්න කරන වැඩ පිළිවෙලකුත් සිද්ධ වෙනවා. අර ගැට ගහලා තියෙන ඔරුව පිංගුතුනේ ඊට පස්සේ මහා යදන් දාගෙන මහා යකඩ යදම් වලිනුත් බැඳ ගන්නවා ඊට පස්සේ. ඉතින් කවදාකවත් හබල් නෙමෙයි පිංගුතුනේ ඊට පස්සේ නැවක් ඇවිල්ලා ඇද්දත් බෝට්ටුව නම් යාත්‍රා කරගන්න හම් වෙන්නේ නැහැ. ඉතින් හරි පරිස්සම් වෙන්න ඕනේ පිංගුතුනේ මම ඔබට කියන්නේ ඒකයි. අර මෝටර් සයිකල් කාර්යයක් වෙන්න එපා. ෆුට්සයිකල් කාරයෙක් වෙන්න. ඒ කියන්නේ මේ තරඟය කරන කෙනෙක් බවට පත් වෙන්න, චිය කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැතුව. මන් දන්නේ ඇයි කියලා මේ තරඟය කරන අය මොකටද කියලා මේ මෙච්චර චිය කරන අය වටේට ගෙන්න ගන්න හදන්නේ. මට නම් පින්වදිනේ ඔබ එක්කෙනෙක්වත් එපා මේ ගමන යන්න. මැති අමතුරු පවා එනවා පිංගුතුනි ඇවිදලා ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ මහත්තුරු එනකොට මට කෝල් එකක් දිනනවා අපේ ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට මොන හරි මම ගේන්න එහෙම දෙයක් තියෙනවද? ඔබ වහන්සේට මගෙන් කෙරෙන්න එහෙම දෙයක් තියෙනවද? මාතුරු කීප දෙනෙකුටම කෝල් කරලා ඉවරලා යන්තම් මාව අල්ල ගන්න මොකද පින්දුනේ ওই දේවල් අපි පාවිච්චි කරන්නේ නැහනේ ඉතින් මම කියනවා අනේ මහත්තයෝ ඔබතුමා මාගාවට ආවේ අපි මේ කතාබහ කරන්නේ මේ සතර පහේ නිදහස වීමේ වැඩපිළිවෙලනේ ඉතින් මට මොකුත් අවශ්‍ය නැහැ ඔබතුමා ඇවිදින්න සතර අපායේ නිදහස් වෙන වැඩ පිළිවෙලට එකතු වෙන්න. කල්යාණ මිත්‍රයෙක් ඉදිරියට ඇවිදිලා ඒ කටයුතු ටික සම්පාදනය කරගන්න. එච්චරයි අවශ්‍ය වෙන්නේ. ඊගොල්ලෝ දංගුඩ ටිකක් කෑවත් මේ ශරීරය පවත්වාගෙන යන්න පුළුවන් නේ. ඉතින් දංගුඩ ටිකකින් පවත්වන්න පුළුවන් මේ ශරීරයට රජගෙදරින් කෑම මොකටද? මේක නිසා පිංගුතුනි හැම කෙනෙක්ම හදන්නේ මේ බයිසිකලේ පැද ගන්න. මිසක් තියගන්න අය ටික වටේ වටේ හිටව ගන්න නෙමෙයි. ඉතින් ඔබ හැම කෙනෙක්ම ඒකට උත්සාහ කරන්න. ඔබ බයිසිකලේ පදින කෙනෙක් බවට පත් වෙන්න. චිය කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැතුව. මම ඔබට හැමතිස්සෙම දෙන අවවාදයක් තමයි සංඝයා කියන්නේ සංඝයා පිංගුතුනි. හොඳ සංඝයා නරක සංඝයා කියලා දෙකොට්ටාසයක් ඉන්නවද මේ ලෝකේ? නෑ සංඝ රත්නය කියලා කියන්නේ සංඝ රත්නයමයි. ඒක හොඳ සංඝ රත්නයයි නරක සංඝ රත්නයයි කියලා දෙකක් නෑ. මම ඒකයි ඔබට හැමතිස්සෙම කියන්නේ පිංගුතුනි මාව පුද්ගලයෙක් විදිහට දකින්න යන්නත් එපා. හැමතිස්සෙම දකින්න පිංගුතුනි සංඝරත්නයේ විදියට විතරයි. ආයි විශේෂත්වයෙන් අල්ලන්න යන්නත් එපා. සංඝරත්නයේ සංඝරත්නයමයි. සාරිපුත්‍රයන් වහන්සේගේ પરම්පරාවමයි මේ ඉන්නේ. ඒ ස්වභාවයෙන් පිංගුතුනි හැම කෙනෙකුටම සලකන්න. එතකොට ඔබ තුල මැවිලා ඉන්නේ නැහැ අර පුද්ගලයා මෙහෙමයි මේ පුද්ගලයා මෙහෙමයි කියන සංකල්ප මැවිලා ඉන්නේ නැහැ. එහෙම මැවිලා ආපු ගමන් පිංගුතුනි වෙන්නේ මොකද්ද? ඔබ තුලින් මහා පාප කර්ම සිද්ධ වෙන්න පුළුවන්. මොකද ඔබ චියා කරගෙන යනකොට පින්වදින තා අනිත් බයිසිකලේ ඔබ ඔබ ඔබගේ පිරිස ඉස්සර කරගෙන යනකොට මොකද ඔබ මම මගේ කියලා කොටසක් හදාගෙන තියෙන්නේ. මම දැන් මේ චියා කරන්නේ මේ බයිසිකල් කාර්යයට කියලා චියා කර කර යනකොට පින්වදින එතනින් අනිත් බයිසිකල් කාර්යයෙන් බැරි වෙලා හරි ඉස්සර කරගෙන යන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ඔබ පොඩ්ඩක් හරි ඇඟට කපනවා අර බයිසිකල් කාර්යයගේ. නැත්තම් අර යන්නේ කෙකුට එහෙම හිමීට කතා කරලා කියන ඔය පොකුර යන්න එපා මේක මේ පොකුර යන්න වරෙන්. කියනවද නැද්ද ඔය? මේ සමාජයේ වෙන දේවල්. මේ දේවල් වලින් පිංගුදෙනි මේ ශාසනයට මහා හානියක් සිද්ධ වෙනවා. ඔබ නොදැනුවත්වම මහා මහා පාප කර්මයක් ඔය සිද්ධ කරගන්නේ. මට ඉතින් ඔය ආරංචි මාත්‍රේ ඉන්න නිසායි මම මේ ඔය කියන්නේ පොඩ්ඩක් ඔබව බේරගන්න මේ දේවල් වලින්. මං නම් කියන්නේ පිංගුදෙනි මම බයිසිකලේ තනියෙන් පදින්නම් මගේ පිටිපස්සෙන් නම් තිය කරන්න කවුරුත් එන්න ඕනේ නැහැ. ඔබ බයිසිකල් රේස් එකේ බයිසිකල් පදින පිරිස වෙන්න උත්සාහ කරන්න හැම කෙනෙක්ම. බයිසිකලේ පදින හැටි විතරක් මං කියලා දෙන්නම්. ඒකනේ පින්දුනේ වනාන්තරයක් ඇතුළට වෙලා ඉන්න මනුස්ස වාසයට එන්නේ නැතුව. ආව ගමන් මොකද කරන්නේ නැත්තම්? තනියෙන් බයිසිකලේ වැද ගන්න දෙන්නේ නැතුව මෝටර් සයිකල් වල එන්න හදනවා බයිසිකලේ පිටිපස්සෙන්. එහෙම අවශ්‍ය නැහැ පින්දුනේ. කාටවත් එහෙම යන්න අවශ්‍ය නැහැ. ප්‍රත්‍යපහතුකම් සලසන්න පුළුවන් තරම් හැම කෙනෙකුටම. නිවන් නිවන් දකින්න විශේෂයෙන්ම නිවන් දකින්න වෙර වීරවඩන මහ උත්තමයන් වහන්සේලාට පින්දුනේ ප්‍රත්‍යපහතුකම් සලසන්න පුළුවන් තරම්. ඒ අය ප්‍රත්‍ය පහසුකම් කියලා කිව්වේ ලොකු ෆෝන් එකක් ගිහින් දෙන එකද? ප්‍රත්‍ය පහසුකම් කියලා කිව්වේ සිව්පසය කියලා එකක් තියෙනවනේ පින්විතනේ. අන්නේ සිව්පසයෙන් සංග්‍රහ කරන්න. ඒ උත්තමයන් වහන්සේලාට හොයලා බල්ල කටයුතු කරන්න. කොහේ හිටියත් කමන්නේ ඒ උත්තමයෝ. වනාන්තර පීරගෙන යන්න. හොයාගෙන යන්න. ඊළේ උත්තමයන් වහන්සේලාට පින්විතනේ පුළුවන් තරම් ඒ සිව්පසයෙන් අප උපස්ථාන කරන්න. සාරිපුත්‍රයන් වහන්සේව සිහිපත් කරගෙන උන්වහන්සේලා වෙර වීරිය වඩන මොහොතක් මොහොතක් නෑර පිඟුදින ඔබට මහා පුණ්‍ය කුසලයක් නැగిලෙනවා. ඒ තුලින් ඔබට මේ පටිභාක්ෂණිය කරගන්න මේ පටිභාන ඥානය ලබා ගන්න මහත් මහත් උපකාරී වෙනවා ඒ මොහොත. ඒ ඔබ පූජා කරන දේ. ඒ මට්ටමට යන්න පිඟුදින. නැත්නම් අන්තිමට වෙන්නේ අර බයිසිකලේ පදින පිරිස. එක්කෙනෙකුටවත් මේක දිනා ගන්න බැරි වෙනවා. මට හරි දුකයි ඕවා ඇහෙනකොට. මඟ වඩන එක තහමලින්ම නතර වෙනවා. දන්නේම නැතුව. හිතන්නකො කෙනෙක් ඉන්නවා සෝතාපන්න ඵලයේ කියලා. අනිත් කෙනා ඉන්නවා සකදාගාමි ඵලයේ කියලා. අනිත් කෙනා ඉන්නවා අනාගාමි ඵලයේ කියලා. ඔය ඔක්කොම මාර්ගඵලයන්ගේ ඉන්න අය නේද? ඉතින් ඔබ කිව්වොත් එහෙම හකදාගාමි වෙච්ච කෙනත් එක්ක බයිසිකලේ පදින ගමන් ඔබ කිව්වොත් එහෙම. අර සෝවාන් කෙනා නම් ඒ යා හරියන්නේ නැහැ. මෙයා තමයි මෙයා තමයි දන්නේ. මෙයත් එක්ක යන් අපි කියලා ඔක්කොම ටික මේ පැත්තට ඇදලා ගන්න. අරයා මේමයි මේමයි කියලා කිව්වොත් එහෙම පිංගුදිනේ ඔබ ආර්ය උපාදයට නෙමෙයිද ලක් වෙන්නේ. ඇයි සෝතාපන්නයා කියලා කියන්නේ ආර්යෙක් නෙමෙයිද? සෝතාපන්න මාර්ගස්තයා කියන්නේ ආර්යෙක් නෙමෙයිද? අෂ්ට ආර්ය පුද්ගල සංගරත්නය කියන ඔය අට දෙනා සිහි කරලා බලන්න පිංගුදිනේ. එහෙනම් දන්නේම නැතුව මේ අපේ අර කමේ නේද ලොකු කරගන්නේ. ඒකයි මම ඔබට කියන්නේ අර ඔරුව දැන් බැඳලා තියෙන්නේ. අතීත සංසාරයක් ඉඳලා බැඳගෙන ආවේ මොකකින්ද? කඹ වලින්. දැන් බැඳ ගන්න හදන්නේ මොකකින්ද මේ? දන්වැල් වලින් බැඳ ගන්න හදන්නේ. ඔය දන්වැල් වලින් බැඳගත්තොත් නම් පිඟුතුනි ආයේ කවදාවත් ඔය ගලව ගන්න නම් හම්බ වෙන්නේ නැහැ මොන මොන මේ මේ හබලෙන් මේ වගේ ඒවා. ඒක නිසා සියලුම දෙනා බොහෝම කල්පනාවෙන් යුක්තව කටයුතු කරන්න. ඔබගේ මාර්ගයේ තියෙන ඔබගේ අතේ පිඟුතුනි. ඔබ ඒක කරන්න. අනුමානයෙන් මගෙන් හරි ගන්නකෝ ඒ ආදර්ශේ. මේ මහතුරු මාව එළියට අදින්නේ. මම කැලේටමයි යදෙන්න හදන්නේ. අහේ අරහේ බණක් තියෙනවා අපි කෙරේ අනුකම්පාවෙන් ඒක කරන්න අරහේ බණක් තියෙනවා අපි කෙරේ අනුකම්පාවෙන් ඒක කරන්න කිය කිය මාව කැලෙන් එළියට අදින්න හදනවා මම ඇදෙන්න හදන්නේ කැලේටමයි මොකද හේතුව පින්වදින මට ආත්ම වංචාවක් කරගන්න බෑ මම මහණුනේ බණ කියන්නේ නෙමෙයි නමුත් ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවක් තියෙනවා දයාවක් තියෙනවනේ මොකද පරපටිපද්දා මේ ජීවිකාති කියලා සමාදන් වෙලා තියෙන තථාගතයන් වහන්සේගේ ක්‍රමයක් නිතර ප්‍රත්‍යවේක්ෂා කරන එකක් මොකද අනුන්ගේ දාණයෙන් යැපෙන්නේ. ඒක නිසා යුතුයකමක් වකීමක් තියෙනවා. ඒ පිරිසට යම් දහමක් දේශනා කළා ඒ පිරිසව සෝතාපන්න ඵලයේ පිහිටවන්න. ඒ වගේම තථාගතයන් වහන්සේ උදෙසා වෙච්ච ණයක් තියෙනවා. ඒ ණය අන්තු මාත්‍රයක් හරි ගෙවන්න. ඒක උදෙසා තමයි පිංගුදෙන මේ කැලෙන් එළියට හරි එන්නේ. එහෙම නැත්තම් කරන්න තියෙන පිංගුදෙන මහා වීරයක් වඩන එක මේ මේ කය කොයි වෙලේ කැඩේද කියලා කොහොමද දන්නේ? ඔය හැම කෙනෙක්ම ඒ ගැන අවබෝධයට එන්න බෑ. ඔබ සියලු දෙනාටත් ඒ අවබෝධය තියෙන්න බෑ. ඔය YouTube එකේ එහෙම ගහලා බලන්නකො පිළිඳින මේ ශනික මරණ සිද්ධ නැති මිනිස්සුන්ට. මේ ඉන්නවා මේ ඊළඟ මොහොත ඉවරයිනේ. ඉතින් එහෙම ස්වභාවයක් නම් තියෙන්නේ පිළිඳින මේ මනුෂ්‍ය ජීවිතය තුළ. ඉතින් අපි මොකද්ද කරන්න කියලා ඔබ හිතලා බලන්න. ඒක නිසා හැම කෙනෙකුටම කරන්න තියෙන එකම එක දේ තමයි මේ මාර්ගයට අවතීන වුණා නම් මේ මාර්ගය වඩන්න Tamanට නිඳා කරගන්න නැතුව. ඔබ හිරු දෙනාත් පිංගුතුනි ඒවට කත් අදින්න යන්න එපා. කිසිම දෙයකට. ස්වාධීන ගමනක් යන්න. හැම උත්තරමයන් වහන්සේගේම ධර්ම ශ්‍රවණය කරන්න. ගත යුතු දේ විතරක් ගන්න. කල්ලි ගහන්න ඕනේ නැහැ නේද එතකොට. ස්වාධීන කෙනෙක් වෙන්න. ඔබ කාගේද? ඔබ කාගේද කියලා ඇහුවට පස්සේ ඔබට තියෙනවා නම් මං අහවල් සිවුරට අයිති කියලා කියන්න. ඉතින් ඔබ තථාගත ශ්‍රාවකයෙක්ද? එහෙම ඇති කරගන්න එපා. උත්තමයන් වහන්සේලාව කොටු ගහන්න යන්න එපා. ස්වාධීනව පිඟුදුනි තමන්ගේ ගමන යන්න. හැම උත්තමයන් වහන්සේම ශ්‍රේෂ්ඨයි. හැම සංඝයා වහන්සේම ශ්‍රේෂ්ඨයි. අවම වශයෙන් පිංගුතුනි මෙන්න මේ දේ සිහි කරගන්න. නිකමට හිතන්න පිංගුතුනි මේ බටේකට බෞද්ධ කොඩියක් ඇතුළට දාලා ඒ බෞද්ධ කොඩිය හුලඟට ලෙලදෙදී තියෙනවා. ඒ සුලඟට ලෙලදෙන බෞද්ධ කොඩිය දැක්කට පස්සේ ඔබට ප්‍රසාද හිතක් ජනිත වෙනව නේද? ගරුගුණ හිතක් ඇති වෙනව නේද? එහෙනම් ඒ ප්‍රසාද හිත ජනිත වෙන්නේ ඒ කොඩිය නිසා නම් ඒ කොඩිය දරාගෙන ඉන්න බටේ හොඳ එකක් නෙමෙයිද? ඒ බටේ නැත්තම් එහෙම ඔබට අර ප්‍රසාදිත ජනිත වෙයිද? එහෙනම් ඒ මට්ටමින්වත් හිතන්න පුළුවන් මේ අරිහත් දජේ දරාගෙන ඉන්නවා නම් ඕනෙම කෙනෙක් මේ. ඒකයි මම කිව්වේ හැම සංඝයා වහන්සේම එක්කෙනා. අරිහත් දජේ දරාගෙන ඉන්නවා නම් පිංගුතුනි අරිහත් දජේ දරාගෙන ඉන්න මට්ටමින් හැම කෙනාම උත්තමයි. ඒ මට්ටමෙන් ඔබ හැසිරෙන්න. අපේ භික්ෂුන් වහන්සේලා පිරිසක් දවසක් මට කිව්වා පුංචි අවවාදයක් කරන්න කියලා. ඒ අවවාදයක් කරනකොට මම උන්වහන්සේලාට පෙන්වලා දුන්න ලෙඩු දෙන්නෙක් ගැන මේ ලෝකේ ඉන්න. මම උන්වහන්සේලාගෙන් ඇහුවා යම්කිසි පුද්ගලයෙක් සමාජ සම්මතයෙන් වැරද්දක් කරද්දී වික්ෂුන් වහන්සේ නමක් හෝ වේවා ඔබලාගේ සම්මතෙන් එපිටට මොකක් හරි වැරද්දක් කරද්දී ඔබලව පෙළෙනවද? ඒ පෙලෙනවා නම් පිංගුතුනි ඔතන ඉන්නව නේද ලෙඩු දෙන්නෙක්. එක්කෙනෙක් තමයි අර වරද කරන කෙනා. වරද කරන නිසා එයා ලෙඩෙක්. නැත්තම් පිස්සෙක්. ඒ කරන වරද දැකලා ඔබ පෙලෙනවා නම් ඒ පෙලීම නිසා ඔබත් කවුද? ඔබත් පිස්සෙක් නේද? ඇයි ඔබ ඒක දැකලා පෙලෙනවන්නේ? ඒ කියන්නේ ඔබ නිසි කියලා එකක් පනෝගෙන ඉන්නේ. ඒක නිසි කියලා එකක් පනවගත්ත නිසා නිසිඟුදින අනිසි දෙයක් දැක ගමන් පෙලෙන්න පටන් ගන්න. එහෙනම් ඔබත් පෙලෙනවා නම් ඔබත් පිස්සෙක්නේ. එහෙනම් පිස්සෙක් කොහොමද පිස්සෙකුට ට්‍රීට් කරන්නේ? පිස්සෙක් කොහොමද පිස්සෙක් හොඳ කරන්නේ? එහෙනම් ඉස්සෙල්ලම කරන්න ඕනේ මොකද්ද? තමන්ගේ පිස්සුව හොඳ කරගන්න මේ වෙලාවේදී. ඒ පෙලෙන ස්වභාවයෙන් තමන් නිදහස් වෙන්න. තමන් ඒ පෙළෙන ස්වභාවයෙන් නිදහස් වෙච්ච ගමන් පිංගුතුනි අන්න ඊට පස්සේ පුළුවන් මක් කරන්නද? අනිත් එක්කෙනාව ඒ වැරද්දෙන් නිදහස් කරගන්න. අන්න එහෙම ක්‍රමවේදයක් තමයි පිඟුතුනි ඒ කාලේ අපේ සීය හේලයාගේ තිබුණේ. ඒක නිසා තමයි පිඟුතුනි වේවැල කියන එකට කරුණාවයි දයාවයි මෛත්‍රියයි කියලා කියන්නේ. දැන් ගැලපෙන්නේ නැහැ නේද ඔක කිව්වහම? වේවැල සමානයි කරුණාව දයාව මෛත්‍රිය. ගැලපෙනවද කිව්වහම? ගැලපෙන්නේ නැත්තේ ඇයි? ඔබ වේවැල පාවිච්චි කළේ මෙච්චර කල් මොකටද? වෛරය, ක්‍රෝධය, iriසියාව ඔය දේවල් වලට පාවිච්චි කළේ. ඉනිසියාව පැත්තකට දැම්මත් මහා තරහට පාවිච්චි කළේ. වේවැල සමානයි තරහ. ඔව්ද නැද්ද? තමන්ගේ දරුවා වැරද්දක් කළාට පස්සේ පිංගුතුනි මේ වැරද්දෙන් දරුවට ගහන්නේ ඇයි? ඇත්තම කතා කරන්න දරුවට ගහන්නේ ඔබ මහා පෙලිල්ලකින් පෙලිලා නෙමෙයිද? ඒ පෙලීමෙන් නිදහස් කරන අපුන්‍යාභි සංකාරයක් නෙමෙයිද ඔය වඩන්නේ? එහෙනම් දරුවට ගැසීම නිසා අපාගත වෙන එකක් නැද්ද ඔබ? නිකන් දෘෂ්ටිගත වෙන්න එපා. මම දෙමාපියෝ අපි කොහෙද අපාගත වෙන්නේ ළමයින්ට ගැව්වහම කියලා එහෙම. ළමයට ගහන ඕන විදිහක් තියෙනවා. ඒ තමයි තමන්ගේ පිස්සුව හොඳ කරගෙන ළමයට ගහන ක්‍රමවේදයක් තිබුණේ. එතකොට පිළිතුරු දැන් තමන් පෙලෙන්නේ නැහැ නේද? පෙලෙන්නේ නැති කෙනෙක් තමයි දැන් ගහන්නේ. දැන් ගහද්දි මොකද කරන්නේ? කරුණාවටයි ගහන්නේ, දයාවටයි, මෛත්‍රියටයි ගහන්නේ. මේ දරුවව බේරගන්න. ඒක නිසා තමයි පිළිතුරු ක්‍රමවේදදී අල්ලන්න පුතේ අත. ආයි මේ වරද කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න. කියලා අර ගුරුවරයා පිංගුදිනේ වේවැලෙන් අතට ගහන්නේ. එහෙනම් ඒ වේවැලේ තිබුණේ කරුණාව නෙමෙයිද? හැබැයි අර මහා පෙලීමක ඉන්න කෙනෙක් ගහන්නේ කොහොමද? පෙලීමෙන් නිදහස් වෙන්න. පොඩි එකා වල්ලගෙන එහෙට ගහනවා මෙහෙට ගහනවා පද්ද පද්ද ගහනවා දැකලා නැද්ද? ඒක කෑ ගහද්දිත් ගහනවා. ඒක දුවද්දි ඊට පස්සේ මොකෙන් හරිත් ගහනවා ඊට පස්සේ. දැන් ඔය මොකද්ද ඔය තියෙන්නේ? තනිකර පව් ඔය කරන්නේ. ඔබ බලන්න හොඳට ඔබ ඔබගේ දරුවට බයිනකොට හරි ගහනකොට හරි ඔබගේ හිතේ තරහක් තියාගෙන දෙයක කරන්නේ කියලා. එහෙමනම් ඔබ කරන්නේ දරුවට කලින් යන්නේ කවුද? ඔබ උදාහරණයක් ගමු. දරුවා වතුර වලින් සෙල්ලම් කර කර ඉන්නවා. පුතේ වතුර ඇලෙයි. ඔය වීදුරු අරන් එහෙට මෙහෙට යන්න එපා කියලා එකපාරක් කියනවා. මේ පොඩි එකා සෙල්ලම් කරන්න ආසයි. පොඩි එකා නුවමනාවක් නැහැ අම්මගේ හිත රිද්දන්න. තාත්තගේ හිත රිද්දන්න. හැබැයි පොඩි එකා වතුර අරගෙන එහෙට මෙහෙට සෙල්ලම් කරන්න ආසයි. මේක වතුර එකක් අරගෙන යනකොට කකුල පැඩිලා වැටෙනවා. සාලේ මැද්දේ වතුර එක සීසීකට යනවා. දැන් පොඩි එකා කරපු වැරද්ද මොකද්ද? සාලේ මැද්දේ වතුර හලපු එක. යන අපාය කියන්න මට. ත්‍රිපිටකයේ කොහේ හරි සඳහන් වෙලා තියෙනවා නම් සාලයක් මැද්දේ වතුර හැලුවාම යන්න තියෙන අපාය කියන්න මට. සාලයක් මැද්දේ වතුර හැලුවාම යන්න තියෙන තිරිසන් යෝනියේ තියෙන සත්ව ස්වභාවය කියන්න. ප්‍රේතනිකාය කියන්න. එකක්වත් නෑ නේද? හැබැයි ඒකට කේන්ති ගත්ත අම්මා හරි තාත්තා හරි ගිහිල්ලා වෙලා ඒකට තඩි බාගෙන තඩි බාගෙන තඩි බාගෙන ගියාට පස්සේ එතන තියෙන මහා ක්‍රෝධයකින් තව සත්වයකට හිංසාවක් කරපු නිසා පාන ප්‍රාණ අතිපාත කියන ස්වභාවයට වැටෙන්නේ නැද්ද? මරුවා නෙමෙයි. පානාතිපාතයෙන් කියවෙන්නේ සත්‍යව මරණවා කියන එක විතරක් නෙමෙයිනේ. එහෙනම් ඒ කොටසට අයිති වෙන්නේ නැද්ද? අන්න ඒක කරන අයට නම් යන්න දැන් බුදුහාඳුර පනවලා තියෙනව නේද ඕනේ තරම්. මේ හොඳට තේරුම් ගන්න පිංගුතුනේ. දරුවව හදන්න තමයි ඔබ ගහන්නේ. හැබැයි ඔබ ගහන්නේ කේන්තියෙන්. ඒතර දැත්තරම දරුවව හදන්න නෙමෙයි ඔබ ගහලා තියෙන්නේ. ඔබට ආපු අර පෙලීමෙන් නිදහස් වෙන්න. ඔය පෙලීම කියන එක මහා දරුණු දෙයක් පින්විතනේ අපුන්‍යාවි සංඛාර ලොරි ගණන් ඔබ වඩන්නේ මේ වෙලාවට. ඔබ මේ අද අද සිල් සමාදන් වෙන්නේ එද්දි මේ බණ ටික අහන්නේ එද්දි ඔබ ඉස්සරහින් අර ත්‍රිවිල් කාරයක් එක පාට වාහනයකට කැපුවාම ඔබට යම්කිසි ශක්තියක් තිබුණා නම් අද ත්‍රිවිල් කීයක් පොලේ ගහලා ඔබ ඇවිල්ලා ඉන්නේ මෙතනට. ඔබම හිතලා බලන්න වාහන drive කරගෙන ආපු අය මොන තරම් පිළීමකද පිළි පිළි පිළිද මේ වාහනේ drive කරගෙන මෙතනට ආවේ කියලා. හොඳ වෙලාවට ඔබට එහෙම ශක්ති දෙන්නේ නැති සබාධාමෙන්. දුන්නා නම් එහෙම අද ත්‍රිවිල් එකක්වත් නැහැ ලෝකේ. ඇයි ඒ කුණ්ඩි ඉක්මනට යන්නේ එහෙම මෙහෙන් දානවා. එහෙම මෙහෙන් දාන හැම වෙලාවකම ඔබට මහා කේන්තියක් යන්නේ මේ වෙලාවට. මම නැද්ද? ඔය අපිත් එක්ක යන මහත්තුරු එහෙම පෙලෙන්න ගත්තාට පස්සේ මං හිමීට පිටිපස්සින් ඉඳලා අහනවා පෙලෙනවද මහත්තයෝ? මේකෙන් යන්න ඕන වුණාට පස්සේ ඉස්සරහටම ගිහලා වාහනයට කිට්ටු කරගෙන යන්නේ. ඉතින් මං අහන මහත්මය පෙලෙනවද? ඇයි ඉස්සරහම වාහනයට කිට්ටු කරන්නේ ඇයි මේ? පෙලිලා ඉක්මනට යන්න. ඒක ඉස්සරහා එක බ්‍රේක් එකක් ගැහුවොත් එම් මොකද වෙන්නේ? ඔතන ගිහලා හැපෙනවා. ඊට පස්සේ යන්න නෙමෙයි වෙන්නේ. අර Taman ඉක්මනට යන්න ඕන උනාට පස්සේ මොකද වෙන්නේ? අර පුංචි ඉඩක් හරි දකින්න කැමති නෑ. ඇයි ඒ ටිකත් යන්න එපා දැන්. නිකමට හිතලා බලන්න මෙන්න මේ මේ දේවල් තමයි ඔබට නිවන නිවන තුල ඔබට දකින්න තියෙන මෙන්න මේ දේවල්. නේද? අභිධර්මයේ නෙමෙයි. තමන් පෙළෙන ස්වභාවයල් මනාකොට දකින්න. තමන් නිසි ආකාර පනව ගන්න හැටි හැම දෙයකම. ඒ තුලින් නිදහස් වෙන්න උත්සාහ කරන්න. එහෙනම් දැන් පින්වදනි ඔබට හොඳ ආකාරම තේරෙනව නේද? ඔබට කළ යුතු යමක් තියෙනවා කියලා. එහෙනම් දැන් මට ඔබ කියන්න ඔබද බයිසිකලේ පදින්න ඕනේ. එහෙම නැත්නම් ඔබ චිය කරන ගොඩද රයි තියෙන්නේ කියලා දැන්. ඔබ ඔබ තීරණයක් ගන්න පින්වතුනි. ඒක නිසා කිසිම කෙනෙක්ගේ සිවුරු පොටවල වල එල්ලෙන්න එපා. මම මෙහෙම කියන්නේ මොකද මගේ සිවුරු පොටෙන් නම් එල්ලෙන්න එන්නම එපා. මම අවබෝධ කරගත්ත දහම මම ඔබට දේශනා කරන්න. ඒ දේශනා කරන දේ තුලින් තූත්තු කුඩිය හරි ඉන්නවා නම් භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේට ඒ ගෞරවය දෙන්න. ඔබ යම් දවසක ධර්මයයි ඔබයි ආරාමයට ආවහම ඔබට දැක ගන්න පුළුවන් වෙයි. සමහර වෙලාවට පින්වතුනි අටපිරිකරක් අරගෙන එනවා පිංගුදෙනි මට පූජා කරන්න කියලා. ඔබ දකී මේ දේවල්. මේ උත්තරීතර මානසික ගුණ ධර්ම ප්‍රකාශ කරනවා නෙමෙයි. මේ ඔබට තේරුම් ගන්න කියන්නේ. එහෙම ආවට පස්සේ මම මේ මහත්යට කියනවා. මහත්යෝ. අර කෙරෝලෙම වාඩි වෙලා ඉන්නව නේද? පුංචිම පුංචි හාඳුනනම. අන්නේ උන්වහන්සේට ගිහිල්ලා මේක පූජා කරලා දන ගහලා වැඳලා එන්න. පින්වතුනි ඒකෙන් තමයි මේ මහත්මයාට මහා කුසලයක් සිද්ධ වෙන්නේ මහා පිනක් සිද්ධ වෙන්නේ ඔබ දන්නවද ඒක? ඇයි ඒ? ඔබ හොඳට බලන්න පින්වතුනි හාමුදුරුවන්ට මිනිස්සු වන්දනා කරන හැටි. නායක හාමුදුරුවෝ මුලින් ඉන්නවා අන්තිම සාමණේරයන් වහන්සේලා අන්තිමට ඉන්නවා. නායක හාමුදුරුවන්ට අර අටපිරිකර පූජා කරලා වඳිනවා. වඳින්නේ පෙරලිලා දන ගහගෙන ඔක්කොම කරගෙන වඳින්නේ. නළල බිම තියාගෙන වඳින්නේ. දෙවෙනි හා දෙවෙනි නායක හාමුදුරන්ට තුන්වෙනි නායක හාමුදුරන්ටත් ওই විදිහට වඳිනවා. ඊට පස්සේ කුක්කු ටිකෙන් ඉඳගෙන වඳිනවා. ඒ කියන්නේ ඉඳගෙන টয়ලට් යනවා වගේ ඉඳගෙන වඳිනවා. ඊට පස්සේ කොන්ද පාත් කර කර වඳිනවා. ඔහොම ඔහොම ගිහින් දැන් ටික ටික කොන්ද කෙලින් වෙනවා. අර හරියට අර හෝමෝනියන් තාල් homo sapiens homo sapiens sapiens වගේ අර එන්න එන්න එන්න කොන්ද කෙලින් වෙනවා වගේ අන්තිමට ගිහිල්ලා පිඟුදෙන අර අන්තිම පුංචි හාමුදුරන්ට සිද්ධ වෙනවා මේ මහත්යට වඳින්න. එහෙම ස්වභාවයක් නේද ඉන්නේ. ඔබ හොඳට බලන්න මේ දේවල් අත්දකින්න. ඒ කියන්නේ පිංගුතුනි ටික ටික ටික ටික වෙන්නේ මොකද්ද අර මානය ටික ටික වැඩි වෙනවා. මහානායක හාමුදුරුව ප්‍රශ්නයක් නැහැ මට වඩා උසස්. ඊට පස්සේ බලනවා මගේ වයස අවුරුදු 50යි. හිමීට බලනවා අර කේස් රැවුල් එක 50 වගේ වෙන්නේ කොතනද කියලා. අන්න එතනින් තමයි පිංගුතුනේ ටික ටික මක් වෙන්න හදන්නේද? අර කොන්ද කියන එක ටික ටික කෙලින් වෙන්නේ. එහෙම සුදුසු නැහැ. ඒකයි මම කියන්නේ පිංගුතුනේ පිනක් දූෂණය කරගන්නවා නිකන් අපරාධේ. මේ දේවල් හරියට දැනගෙන යන්න. හරියට දැනගෙන පිඟුතුනේ ඒ කටයුතු කරන්න. එතකොට අර පුංචිම හාමුදුරන්ට ගිහිල්ලා දන ගහලා වඳිද්දි පිඟුතුනේ අර තමන්ගේ තිබිච්ච මානවල ඔක්කොම කැඩිලා යනවා ඒ වෙලාවේදී. ඒ වගේම තමයි මේ පුංචි හාමුදුරන්ටත් මහා හැඟීමක් ඇති වෙනවා මේ සාසනික ගුණයක් උන්වහන්සේ තුළ පිහිටනවා. අනේ මටත් අටපිරිකරක් පූජා කළා මේ මේ මහත්තුරු මට වඳිනවනේ. එහෙනම් මමත් මේ සාසනික මහා ගුණයන් පූර්ණේ කරගන්න ඕන කියලා ඒ උත්තමයන් වහන්සේටත් මහා ශේෂ හැඟීමක් ඇති වෙනවා. ඒක නිසා තමයි පිංගුතුනි එතන පැවිදි වෙන කිසිම කෙනෙකුට මම අනිත් භික්ෂුන් වහන්සේලා නිරන්තරයෙන් කරන අවවාදය තමයි පොඩි නම කියලා එහෙම වචන පාවිච්චි කරන්න එපා කියලා. ලෝක සම්මතේ ඒවා තියෙන්න පුළුවන් ඒවා එහෙම හොඳයි. නමුත් එහෙම දේවල් පාවිච්චි කරන්න එපා කියලා. නම කියලා කතා කරන්න හාමුදුරනේ කියලා. ඇයි? මායි උන්වහන්සේ අතර තියෙන වෙනස මොකද්ද? සමහරවිට මම සේකෙක් වෙන්න පුළුවන් උන්වහන්සේ අරිහත් උන්වහන්සේ නමක් වෙන්න පුළුවන්. එහෙනම් කවුද ශ්‍රේෂ්ඨ? මානෙන් යන්න ඕනේ ගමනක් නෙමෙයි පිංගුතුනි මේක මානෙ බිම දාලා යන්න ඕනේ ගමනක්. ඒකයි මම ඔබට හැමතිස්සෙම කියන්නේ හැම සංඝයා වහන්සේම ශ්‍රේෂ්ඨයි. කොහේ හරි ඈත ගම්මානයක ඉන්නවා නම් සාමණේරයන් වහන්සේ නමක් උන්වහන්සේත් එකයි මාත් එකයි. මම ධර්ම දේශනා කරනවා වෙන්න පුළුවන්. හැබැයි මා තුලින් ඔබ දකින්න ඕනේ සංඝ රත්නය. හැම උත්තරමයන් වහන්සේ නමක් තුලින්ම සංඝ රත්නය දැකලා ඔබව බේර ගන්න. කල්ලි ගහින්න යන්නේ නැතුව. ඉතින් මේකත් මේ ධම්ම අවවාදය දුන්නේ පිඟුදුනේ නැත්තම් අපරාධය ඔබ මේ හබලත් හොඳ හබලක් නේ පිඟුදුනේ ඔබගේ අතට හැමතිස්සෙම වැටෙන්නේ. ඉතින් අපි අපි ඇවිල්ලා ධර්මයේ කතා කරන අපිට කලින් මේ මහා උත්තරමයන් වහන්සේ ඔබට ධම්ම දේශනා කරලා තියෙනවා. මම උන්වහන්සේ ඉදිරියේ ඉඳලා තියෙන විනාඩි 10යි ඔබ දවස් ගණන් අවුරුදු ගණන් උන්වහන්සේගෙන් සද්ධර්මයේ ශ්‍රවණය කළා තේනම් මේ මහා ලොකු හබලක්නේ ඔබගේ අතේ තියෙන්නේ. ඔබට ඒ වීරිය දෙන්න ඔබට ඒ ධහම නැවත මතක් කරලා දෙන්නේ මම මෙතනට වඩින්නේ. ඒ වගේම තමයි ඔබගේ අර තියෙන අර ඔරුව බැඳලා තියෙන අර ලනු ටික කපලා දාන්න උදව් කරන්නත් එක තමයි මං එන්නේ. ඉතින් ඒක නිසා මං කෙනෙහි අහිතක් අමනාපයක් හිතා ගන්න එපා. සමහර වෙලාවට තව කෙනෙක් මේවා කියන එකක් නෑ ඔබට. නමුත් පින්වතුනි මගේ කාලේ නාස්ති වෙනවන්නේ නැත්තම් මට මග වඩා මග වඩා ගන්න තියෙන කාලේනේ මම මෙතනට මේ වැය කරන්නේ. එතකොට ඉතින් එක්ක ඔබ හැදෙන්න එපා. නැත්තම් තේරුමක් නැහැනේ. කාට බණ කියන්න ගියත් එහෙමයි පිංගුතුනේ. අමාත්‍යංශක බණ කියන්න ගියත් මම ඉතින් කියන්න ඕන ටික ඒ විදිහෙම කියනවා එමෙතුමා ඉතරහම. මේ කියන්නේ පිංගුතුනේ ආදරේට. මේ රටවැසියාට අපි ආදරෙයි. ඒ නිසා තමයි එහෙම කියන්නේ. ජනාධිපතිතුමාට ධර්මයේ දේශනා කරන්න ගියත් ඒ ටිකම තමයි කියන්න තියෙන්නේ. කය අතහැරපු ගමන් අමු පෙරේතෙක් වෙනවා වහ වහ මෙතනින් නිදහස් වෙන්න කියන්නේ තියෙන්නේ. ඒකනේ ඇත්ත කතාව. ඒක ගිහිද පැවිදිද? ඒ කිසි දෙයක් බලපාන්නේ නැහැ නේද ඔකට? තමන් කරගත්ත ටික නේද පිඟුදින අන්තිමට කැරගෙන කැරගෙන යන්නේ. කොයි වෙලාවෙ කය කැඩලයිද දන්නේ නැහැ. කය කැඩලා යන වෙලාවෙ ගිහිලා අමු මහ නරකාදී උපදින උනොත් එහෙම කාට කියන්නේද? ඔය පන්සලේ ඉන්න පිඟුදින බුර පුරා නගින බල්ලෝ. ඉතින් ඕකන් හිටපු මිනිස්සුයෝනේ. කොහොමද පිහිටක්? කවුද දැන් පිහිටට එන්නේ? දරු පවුල රැකගන්න කියලා දහවල් වැඩ කළා කෝ දැන් දරු පවුල රකින්නවද ඇවිදලා තම අර බල්ලව ඉවරයි ඔක්කොම ඒකයි මම කියන්නේ අපි තනි වෙලා ඉන්නේ පිංගුදිනේ පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති පුත්‍ර මදේ මත් වෙලා ධන මදේ මත් වෙලා බාලයා හරි සන්තෝෂෙන් ඉන්නවා අනුවණය ධර්මයක් ශ්‍රවණය කරපු නැති කෙනා අසුතවා පුතුක් ජනෝ කියලා පුතු ජනිත කර කර ඉන්න කෙනා අත්තහයි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ දන මරණය එන වෙලාවට තමන්ට තමන්වත් නැහැ තමන්ට නගා ගන්න කිසි දෙයක් එන්නෙත් නැහැ මරණයට පස්සෙත් හුලකට අහුවෙච්ච පරණලා පතක් වගේ කර්ම ප්‍රවාහයට අහුවෙලා එහෙට ඇදිලා යනවා මෙහෙට ඇදිලා යනවා බලු බලු කුසක් දැක්කනම් ඒකට ඇදෙනවා ඔය ආදී වශයෙන් මහා දුක් ගින්නකටපත් වෙනවා ඉතින් කුතෝ පුත්තෝ කුතෝ දනං කෝ දරුවෝ කෝ දනේ දැන් තිබිච්ච මේකින්ද පිංගුතුනි යහමින් ධනෙ රැස් කරනවාට වඩා හොඳයි පිංගුතුනි තමන් හරි හම්බ කරගත්ත දේ පින සහ කුසලයේ බවට පත් කරගන්න එක. මේ හරි හම්බ කරගන්න පිනයි කුසලයයි පුළුවන් තරම්. ඒ ටික හරි හම්බ කරගන්න මේකද පින හරි හම්බ කරගන්නත් ඕනේ පිංගුතුනි නැත්නම් එහෙම මේකෙදි මේක කරගන්න බැරිනොත් එම ආයි ඊට පස්සේ ප්‍රශ්නයක් එනවනේ. ඒ නිසා පුළුවන් තරම් පිං කරගන්න ඒටත් එහා පැත්තට කුසල් ධර්මයන් වඩා ගන්න Tamanට හැකි හැම වෙලාවකම. ඒකට අවශ්‍ය උදව්වක් උපකාරයක් අවශ්‍ය නම් ඒක මම කරලා දෙන්නම්. මම විතරක් නෙමෙයි මේ මහා සංඝයා වහන්සේලා ඒක කරලා දෙයි. ඒ විදිහට කරමු. එහෙනම් හැම කෙනෙක්ම අද අධිෂ්ඨාන කරගන්න මම බයිසිකලේ පදිනවාද ඉඳලා අන්තිම උණක් කමන්නේ මම බයිසිකලේ පදිනවා. අමතක කරන්න එපා පිංගුදෙනි සුළු තෑගිත් හම් වෙනවා. මේ රේස් එකේ පිංගුදෙනි බයිසිකලේ පදින හැම කෙනාටම සුළු සුළු තෑගි හරි හම්බ වෙනවා. හැබැයි චියා කරන අයට නම් හවසට කසිප්පු වීදුරුවක් තමයි හම්බ වෙන්නේ. දිනපු එකාගෙන්. ඒක නිසා හොඳට කල්පනා කරගෙන වැඩ කටයුතු කරගෙන යන්න. අමනාප වෙන්න එපා මාත් එක්ක. මේ සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරන්න ධර්මාසනයක ඉඳගත්තේ. ඒක නිසා පින්වදින පොඩ්ඩක් කල්පනාවෙන් කටයුතු කරන්න. ඔබගේ විනාශය ඔබ කැඳව ගන්නෙත් නැතුව මේ සම්බුද්ධ ශාසනයට විනාශයෙන් කැඳවන්නෙත් නැතුව ඔබ සියලු දෙනා බොහොම පරිස්සමෙන් මේ සංඝයා වහන්සේලාව බොහොම පරිස්සමෙන් අතුරු නිසුරු කරලා උන්වහන්සේලාට අප උපස්ථාන කරලා උන්වහන්සේලාත් නිවන් දකින්න ඔබරත් නිවන් දකින්න ඒ කරුණු කටයුතු සම්පාදනය කරගමු. හොඳයි පින්වතුනි එහෙනම් බොහෝ වෙලාවක් අපි සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා ඔබ දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගන්න ඇති බුද්ධ පූජා පවත්වන්න ඇති උදේ ඉඳලා ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මියෝ විහිදුවල පතුරවල හරින්න පිංගුතුනි ඒ පිනෙන් පෝෂණය වෙන පිනට සතුට වෙන ඒ උත්තම පිරිස සිහිපත් කරගෙන විශේෂයෙන්ම පිංගුතුනි අමතක කරන්නේ නැතුව මේ කර යුතු කරුණු කාරණා කිහිපයක් තියෙනවා ඒ තමයි පිංගුතුනි මේ සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ උදෙසා අප කැප වෙලා කටයුතු කරපු මේ උත්තම පිරිස ඉන්නවා මේ ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආපු පිරිස් ඉන්නවා. ඒ සියලු දෙනාව සිහිපත් කළා. මේ රට ආරක්ෂා කරව පිරිස් ඉන්නවා. ඒ සියලු දෙනාම සිහිපත් කරගෙන පින් අනුමෝදන් කරන වැඩ පිළිවෙලට සූදානම් වෙන්න සියලුම දෙනා. පළමු කොටම සිහිපත් කරගන්න පින්තුනි තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාරන ඒ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ඒ වගේම පිඟුතුනේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන අප්‍රහිත ධෛර්යයෙන් යුක්තව මාර්ගඵලයන් සාක්ෂාත් කර ගැනීම උදෙසා උත්තරීතර අරිහත්ත්වයේ පූර්ණේ කර ගැනීම උදෙසා අප කැප වේලා කටයුතු කරන්නා වූ ඒ උත්තම පිණිස ඒ වගේම පිංගුතුනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිර ජීවනයේ උදෙසා නිරන්තරයෙන් අප කැප වේලා කටයුතු කරන්නා වූ ඒ මහානායක ස්වාමින් වහන්සේලා අනුනායක ස්වාමින් වහන්සේලා ඇතුළුව කාලත්‍රේ වැඩ ඉන්නා වූ ඒ සීලම මහා සංඝරත්නය සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ උත්මය කෙරෙහි විහිදුවල පතුල් හරිනේ පිං විහිදී පැතිරියාමෙන් ඒ ආයත යම් කිසි ග්‍රහපලු පද්‍රව දෝසාන්ද කර තියෙනවා නම් ඇස්වාකටවා හෝ හවුල් දෙවල් සක සංකා දෝසාන්දේකාර තිනවනම් යක්ෂ ප්‍රේත පිසාච මලගෙවල කුම්බාණ්ඩ වැද පැමිණි දෝසාන්දේකාර තිනවනම් හිසේ සිට පාදාන්තයේ දක්වා වූ කිසියම් රෝගාබාධ දෝසාන්දේකාරයක් තිනවනම් ඒ සීළු දෝසාන්දේකාරයන් ගසා දූරීම් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්වැබිය තුළදීම නිත්‍ය මංගල පරම තුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාරන හිතේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවත්වගෙන විදිලා එදා මාතලේ අලුෙන් විහාරදී ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා තමන්ගේ පණ දෙවන කොටගෙන පණ පුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිරිසත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීනම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ උත්තමයේ කෙරෙහි විහිදුවල පතුල්ලරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතුනි මොහොත කර සිහිපත් කරගන්න දසදහසක් ලෝක ධාතු ඉඳලා මේ ස්ථානයට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර සංසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරේ විහිදුල පතුල් හරිනේ පින් විහිදී පැතිර යාමෙන් මේ දෙවියන්ගේ දේව අනුභවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් තිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කෙලයට පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්විතනි මොහොත කර සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගත වන් රිදුනා වූ සීලම ඥාතිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු දුවා දරුවෝ ස්වාමි දරුවන් ස්වාමි දියණියන් සේවක සේවිකාවන් ඒ වගේම මේ රටේ මහා යුද්ධයක් පැවතිච්ච කාලෙක මිය පරලෝ ගියා වූ සතුරු හෝ මිතුරු හෝ ඒ සීලම දෙනාවත් සිහිපත් කරගන්න ඒ වගේම පින්විතනි මේට කල්පන වූහක දුර තමන්ට අම්ම වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාතිත මිත්‍රාදීන් වෙච්ච ඒ සීලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ සින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විහිදුල පතුල හරිනේ පින් විහිදී පැතිරියාමෙන් ඒ යම් කිසි අභව ස්ථානයකින් වනන් එයින් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යඩ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට විශේෂයෙන්ම සිහිපත් කරගන්න පින්වතුනි මේට කල් 91ක් ඇතුළත තමන් විසින් අවඩ අසාධාරණයන්ට ලක් කරලා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරිලා ගිහිල්ලා අද ඔබගේ ආර්ය ගමනට බාධා පමුණුනොන නම් ලෞකික ජීවිතයට බාධා පමුණුනොන නම් අන්නේ සිළු දෙනාවත් විශේෂයෙන්ම සිහිපත් කරගෙන පිංගුතුනි ඔබ ඉතින් රැස් කරගත්තා වූ ඒ සීනම පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විදුල පතුලන මේ පිං විහිදී පැතිරී යාමෙන් එය ඒ අභවී ස්ථානයෙන් අත මිදේවා අධිරාමන සංඛ්‍යාත නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යරත් පිං අනුමෝදන් කරන්නේ මේ වගේම පිංගුතුනි මොහොත කර සිහිපත් කරනවා මේ සත්‍ය ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට එන්නට කලින් යම්කිසි ආහාරයකින් පානයකින් සන්තරපුණා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති මාර්ගඵල ලබන්නේ නැති එමනම් ඒ ආහාර පාන සැකැස්මීලා එදා ඈත අතීතේ ඉඳලා වැව් අමුණු සකස් කළා එළවේලි සකස් කළා කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතට පිළිල කරගන්න කන් අප කැප කළා කටයුතු කළා වූ යම්කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාව සිහිපත් කරගන්න ඒ වගේම පිඟුතුනි ඒ ආහාර පාන සැකැස්මීලා තමන් විසින් මෙහෙත මාන්දී හරි හම්බ කරගත්තා වූ ධනෙන් කොටසක් පූජා කළා වූ යම්කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් ශ්‍රමයේ පූජා කළා වූ යම්කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහිත් විහිදුල පතුල් හරිනේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ ඇතේ අභව ස්ථානෙන් අත මිදේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්නා පිරිස විශේෂයෙන්ම පිංගුතුනි මේ සද්ධර්ම දේශනාද මේ ස්ථානයේ පැවැත්වීම උදෙසා අපිට ඉඩ විවර කළ දුන්නා වූ මේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා ඇතුළු මේ කටයුතු සම්පාදනයේලා අපකප වේලා කටයුතු කළා වූ සීලුම් දෙනාව සිහිපත් කරගන්න ඒ වගේම පිංගුතුනි මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කිරීම උදෙසා අපකප කළ කටයුතු කරන්නා වූ තමන් විසින් මෙහෙත මාන්තෙන් හරි අම්බු කරගත්තා වූ ධනය විය පැහැදම් කරන්නා වූ ශ්‍රමයේ විය පැහැදම් කරන්නා වූ ඒ සිළු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම පිංගුතුනි තමන්ගේ ජීවිතුන් අතර ඉන්න අම්මා තාත්තා දුව දරුවෝ ස්වාමි දරුවන් ස්වාමි දිනියන් සේවක සේවිකාවන් ගුරුවරුන් ඥාතිත මිත්‍රාදීන් ඒ වගේම මේ රට ආරක්ෂා කරන්නා වූ පිරිස් රට පාලනය කරන්නා වූ පිරිස් රට සංවර්ධනය කරන්නා වූ පිරිස් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ඇකේ හිත විදුල පතුල් හරින ඒ පිං විහිදී පැතිරියාමෙන් ඒ ඇතයම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් ඒන් අත මිදේවා ඒ වගේම පිංගුතුනි එයාට වැඩි වැළඳී එන්නා වූ යම්කිසි ග්‍රහාපල උපද්‍රව දෝසාන්දේ කාර තිනවන ඒ දෝසාන්දේ කරන් ගසා දූරීන් භූත වේවා ඇස්වා කටවා හෝහා ඕල්ලව සක සංකා දෝසාන්දේ කාර තිනවන ඒ සිළු දෝසාන්දේ කරන් ගසා දූරීන් භූත වේවා යක්ෂ පේත පිසාද මලගවල කුම්භණදී වෙද පැමිණි දෝසාන්දේ කාර තිනවන ඒ සිළු දෝසාන්දේ කරන් ගසා දූරීන් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පිංගුතුනි මොහොතකට සිහිපත් කරන දොමේ ස්ථාන විදිලා සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී මහා වර්ෂාවෙන් ආරක්ෂා වෙලා හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මෙසි මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමි ගොඩනැගීම නිසා එමනම් මේ ස්ථාන භූමියේ මුල් පදිංචි කරුවන් සහ මේ ස්ථාන භූමි සංසතු කළ පූජා කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනාවත් සිහිපත් කරගන්න ඒ වගේම මේ ස්ථාන භූමි ගොඩනැගීමේලා ගඩොලක් ගඩොලක් ගන්න මේ ස්ථානයට ගෙනහල්ලා බැඳලා කළා සකස් කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාව සිහිපත් කරගෙන තමන් විසින් හරි හම්බ කරගත්තා වූ ධනෙන් කොටසක් පූජා කළා වූ ශ්‍රමයෙන් කොටසක් පූජා කළා වූ දැක බලාගෙන හිත පහදව ලබාගත්තා වූ පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ සිළු දෙනාම ඒ රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙත් විහිදුල පතුල් හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් එයාත් යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් එයින් අත මිදේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්විතනි අවසාන වශයෙන් සිහිපත් කරගන්න අද මේ ස්ථානෙට බොහෝ දුර බැහැර ඉඳලා එන්නේ නැති මම ආවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථානෙට ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැති. ඒ වගේම පින්විතනි මේ දේශනා පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව විවිධ මාධ්‍යයෙන් උදා වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රඥා ටීවී ප්‍රඥා නාලිකාව ආදී වශයෙන් මේ නාලිකා හරහා මේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම පින්විතනි සජීව ලෝකේ ඉන්න ඕනෑම කෙනෙකුට මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ අවස්ථාව මේ වෙනුවට උදා වෙලා තියෙනවා. එහෙනම් මේ සියලු දේ උදා වෙලා තියෙන විද්‍යාඥ වශයෙන් සම්මත පිරිසක් සහ ඒ අයගේ අන්තේ වාසික පිරිසක් විසින් ලෝකෙට ලෝකෙට දීපු දායාද නිසා එමනම් ඒ දායාද ප්‍රයෝග කරගෙන නිවන් දකින්න යන ඔබ දෙන පින එයට අනුමෝදන් වෙන්න කැපයි. එම නිසා පින්විතනේ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා එය කිරිත් විදුල පතුලරණේ පින් විහිදී පැතිර යාමෙන් ඒ අයත් යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් එයින් අතිමි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්නේ එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්ත බුද්ධ පූජා පැවැත්තුවා ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමහිමේ මේ දෙරණ තලම් ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න සීලමු දෙනා ඒ වගේම පිංගුතුනි ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමින් ඔබ අප සිළු දෙනාට මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අත්දැකීම තුළදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පැමිණවදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. මෙත් ආශිර්වාද ලබා ගැනීම උදෙසා සියලු දෙනා වැඳ ගන්න. රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂගින්නෙන් මිදෙත්වා මෝහගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා තුරුණුවන්ගේ සූවිසි අනන්ත මහ ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු ඇසෙන කාලේ පටන් සීල සමාධි ප්‍රඥා කියනා ගුණයන් පූර්ණේ කර ගැනීම අදිෂ්ඨානින් උත්තව මේ බුද්ධ භූමියෙන් ඇතට පැමිණලා ඒ චිත්තාපබෝධ සාසිතින් උත්තෝ ඉෂ්ට සිද්ධ කරගත්තා වූ මතු කරගත්තා වූ අප්‍රමාණ මහා පුණ්‍ය බල මහිමය කුසල බල මහිමේ වාග්ම ඥාතිතයිසී ඇතුළු අප්‍රමාණ ලෝකවාසී සියලු සත්වයන්ට විහිදුවන්ටයි පතුරවන්ටයි බලාපොරොත්තු වන්නේ කියන අදිෂ්ඨානයන් තබල හැමදෙනාම සාදුකාරයක් දෙන්නේ ඒ වගේම අද දින මේ ආකාරයෙන් උත්තෝ මේ පින්වත් පිරිස සම්මා සම්බුදු ශාසනයක් පහළ වීම දුර්ලභයි දුර්ලභ වන්නා වූ සම්මා සම්බුදු